මුදල් ධම් සාකච්ඡාව ආරම්භ කරමු. අපි ගිය සතියේ ධම් සාකච්ඡා මේ මේ ස්ථානයේ පවත්වපු නිසා ඒකේ යම් ගැටලුවක් තියෙනම් ඒකෙන් ආරම්භ කරන්න පුළුවන් මොන හරි ගැටලුවක් තියෙනම් ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ අපි එදා සාකච්ඡා කරපු ඒ කාරණා සම්බන්ධව. එහෙම නැත්නම් අපි සාමාන්‍ය විදිහට මේ ආරම්භ කරන්න පුළුවන්. මොන හරි ගැටලුවක් තියෙනම් ආන්න. හොඳ එහෙම නැත්නම් අපි ගිය සතියේ පරිසම්පාදය විස්තර කරගත්තා. මම හිතන අද අලුතෙන් අය ඉන්නවද? ඉන්නවද අද මම අපි එහෙමනම් අපි සාකච්ඡා කරපු ටික අද ඒක ඉක්මනට කරගමු. මෙහෙම අරගමු ඉස්සෙල්ලම දැන් අපි මෙහෙම අද කරගමු රූපයක් කියන්නේ මොකක්ද කියලා ඔබ හිතන්නේ. දැන් සාකච්ඡා කර කතා කරන්නේ ඒතකොට ඒක නැත්නම් අමාරුවේ ඉඳලා මේ රූපයක් කියලා කියන්නේ මොකක්ද? දැන් අපි රූප කියලා වචනේ ඕන තරම් පාවිච්චි කරනවා ගොඩක් වෙලාට අපි පාවිච්චි කරන්නේ මොනව සඳහා විතරද රූප කියන්නේ? දැන් අපි කියන්නේ රූපයක් කියලා කියන්නේ මොකෙන් බලලාද කියන්නේ? ඇහෙන්නේ දැන් ඇහෙන් බලලා විතරයි ඇහැට පේනවට විතරයි අපි රූප කියලා කියන්නේ දැන් හද වෙනකොට. එච්චරද රූප කියන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. දැන් බුද්ධ සාසනේ ඊට වඩා ටිකක් දැන් ඔය අපි අද වෙනකොට වැහිලා වැහිලා ගිහිල්ලා ඔය ඉතුරු වෙච්ච කොටස. අපි රූපයක් කියන්නේ හැට පේන එක විතරයි. ඒක හොඳට තේරුම් කරගන්න පුළුවන් රූපයක් කියන්නේ මොකද්ද ඉතින්ලා. දැන් එහෙම වුණොත් එහෙම රූපයක් කියලා කියන්නේ මොකද්ද කියලා හවොත් ඒකට කියන්නේ නැහැ හැට පේන එකක් කියලා. දැන් හැට පේන එක විතරට රූප වෙන්නේ. මොනම කරේ ප්‍රශ්න ආධාර්ථ කතන යනුව වැරදෙනවා. ඒක ප්‍රමාණවත් නැහැ මේ පුළුල් විස්තරය කරන්නේ. ඇහැට පේන යමක් පේනවා ඒක රූපයක් කියලා තමයි අද කියන්නේ. කනට ඇහෙන යමක් කියනනම් ඒක මොකද්ද? ශබ්ද රූපයක්. දෙයක් වුණා අමා හිතා ගන්නත් බැරි වෙයි. මොකද අතෙන්ට අපි කොටු වෙලා තියෙන නිසා. නාසයට යම් ගඳ සුවඳක් දැනෙනවා ඒක මොකද්ද? ගන්ධ රූපයක්. එහෙමනම් දිවට රස රූපයක්, කයට ස්පර්ශ නැත්නම් පොට්ටබ්බ රූපයක්, මනරට ධම්ම රූපයක්. එහෙනම් රූපාකාර හයක් තියෙනවා. දැන් මේ හය එහෙනම් එළියේ තියෙන රූපාකාර හැය. ඇයි ඒවට රූප කියන්නේ? ඔය රූප කියන එක හරියට තෝරගත්තට පස්සේ ප්‍රශ්නේ විසඳනවා. දැන් අර රූප මේ මේ වගේ කරගෙන වඩා පොඩි කාලේ කිව්ව රූප රූප පෙත්ත කියලා. ඒ කියන්නේ පෙත්තක් කරගෙනකොට ඒකට කිව්වේ මොකද්ද? රූප පෙත්ත. නිකන් තියෙනකොට පෙත්තක් කරගෙනකොට ඒක මොකද්ද? එහෙනම් කරගැනීමට ඔතන භාවිත කරලා තියෙන શબ્දය මොකද්ද? රූප. එහෙනම් මේ කරගැවි දැන් මෙන්න මේ භ්‍රමණය තමයි රූප කියන එකෙන් අඳුන්වන්නේ. එතකොට දැන් මේ ද්‍රව්‍ය වතු සියල්ලම ගත්තම මේකේ කුඩාම දැනුම මේකගේ මොකක්ද අහලා ඇති මේ ගොඩක් අය මේක බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගියාම අද විද්‍යාව කියන විදිහෙන් නම් බෙදන්නම බැරි දැන තමයි මේකට කියන්නේ මොකද්ද පරමාණු කියන්නේ පරමාණුවේ නිකන් තියෙන ගන්න මේ පරමාණු ඒකත් ඉලෙක්ට්‍රෝන මොනවා වෙන්නේ ප්‍රමණය යන්නේ නම් රූ වෙවි කියන්නේ එහෙනම් මේ ලෝකේ යම් දෙයක් හැදිලා තියෙනවා මේ හැදිලා තියෙන කුඩාම තැනින් මේකකේ වෙලා නෑ ඔය අද බුදුහාමුදුරුගේ පරමාණු නෙවෙයි ඔය මං කියුවේ විද්‍යාව කියන එක. ඒක තියෙන ඉලෙක්ට්‍රෝන තියෙන්නේ මොකක් වෙයිද? එහෙනම් යමක් සක්‍රීයව පවතින නම් ඕන වෙනවද? භ්‍රමණය වෙන්නම ඕන. භ්‍රමණයේ චලනයක් වෙන්නම ඕන. එහෙම ඒක තවත් එහාට ගොස් පරිභ්‍රමණයක් දක්වා යනවා. ලෝකේ යමක් දැන් එතකොට කෙනෙක් අහන්න පුළුවන් මේ කණුව දැන් එනම් මේක භ්‍රමණය වෙන්නේ නැහැ. මේ කණුව නෙවෙයි භ්‍රමණය වෙන්නේ. මේ කණුව ආදපු මේක බෙදාගෙන බෙදාගෙන කියම කුඩාවල ගමන් පරමාණු එන කොහොමද තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන මොකද තියෙන්නේ? භ්‍රමණය වෙන්නේ තියෙනවා. දැන් කණුවක් විදිහට මේක ඉච්චරව තියෙනවා. මේක හැදිච්ච යම් තනුම එකක් තියෙනවා. ඒක මොකක්ද තියෙන පරමාණු. එහෙම භ්‍රමණය නොවි සක්‍රිය වෙන්නේ. ඒ ලෝකයේ තියෙන ලෝකයේ මේ ගමන් කරන්නේ මේ ලෝකයේ පවතින ඔන්න ඔය භ්‍රමණ චලනවල ගතිය නිසාමයි. එහෙම නැත්තම් මේක පවතින්නේ නැහැ. හැබැයි අපිට ওই භ්‍රමණය යනවායි කියන එක අපිට පොඩක් ප්‍රශ්න වෙන දැන් වැඩ ගන්න පෑන් එකක් අර අර පෑන් එක වැඩ කරන්නේ නැතිනම් අපි කියන ප්‍රමණය වෙන්නේ නැහැ කියලා. ඒ ලෝකෙට සාපේක්ෂව අපිට මේ ඈට සාපේක්ෂව ප්‍රමණය විතරයි ඒක. මේ සියල්ලම කම්පණය වෙවි තියෙන්නේ. වයිබ්‍රේට් කරන භෞතික විද්‍යාව ගැන ඔක වයිබ්‍රේෂන් වෙනවා. ලෝකේ. හැම මේ කම්පණය දෙන සක්‍රිය නිසා සක්‍රියතාවය නිසා තමයි ලෝකේ පවතින්නේ. එතකොට එනම් මේ හැම එකක්ම මොන වෙන්නේ වගේ නේද? ට්‍රූ වෙන්නේ. රූ කියන්නේ මොනවද එහෙනම්? භ්‍රමණයක් චලනයක් වෙන ඒවා. එතකොට එහෙනම් ඒ ඒ භ්‍රමණයේ චලනය වෙන නිසා තමයි ඒක ඇවිල්ලා දැන් අපි ගන්න එකක් ගන්නකො. ভাইබ්‍රේෂන් වල භ්‍රමණයක් චලනයක් වෙලා කොහෙද වදින්නේ කම් කම් බෙරේ නැත්තම් අපි ඒකට කියන්නේ කර්ණ කටහ පඩලේ කියනෝනේ. ඒක වැදිර මොනව කරනවද? ඒක මොනව කරනවද? කම්පණය කරනෝනේ. නැත්නම් අර ඒ ඉන ශබ්දේ කම්පණය මේකට ගන්නවා. ඒ කම්පණය කොහෙද දෙන්නේ? ස්ථාන මොළයට දෙන නේද? ඔන්න අපි දන්න මේකක් තමයි ඒක. ඒක නිසා අපි කියනවා ශබ්දයක් ඇහෙනනම් අපිට හර්ට් 100ට කම්පණය වෙන්න ඕනද? 20ක් 20000ක් අතර. ඔන්න බලන්න පැහැදිලිවම තියෙන කනට. ඒක අපි දන්නවා. එහෙනම් ඇහැටත් යමක් පේන්න මොකක් වෙන්නවද ලෝකේ? කම්පනයක් වෙන්නම ඕනද? ඕනමයි. නැත්තම් පේන්නේ නැහැ. දැන් අපි ඔක ඉගෙන ගන්න නැහැ ඉස්කෝලේ ඉගෙන ගන්න තියෙන තමයි ප්‍රශ්නේ. අපි ඉගෙනගෙන තියෙන මොකක් සඳහා පමණක්ද? කන සඳහා පමණයි කතා කරලා තියෙන ඉස්කෝලේ විද්‍යාවට. එහෙනම් රූප ඇහැට යමක් පේන නම් ඒ ඒ ඒ වස්තුවේ කම්පන සංඛ්‍යාතය අපේ ඇහැරේ තියෙන දෘෂ්ටි විතරණයට ගෝචර වෙනවා. ඒතකොට කනට ඔක්කොම ලෝකේ තියෙන මේ සංඛ්‍යාත මේ පුළුවන්ද ගන්න? දැන් අපි කොහොමද විශ්වාසිතාද? එහෙනම් ඇහැට පුළුවන්ද ඔක්කොම? ඇහැටත් ඔක්කොම බෑ. මේ මස් වලින් හැදිච්ච ඇහැට ගන්න පුළුවන් පරාසයක් තියෙනවා. ඒ පරාසය ඇතුළේ තියෙන ටික තමයි අපිට මේ පේන්නේ. එහෙනම් ඒ පරාසයෙන් පිට තියෙන ඒවා අපි මොකක් වෙනවද? පේන්නේ නැහැ. අන්න එහෙනම් අමනුෂ්‍යෙක් වේද? ප්‍රේතෙක් වේද? අසුරෙක් වේද? එහෙම නැත්නම් අර පැත්තෙන් දෙවියෙක් වේද? බ්‍රහ්මයෙක් වේද? ඒ අය කම්පණය සංඛ්‍යාතයේ අපේ ඇහි සංඛ්‍යාත පරාසයේ ඇතුළත දින පිටත. පිට තියෙන්නේ ඒ කියන්නේ අපිට පේන්නේ නැත්තේ අමනුෂ්‍යය. හැබැයි ධාන වැඩුවට පස්සේ අපි මොකද කරන්නේ? ඒක ඇහෙන්නේ නෙවෙයි දන්නේ. ඇහෙන් දකින අවස්ථාවේදී මේ සංඛ්‍යාතරය ඇහැට එන්න පුළුවන් කතාවක්. ඒවා ටිකක් එහාට විශේෂ කාරණා. එහෙනම් ඇහැටත් කම්පනයක් තියෙනවා. කනටත් තියෙනවා අපි මමත් දන්නවා නාසයටත් යමක් එහෙනම් තෝදා කියන මොකක් වෙනවා. දැන් ඉතින් කල්පනා කරලා බලන්න ඕනේ. දැන් දැන් තෝදා ගෙඩිය කරා එහායින් ලෙලි ගන්නකොට කොහොමද? එහෙනම් ඒකේ තියෙන අංශු ඇවිල්ලා කොහෙද වදින්න ආයේ? මේ නාහේ ඇතුලේ පොඩ්ඩක් ඇතුලට ගියාම කියනවා ඒ ඇවිල්ලා අංශු වදින තැනක් තියෙනවා ගඳ සුවඳ අරන් දෙනවා. එම්බිරිසාව ඇතුළේ මේ ඒක මොකක් වෙනවද ඉන්ද්‍රියේ? වැහෙනවා සෙමවලට. ඒකින්ද මොකක් වෙනවද? එම්බිදා හදුනවා. ගන්ධ සුවඳ දැනෙන්නේ. ඒක කල්පනා කරලා නෑනේ. අඩුබරන නෝ සාමාන්‍ය දැනීම. නෝක විද්‍යාවක් ඕනේ එහෙනම් බලන්න මේ අපි කොච්චර වහගෙනද ඉන්නේ? ඇහැට ඇහැට දෙන්නත් අපිට ভাইබ්‍රේෂන් එකක් ඕන කම්පනයක්. නාසයට ඕන. කනට ඕන. දිවටත් ඕන. කයටත් ඕන. මනටත් ඕන. එහෙනම් ඒ නිසා ඒ හැම එකක්ම මොනවා වී තියෙන්න ඕනද? ඇහැට පේන යමක් වෙනා ඒක එහෙනම් මොකක්ද එහෙනම්? කම්පණය වෙන එකක් මෙතන මොකක් වෙනවද ඒක? රූපයක් වෙනවා. ඒක ඇහැට පේනවට අපි කියන්නේ මොනවද? රූප රූප. කනට ඇහෙනවට කියන්නේ මොනවද? ශබ්ද රූප. නාසයට දැනෙනවට මොනවද? ගන්ධ රූප, දිවට රස රූප, කයට ස්පර්ශ රූප, මනට ධම්ම රූප. එහෙනම් රූපාකාර හයයි ලෝකෙ තියෙන්නේ. අද අද අපි අපි අද භාවිතා කරනවා කියන්නේ. එකයි මොනවද? ඇහැට ඒ වගේ තමයි රූපේ කියන්නේ. පැහැදිලිව බුදුසාහ විස්තර කරගෙන රූපාකාර හයයි. ඒ රූපාකාර හය ගෝචරය කරගන්න පුළුවන් ඉන්ද්‍රිය හයක් අපිට තියෙනවා. ඇස, කන, නාසය, දිවකය, මන. ඒ හයට හරියට මා මේ මාධ්‍ය හයකුත් තියෙන ලෝකෙ. එකක් තමයි පඨවි. ගත් පඨවි తත්වය. ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඤ්ඤාණ. හයට හයයි තියෙන මාධ්‍ය හයක් තියෙනවා. පඨවි ආපෝ ගතිය තේජෝ ගතිය වායෝ ගතිය කියන හතර අල්ලන් ඉන්න ආකාශ කියන මාධ්‍ය. ඒ කියන්නේ ආකාශ කියන්නේ ආකර්ෂණ තලය. එතකොට මේ මේ හතරයි ආකාශ තලයයි පහම අල්ලන් ඉන්න මොන තලයද? විඥාන තලය. එතකොට අද ලෝකේ විද්‍යාඥයෝ භාවිතා කරන්නේ මොන තලයද? ආකාශ තලය විතරයි. විඥාන තලය විද්‍යාඥයන් පාවිච්චි කරන්න බෑ. ඒක අවිඥාලාභී උත්තරයන්ට පමණයි. බුද්ධ වන්දනයට පමණ ඒක වෙන කාටවත් බෑ. එහෙනම් ඔය සියලුම රේඩාර් වර්ග FM වර්ග ගුවන් විදුලි රූපවාහිනී සියලු තරංග විද්‍යාඥයෝ යවන්නේ මොන මාධ්‍ය උපයෝග කරගෙනද? ආකාශ තලය නොහොත් ආකර්ෂණ තලය. නොහොත් ආලෝක තලය ප්‍රයෝජන කරගෙන විඤ්ඤාණ තලය පාවිච්චි කරන්න බෑ. ඔන්න කල්පනා කරලා බලන්න මේක හොඳට. දැන් ඒතකොට මේක මොන තරම් දුරට මේ මේවා වැහිලාද කියලා බලන්න බුදුදහමේ. එහෙනම් මේ මේවා පිළිබඳ ඇමරිකාව නෙමෙයි ඉස්සෙල්ලම ලෝකෙට කියන කියලා දෙන්නේ කොහෙද? මේ සම්බුද්ධ සාධන ලෝතර බුදුරජාණන් වහන්සේ තමයි මතු කරලා තියෙන්නේ. ඒවා අපේ ඒවා ලෝකයේ තියෙන අනිත්‍යතාවය නිසා වැහිලා යනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ කෙනෙක්වත් කැමති නැහැ මේක වැයරොන් නමුත් වැහිලා ගිහිල්ලා. දැන් වෙන්නේ නැවත ලංකාවේ ඒවා මතු වෙන එක තමයි මේ වෙන්නේ. එහෙනම් රූප එහෙනම් රූපයක් තියෙන තැනක දැන් අපිට මොන හරි දැන් මොන දැන් රූපයක් තියෙන මොකක් හරි ශබ්දයක් හරි ඇහැට පේන රූප රූපයක් හරි මොකක් හරි එකක් නිසා අපිට මොකද්ද මේ ඇහැ කරන අවශ්‍ය දිවකය මන නිසා මොකක් වෙනවද අපිට එක්ක පේනවා. එක්ක ඇහෙනවා. නාසයෙන් නම් දැනෙනවා. දිවට දැනෙනවා. කයට දැනෙනවා. මනට දැනෙනවා. එහෙනම් මොකක් වෙනවද? එක්ක පේන ඒවට කියනවා දිට්ඨ. ඇහෙන ඒවට කියනවා සුත. දැනෙන ඒවට කියනවා මුත. මනර විතරක් ඒවට කියනවා විඤ්ඤාත. එහෙනම් මේ ලෝකයේ තියෙන ওই හය අපි ක්‍රම හතරකට ගන්න මොනවද? දිට්ඨ සුත මුත විඤ්ඤාත. දිට්ඨ කියන්නේ හැට. සුත කියන්නේ කනට, නාසයටයි, දිවටයි, කයටයි මොනවද? මුත. මනට මොකද්ද? විඤ්ඤාණ. ඔය හතරෙන් තමයි ලෝක වැඩ ගන්න. බලන්න මේවා අද භෞතික විද්‍යාවකත් මේවා වෙන් කරගෙන නැහැ මේ විදිහට පැහැදිලිව. කල්පනා කරලා බලන්න ඉතින් මේ අපි මේ මේ තරකට එක්කවල මේව සාකච්ඡා කරනවා කියන්නේ මේ ලෝකයේ මේ මුළු ලෝකෙම සාකච්ඡා කරපු දේවල් මේ මේ මොකද? මේවා විස්තර කරගෙන නැහැ ලෝක ඒවා. එතකොට මේ රූපයක් නිසා අපට මොකද්ද වෙන්නේ දැන්? දැන් රූ අපිට කවුරු හරි මෙතන යනවා නම් මොකක් හරි શબ્දයක් ඇහෙනවා නම් අපිට මොකක් වෙනවද ඒක ඇහුණා නම් මොකද වෙන්නේ අපි? ඉස්සෙල්ලාම අපිට මොකද්ද වෙන දේ කියන්න පේනවා. කනට නම් ඇහෙනවා. නාසයට නම් සුවඳ දැනෙනවා. දිවට නම් රස දැනෙනවා. කයට පහස දැනෙනවා. මනට දැනෙනවා. එතකොට මෙන්න මේ දැනෙන ඕක අපි ඕනකමින් කරගත් එකක්ද අපිට ඉබේ ආව එකක්. ඉබේ ආව එකක්. ඒ ඉබේ එන ඒවාට කියන විපාක. විපාකේ කොහොම මර්ධව වටහා ගන්න එපා සැප දුක් උපේක්ෂා තුනම තියෙනවා. දැන් යමක් අපට පේනවා නම් ඒක විපාකයක්. ඇයි? පෙර සතරේ අපි මොකද්ද හදාගත්තේ යමක් බලන්න? ඇහැ. ඇහැ අපට මොකද කරලා දෙන්නේ? ප්‍රිය රූපක් වෙනවා. අප්‍රිය රූපක් වෙනවා. ප්‍රියත් නැති අප්‍රියත් රූපත් එහෙනම් දැන් අපට පුළුවන් මේ ඇහැ තියෙනකන් ප්‍රිය රූප විතරක් බලන්න. එහෙම නෝකයක් නැහැ. ඔන්න තමයි ප්‍රශ්නේ අපි ඉර වෙන්නේ. සමහර වෙලාවට දරුවා විභාගේ පාසල එනකොට ප්‍රිය රූපයක් විදිහට දකිනවා. දරුවා මැරිලා පෙට්ටියෙන් ගෙදර ගේනකොට අප්‍රිය රූපයක් විදිහට දකිනවා. ඇහැ දෙකම පෙන්වන්න කවුද අපිට? ඇහැ කල්පනා කරලා බලන්න. දැන් ඔහොම වැඩි කිව්වට පස්සේ එකපාරට කම්පණ වෙලා ගෙදර මතක් කරගන්න එපා. ඉතින් උදාහරණ ගන්න නැතුව මේ පේනෝනේ ලෝකෙට බැඳීම කොච්චරද කියලා. උදාහරණයක් ගත්තත් දරුවෙක් ගැන මොකෝ වෙන්නේ? මොනතරම් කම්පණය වෙලා තෙලිනාද කියලා බලන්න පොඩ්ඩක්. කොහොම බැඳීමක් අපි ලෝකෙට බැඳලා දිනන බලන්න පොඩ්ඩක්. දැන් මේ මේ සාකච්ඡාවත් එක්ක කතා බහ කරගන්න අපි එයින් ගමු රූපයක්. දැන් මොකක් හරි අපිට පේනකොට අපිට මොකක් උනේ? මොකක් හරි රූපයක් බව අපිට මොකක් වෙනවද ඒක? දැනෙනවා. වීමක් ධන වෙනවට කියන්නේ මොකක්ද? වීමක් ධන වෙන. ඒ කියන්නේ මොකක් හරි කවුරු හරි මෙතනින් යන බවට අපිට දැනෙනවා. ආ බැලුවේ බැලුවේ නැහැ පෙරුණ දැනුණා. කවුරු හරි යන බව දැනෙනවා. වීමක් ධන වෙනවා. ඔබට කියන්නේ මොකක්ද? වේදනාවක්. වීමක් ධන වෙනවා කියන්නේ දිද්දි මාලාවක් ධන කියන්නේ මොකක් වෙනවද? එකතු වෙනවනේ. ඉතින් මේ මනුස්සයා මෙතන යනකොට මට ඡායාව ඔන්න ඔන්න මගේ ඇහැට රොක් කරලා ටික ටික. ටික ටික ඒ රූප වැටෙන්න පටන් ගන්නවා. වීමක් ධන වෙනවා. එකතු වෙනවා. වීමක් ධන වෙනවා කියන්නේ මොකද්ද? වේදනාව. ඊට පස්සේ මොකද වෙන්නේ? රූපයක් තිබුණා වේදනාවක් තිබුණා. දැන් මොකද කරන්නේ? අපි බලනවද නැද්ද? ඔන්න බලනවා අපි. ඉතල පෙනුණා දැන් මොකක් කරනවද? බලනවා. බලනකොට මොකද වෙන්නේ? ඊට පස්සේ අපි බැලුවම රූපය ඔක්කොම එකපාරට අකලා අඳුර ගන්න පුළුවන් සමහරලාට. දැන් ගොඩක් වෙලාට අපි යමක් අඳුර ගන්න ඒක ඒකේ අඳුර ගන්න මොකක් වශයෙන්ද? සම්පූර්ණ එකක් වශයෙන්ද ගොඩාක් වෙලාට කොටස් වශයෙන්ද? එකපාරට පුළුවන් සමහර ඒවා. කොහොම දිස්සම දැකලා පුරුදු කරගන්නත් අකලා පුළුවන්. එහෙම නැත්නම් අපිට බලන්න වෙනවා කවුද මූණ බලන්න ඕන. කොණ්ඩේ පුද්ගලෙක් නම් මම මේකට ගහන්න කොළ ඒ කොළොනි කියන්නත් බෑ කඳ බලන්න ඕන පොතු බලන්න ඕන මුළු එනක ගෙඩි බලන්න ඕන මේක ඒත් දරුවොත් එන මඩ කොටව ගෙඩියක් පෙන්නන්න නැත්නම් මට මල් මලක් ගෙනල්ලා පෙන්නන්න මං ගහ ගියා නන්න අපි නිතරම මොකක්ද යමක් එහෙනම් මොකක් කරනවා අපි නිතරම කොටස් කරලා බලනවා එහෙනම් කොටස් කරලා ඉවරලා ඒ කොටස් ටික ඔක්කොම මන දැන් මොකක් කරලා දෙනවා දාන්න එක්කව කරලා දෙනවා දැන් මේ හිතන්නකො ආ කියලා શબ્දය එනවා අහුණනේ ආ කියලා શબ્දයක් ඒක ඉවරයි දැන් ඊළඟ හෙනවා ම් කියලා શબ્දේ දැන් හ්ම් කියන શબ્දවල ආ කියන එක තියෙනවද? ඒක ඇහිලා ඉවරයි. ආ හ්ම් ඊට පස්සේ ඒ දෙකම ගිහින් මොකක්ද වෙන්නේ? මා කියන શબ્දයක් එනවා. දැන් මා කියන શબ્දේනට අර දෙක තියෙනවද? දැන් මොකක්ද කොටස් හදෙන්න නේද ගත්තේ? શબ્දය. ආ හ්ම් මා ඊට පස්සේ මනසෙන් මොකද කරලා දෙන්නේ? ඔය තුනම එකට එකතු කරලා අපිට හදලා දෙනව මොකද්ද? අම්මා කියලා හදලා. කවුද? කොහොමද නම් මේ ලෝකේ වැඩේ කරන්න හැටි? බේ පහෙන් අනන් දෙනවා මන මොකක් කරලා දෙනවා දේවා. පොදි හදලා දෙනවා. පොදි හදන්න නැතුව අපට දේවා මොකක් කරන්න බැරිද? හඳුනා ගන්න බෑ. ආ කිව්වට අම්ම වෙන්නේ හ්ම් කිව්වට අම්ම වෙන්නේ මනෙන් අර තුන එකට එක අකුල නැවත තනි එකක් හදලා දෙනවා. අන්න ඒතර තමයි අපි එහෙනම් එකට කොන්නට කියන සං. සං. සංකල්ප විතරයි මේ මොකද්ද කියලා දැනගන්න පුළුවන්. දැනගන්නට කියනවා ඥාන. සංකල්ප දැනගන්න ඕනේ කියනවා සංඥා. එහෙනම් රූපයක් නිසා වේදනාවක් ආව වේදනාවක් නිසා මොකද්ද කරගත්තේ? සංඥා ගැන මොකක් කරගත්තද? හඳුනාගත්තා. එහෙනම් රූ එහෙනම් ලෝකේ යමක් හඳුනගන්න ওই පියවරවල තුන ඕනමයි. මොකද්ද ඕන අනිවාර්යයෙන්ම රූපයක් ඕනමයි. වේදනාවක් සිද්ධ වෙනවා. ඒ තුලින් මොකද්ද හදගන්නේ? සංඥාවක්මයි. දැන් මේක බලන්න ඉතින් මේ පොතක ලියලා ඉස්කෝලේ යන්න ඕනද මේක තේරුම් ගන්න? මෙච්චර කල් කොරපු ටිකට වේද මම ඔය විස්තර කරේ. අපි මෙච්චර කල් රූප දැක්කේ නැහැ. රූප දකලා හවල් එක කියලා හඳුනාගත්තේ නැද්ද? නැද්ද? මගේ අම්මේ නෑ ඇයි නැත්තේ? මෙච්චරලා කොහොමද කරේ? බල බල හඳුනාගත්ත මේක සුදු එකක්ද, කළු එකක්ද, රතු එකක්ද, උදද මාසද අපි තීරණය හඳුනා ගන්න ඕනේ එහෙම. එහෙනම් රූප වේදනා සංඥා. දැන් රූපේ අපිට අපි කැමති ප්‍රිය එකක් නම් මොකක් වෙනවද? දැන් මොකක් වෙනවද? ඒක මොනව කරන්නවද? ඒක මම කරගන්න, මගේ කරගන්න අපි මොකක් කරනවද? ක්‍රියාවලියක් කරනවා. ඒ කියන්නේ ඒක දැන් හොඳ නම් මම කියන්නේ. මො ප්‍රිය එකක් නම් ඒක මොනව කර ගන්නවද? සාමාරය හොඳයිනේ කියලා ගත්ත හැටි හිතෙන් වචනේ එහෙම නැත්නම් ඒ පැත්තට ටිකක් ඇවිදිනවනම් කායුත් ළඟට යනවනම් කායුත් වෙනවා. එහෙනම් යමක් හොඳේ කියලා ලං කර ගන්න කරන ක්‍රියාවට කියන කාර්ය. සංකර ගන්න කරන කාර්යයට කියන මොකද්ද? රූප වේදනා සංඥා ඊළඟ පියවර සංකාර. දැන් මොකද්ද කරේ ලෝකේ අපි ගිය සතිය කතා කරා මේ ලෝකේ තියෙනම හොඳේවද ඔක්කොම මේ ලෝකේ තියෙන මොනවාද අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි වූ දෙයක් එහෙනම් අනිත්‍ය දෙයක් අපි ගත්තර මොකක් කියලා දෙනවා අනිත්‍ය කියන්නේ අපේ කැමැත්තට පවත්වන්න බැරි දෙයක් අපි හොඳයි කියලා ගත්ත මොකක් කියලාද කැමැත්තට පවත්වන්න පුළුවන් දෙයක් බවට පත් කරගෙන ගත්තා එහෙනම් ඉච්ඡ දෙයක් ගත්තේ මොකක් විදියටද අනිත්‍ය දෙයක් ගත්තේ කොහොම විදියටද ඉච්ඡයි කියලා ගත්තා ලෝකේ කොහෙද ඉච්ඡ දේවල් තියෙන්නේ ලෝකයේ සියල්ලම අපි බැඳුනට වැඩක් නැහැ. ඒවා කාලයක් යනකොට විපරිණාමයට පත් වෙන මොකක් කියලා යනවා. ඒ බැඳුණු රූපයත් ඒක බැඳුණු මේ මම කියන රූපයයි දෙක මොකක් කියලා යනවා. නැවතිලා යනවා. එහෙනම් අපේ කැමැත්තට පාත් කරන්න පුළුවන් එකක්වත් ලෝකේ. එහෙනම් අනිත්‍ය ලෝකයකට අපි මේ රූපයකට මොකක් වුණාද එහෙනම්? ඉච්ඡයි කියලා ගත්තද නැද්ද? ඒකනේ බැඳුණු ඉච්ඡයි කියලා ගත්තේ ඉතින් බැලුවද? එහෙනම් අනිත්‍ය දෙයකට ඉච්ඡයි කියලා ගැනීම විකෘතියද ප්‍රകൃතියද? විකෘති නිසා හදාගත්ත ඥානය මොකද විඥානයක් හදාගත්තා. එහෙනම් මොකද මුල්ුනේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන හදලා කෙලවුණා. ලෝතර විඥානයේ කියව තියෙන හිතේ. රූපේ තිබුණ කොහෙද? එළියේ. එහෙනම් බුදු පියාණන් වහන්සේ දනන රූපයක් නැති, වේදනාවක් නැති, සංඥාවක් නැති, සංකාරයක් නැති විඥානයක් ලෝකේ පවතින් හටගන්නෙත් නැහැ පවතින්නෙත් නැහැ ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. එහෙනම් එහෙනම් ඔය ඔය විඥානය හදාගන්න අනිවාර්යයෙන්ම මොකක්ද ඕන වෙන්නේ අපිට? ලෝකෙ මොනවද ඕන වෙන්නේ? රූප ඕනෑමයි. ඒක මොන රූපයක් විය හැකිද? එක්ක රූප රූපයක් වෙන්න පුළුවන් ඇහැට නම් කනට නම් ශබ්ද රූපයක් වෙන්න පුළුවන් නාසයට නම් ගන්ධ රූපයක් වෙන්න පුළුවන් දිවට නම් රස රූපයක් ස්පර්ශ මේ ස්පර්ශ රූපයක් නම් රූපයක් රූපයක් නැතුව එහෙනම් රූපයක් අරමුණු වුණොත් තමයි මොකද හදාගන්නේ අපි විඥානයක් හදන්නේ එහෙනම් අවිඥානයක් හැදුවොත් මානසික ශක්තියක්නේ විඥාන හැදුවොත් අනිවාර්යයෙන් මෙතනින් නවතින්නේ නැහැ කොහේවත් ලෝකේ විඥාන හදන්න අවස්ථන්න බෑ ඒ ශක්තියක් ඒක ඉස්සරහට ගලාගෙන යනවා එදා අපි කතා කරා කොහොමද ගලාගෙන යන්නේ විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය සංනා සංනා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව අන්න භව හද එතකොට දැන් අපි මේක විනාඩියක් දෙකක් අපිට මේක කියන්න ගියාට මෙහි ලෝකේ යමක් හොඳයි කියලා ගන්නකොට මොකද හැදෙන්නේ භව හැදෙන්නේ ඉවරයි ඔබ මේ අද ගෙදර ඉඳන් මෙතනට භව කීයක් හැදුවා කොහොමද වැඩේ කල්පනා කරලා බලන්න කොහේ යාන්ත්‍රණය මම කිව්වේ ලෝකේ යමක් හොඳයි කියලා ගත්තොත් කක්ගාලා ඇදෙන්න මොකද එනවා භවයක් හදනවා දැන් මේ ඉන්නේ මොකේද අපි අපි ඔක්කොම ඉන්නේ මොන භවයේද මිනිස් භවයේ මේ වෙලාවේ ඉන්නේ අපි ගන්න ගන්න අද නමොත් එට එට කරනොත් කොයි බයට ඇති කාටවත් කියන්නත් බෑ දැන් කවුරතෝ හිතන්නේ නැහැ හිතන් ඉන්නේ ඊළඟ එක මිනිස් සම්බේ කියලා හිතන් ඉන්නේ මනුස්ස ජොති සූත්‍රය බලන හම් වෙන එක පෙන්නයි අපි එනම් මේ ලෝකේ යමකට බැඳර කොටම මොනවද හදන්නේ කියලා එහෙනම් අපි දවසකට බව කීයක් හදනවා කියලා හිතන්න. කියන්න පුළුවන් සංඛ්‍යාව. මේ පැත්ත හැරලා මොකද කරනවා? චාමා පොල් ගහ මාර්ගෙට ගෙඩි තියනවා. යනත් වෙන නේද නැහැ. හැදුවා බවය. පාත් එක යනකොට බව කීයක් හදනවා. කෝච්චි යනකොට බව කීයක් හදනවා මගදීව. නිකන් ගණන් කරලා වරද Tamanතන hina වෙනවා දැන් හදපු කොර හදපු බව ටික. බුදු පියාණන් වහන්සේ කියන ලෝක සත්‍යයට දෙන භයානකම රෝගේ මොන රෝගේද? භව රෝගේ. ඔය බව ටික හැදුවට භවපත්‍ය ಜಾති දෙන්නේ නැහැ දැන්. ඇයි? දැන් ඉන්නේ මොකේද? මිනිස් ಜಾතියේ ඉන්න ඉන්න බෑ. එහෙනම් ඔය හතර බව ටික මොකක් වෙනවද ඔක්කොම? විනාශ වෙලා නවද තැන්පත් වෙනවද? අනිවා එක භවයක් අපත යන්නේ සියල්ලම මොකක් වෙනවද? අපේ ළඟ කොහෙද හදන්නේ ඔය තියෙන්නේ? දැන් අපි හදලා එකිනෙකාගේ මාරු වෙනවද? ඒක වෙන්නේ නැහැ. අපි හදන බව අපේ බව ගොඩේ තියෙනවා. කොහෙද ඔක තියෙන්නේ? දැන් අපිට බලන්න ඕක කොහොමද තියෙන්නේ කියලා අද බලාගෙන මෙහාට ආවා. එහෙනම් ලෝකේ යමක් හොඳයි කියලා ගත්තොත් මොකද හදන්නේ? බව. ඒක බව මොකක් කියලාද කියන බව ශක්තියක් විදිහට හදනවා. මොකද භවය හදන්නේ පරමාණු විදිහට හදන්නේ. ඒ කියන්නේ මේ ලෝකයේ මූලිකම දැනුම් ඒක විදිහට තමයි හදන්නේ. ඒකෙන්ද කවදාවත් නැති වෙන්නේ. පරමාණුක විදිහට හදන්නේ. ඕකට කියන බුදු පියාණන් වහන්සේ පරමාණුට කියන සුද්ධාස්තකය. සුද්දාස්තකය. සුද්දාස්තකය කියන්නේ ඒකට ගති 8ක් තියෙනවා. ඒකයි සුද්දාස්තකය කියන්නේ. මොනවද 8? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා. ඕජා කියන්නේ බව. හරිනේ? එතකොට දැන් මෙහෙම ගන්නකො හරියනවා. එතකොට ඔය පරමාණුව ඔය හැදෙන පරමාණුව පරමාණුව හැදිලා අපේ එළියට පනිනවා. එහෙනම් භවයක් හදන හැම මොහොතකම අපෙන් එළියට මොනවද පයින්නේ? පරමාණු ඇහැට පේනවද? ඇහැට පේනකොට පරමාණු. එහෙනම් අපි ගන්න හැම චේතනාවක් චේතනාවක් කියන්නේ මොකක්ද? චේ කියන්නේ මොකේද? චේ කියන්නේ චේ ගුවේර නෙවෙයි චේ කියන්නේ මොකක්ද? චේ කියන්නේ චිත්ත. චිත්තය. තනා කියන්නේ තනනවා. හිතක් තරණ හැම මොහොතකම චේතනා වෙන හැම මොහොතකම මොනවද හැදෙන්නේ? භව හැදෙනවා. ඒ පරමාණුවක් හැදෙනවා. ඒකට කියන සුද්ධාෂ්ටකයක්. ඕක බලා ගන්න හැබැයි දැනට ඕනනම් තියෙනවා දැන් ලෝකේ තියෙනවා ඕක බලා ගන්නත් ඕන උපකරණ. මේ පැත්ත දිහට බලන්න මේම අත තියලා ඒකට චේතනාව හදනකොටම අපේ වටේට තියෙන ඔන්න ඔය පරමාණු ගමන් කරන ඔය එකට කියනවා අපි ඕර එක නැත්තම් ඒක පාට මොකක් වෙනවද? වෙනස් වෙන වර්ණත් හැදෙනවා. කොහොමද හැදෙන හැටි එන. එහෙනම් චේතනාවකට පුළුවන් ලෝකෙ මොකක් කරන්නද? වර්ණ හදන්න. වර්ණය වෙනස් කරන්න පුළුවන්. ගිහිල්ලා ඕනම් බලන්න අර දෙල්කම් දහන් දියල කරනවා මේ මැදින් එකට උපයලා අරගා කියලා බලන්න. ගිහිල්ලා බලනකොට අපිට රාග චේතනාවක් අරගෙන තොත් එනවා. අත කියන ගමන් රාග චේතනාවක් ගන්නවා. මොකද රාග චේතනාව කියන්නේ? කොහොමද රාග චේතනාව ගන්න? ඒත් රාග චේතනාව ගන්න හැටි කියන්න ඕනේ නැහැ. ඒක දන්නවනේ රාග චේතනාව ගන්නකොටම අපිටම හරි යාළුවෙක් එක හරි මර ගන්නවා. ධාරණ අත දිනවා. අරගේ වර්ණ මොකක් වෙනවද ගන්න? කාපා. එහෙනම් චේතනාවට පුළුවන් මොකක් කරන්නද? වර්ණ හදන්න වර්ණ වෙනස් කරන්න ඕනේ. දැන් ඕරන් ආපාරයි. දැන් ගන්න ඊට පස්සේ ආකාර වෙන ආපවතු කියලා ගන්න අපි තරහකාරයක් මතක් කරගන්න. එතකොට මොන චේතනාවද? දේශ චේතනාවක්. තගලමක කරන දෝරේ. සතු පාස. ඊට බලන්න ඕන. මෝහ චේතනාවක් ගන්න. මොකද මෝහ කියන්නේ? අනේ මේ වෙලාවේ නිින්ද යන එක මොන තරම් හැපද්ද මරහන වලට කියලා ගත්තොත් මොන චේතනාවක්ද? මෝහේ. අන්න ඒට ඔලේ වෙලාවට ඕරේ මොන පාඩද? නිල්. ලෝකේ මූලික වර්ණ තුනයි තියෙන්නේ. මොනවාද? රතු, කහ, නිලි. මොකද හේතු තුන? රාග, දේශ, මෝහ. ආන්නක නාසායතනේ මූලික වර්ණ තුන මොකද්ද කියලා කියයි. බේසික් කලර්ස් මොනවාද? රතු, කහ, නිලි කියලා කිය ඒ තුනේ හේතු මොකද්ද? රාග දේශ මොකද දන්නවද ඇමරිකාවද? මම ඒකයි කිව්වේ මේ කොහොමද දැනගන්න ඉක්මනින් දරුවන්ටත් මේක ඉස්සරහට වැඩගත් වෙන කොටක්. වැඩගත් නේ ගොඩක්ම සම්පූර්ණ මේක අංක එකට වෙනවා ලෝකේ. මේ කාරණා ටික දැන් මතුවෙනකොට ඒකයි මම කිව්වේ. එහෙනම් මේ පරණ සුද්ධාස්තක වලට වර්ණක් තියෙනවා. ඒවා එහෙනම් ඒවා පැනලා ඕක එළියට පයින්නකොට පරමාණුවක් ඉඳන් තමයි හැම චේතනාවකම එක පයින්. අපි ගන්න චේතනාවේ ගතිය අර පරමාණු තුන මොකක් වෙනවද? අන්තර්ගතයි. බලු බලු බව බලු චේතනාවන් නම් ගත්තේ. බලු චේතනාවන් නම් ගත්තේ. ඒකේ වන්න, ගන්ධ, රස, ඕජා කියන හතර තුල ඒ බලු ගතිය පවත්වනවාද? අන්තර්ගතයි. එහෙනම් ගන්න තේ නමර කරනවා කියන්නේ රාගින්වත් පව් කරන්න බෑ. ගන්න තේ තමයි අනිත් අතට පේන්නේ නැති වුණාට අර පිට වෙන පරමාණුයේ ඒ ගතිය පිළිටනවා. එහෙනම් බලු බලු බලුකමක් නම් අපි ගත්තේ. බලු බලු වැඩ බලුකම් කරන කියන එක කියන්න ඕනේ නැහැ. අපි ඉන්නකොට කොච්චර බලු වැඩ කරන්න නැතුණාට කරන්න බයයි. කරන්න බය මොකද සදාචාරයට නීතියට තියෙන බය නිසා. හැබැයි හිතනවද නැද්ද? බලු බලු බලු දෙයක් හිතන කාටවත් තහනමක් වෙනවා දාන්න කවවත් අර. තීර තිබුණා දැල්ලන්නේ මොකද? අල්ලන්න නම් අවිද්‍යාවෙන් ඉන්නවා. නැත්නම් අල්ලන්න. හැබැයි ඉතින් හෙට දවස් දැන් නම් ඉන්න ලංකාව. දැන් එක එක එක තැන් වල කියලා චේතනාව වල එක එක ඒවා අල්ලන්න එපා. සමහර තැන් වල ඉන්න හැටි වෙනවා. මෙයාගේ චේතනාව. එහෙමයි දැන් දී වෙලා තියෙන්නේ. ඒ අය කියන්නේ මට එහෙම හැකියාවක් තියෙනවා කියලා. අනුන්ගේ හිත බලන්න පුළුවන්. එහෙම හටේට බිහිවෙමින් පවතින. එහෙනම් අන්නර වන්න ගන්ධ රස අර බලන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජාව කියන එක අට හතරකට බෙදෙනවා. පළවෙනි හතරට කියන රූප. ඔබ පැහැදිලිවම ත්‍රිපිටකයේ තියෙන තත්ත කතමා රූප. රූප යන කුමාරද? තත්තාරෝ මහා භූත. හතර මහා භූතයන්ට මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර රූප. වන්න ගන්ධ රස ඕජා කියන හතර නාම. එහෙනම් එළියට පැනලා තියෙන මොනවාද? නාම රූප. නාම රූපේ ඒ පරමාණු නෝත්තේ නාම රූපේ රූප ටික අයින් වෙනවා. රූප ටික තමයි අද කියනවා නම් විද්‍යාවෙන් කියනවා නම් පදාර්ථය. මෙටීරියල් ටික තමයි රූප. අර අනිත් හතර නාම කියන්නේ මොනවද? ශක්තිය. එහෙනම් මෙටීරියල් and එනර්ජි තමයි හැදුනේ. ඒ කියන්නේ පරම මේ මොකද්ද? ද්‍රව්‍ය මේ මොකද්ද? පදාර්ථ සහ ශක්තිය. ඒ පදාර්ථ ටිකයි ලෝකෙට දාත් වෙනවා. ශක්තිය ටික තමයි අර තියෙන ඉතුරු වෙන. ඒකට කියනවා නානාක්ෂණික කර්ම ශක්තිය. ඔන්න යන සයන්ස් එක පේනෝනේ මේ බුදුදහම කියන්නේ මොකද්ද කියලා. ඔන්න ඔය කර්ම ශක්තිය තමයි අපි වටා මොකක් වෙන්නේ. තියෙන්නේ ඒකට ඕන්නේ ඉඩ ප්‍රමාණයක්. ඒක හේතුව ඒක තුල රූප ඩයග්‍රෑම් තියෙන මොකද්ද? එනර්ජි විතරයි ශක්තියට ඉඩ ඕනේ ඒ නිසා අපි අනන්ත අන්තරය කරපු කර්ම ටික අපේ වටේ තියෙන බුදු පියාණන් වහන්සේ ඔක හැමෝටම තේරෙන්න පුළුවන් මේ උපමාවකින් පෙන්නන මොකද්ද? මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා තතෝණ සුක්ඛමං වේති ඡායාවන පායනේ කොහෙද තියෙන්නේ? ආ දුරද තියෙන්නේ නේද? කොහොමද වැඩේ බුදු පියාණන්ගේ උපමා කොහොමද? සියල්ලෙන් සියල්ල පරිපූර්ණයි. තමාගේ ළඟමයි හේවනල්ල උපමා කරලා තමන්ගේ ළඟමයි කරපු කර්ම ටික තියෙන්නේ. ඒ වගේම යණ යන තැනට මොකද වෙන්නේ? බස්සෙන් එනවා එන ඕස්ට්‍රේලියාව ගිහලා කර්මෙන් තේරෙන්න පුළුවන්. යනකොට ඕස්ට්‍රේලියාවට යනවා නැති. කොහොමද වැඩේ කියලා පේනවද දැන්? මෙතනින් ගියාම හතර පාට එහෙච්චා. දිව්‍ය ලෝකෙට ගෙන එහෙත් වෙනවා පාපේ. අරියත් උනොත් අරියත් උනොත් අරියත් මහත් කෙනෙක් කො අරියත් කරණියක් උනොත් මොකෝ වෙන්නේ? එනවද නැත්නම්? එන්න හැරෙන්නේ එනවා. ඒකනේ මුගලන් ආශ්‍රය පස්සේ ගායන දුන්න වැඩේ. බුදුහාමරගේ පස්සේ ගායන විපාක 12ක් දුන්නේ. බුදු වුණත් අරිහත් වුණත් කරපු ටික මොකක් වෙනවද? මේක එනවා. එහෙනම් ඉතින් දැන් ඔබ මොකෝ කියන්නේ දැන්? දැන් නිදිමතුන් දැනෙනවා වැඩි. මොකෝ කියන්නේ එහෙනම් කර්ම ගැලවෙන කොහෙ ගිහිල්ලා ගැලවෙන්නේ? කාගෙන් බේරෙන්නද ගැලවෙන්නේ කියන්නේ මට? බුදුහාමසුරටත් බැරි වුණා නම් ඒ කර්මයෙන් බේරෙන්න. අපි ගැන ඉතින් මොන කතා කතා කරන්නද? මොගලන් ආවනට කර්මෙන් බේරෙන්න බැරි වුණා පස්සෙන් ආවා. ඇවිල්ලා දුන්නත් දා ඇටකට මොන කටු වෙන මොන තරමද? ආල්ලට වෙනකොට ගැහුවා. මහා අරිතුන් වහන්සේ අසෝමා ශ්‍රාවක අග්‍ර ශ්‍රාවකයා මේ ශ්‍රාවකයන් දෙනමගෙන් එක මහා නමක් මුගලන් මහරහතන් වහන්සේට පෙර සසරේ මොකද්ද කරපු තිබුණේ කර්ම එක්තරා ආත්මාවක අම්මා තාත්තා මැරුවා ආනන්තරිය ගියාද නැද්ද අවීචයට යනවාමයි අවීචය ගෙව්වද නැද්ද ගෙව්වා ඔය කොහෙන්ද ඉතුරු ඉතුරු වෙනවා අනිවාර්යෙන්ම මතක තියාගන්න අවීචය ගිහිල්ලා ගෙව්වත් මිනිස් ලෝකේ කොටස මොකක් වෙනවද ඉතුරු වෙනවා. ඒ අයියා අපි මගුල් ගෙදරක කියන්නේ මොකද නෙහේ කොච්චර කාලාවක් ගෙදර කොටස මොකක් කරාද? කියනෝනේ දන්නේ ඒවා ගෙදර අරක. කොච්චර කාලාවක් කරේ ගෙදර කොටස මේ ලෝකෙ කොටස දන්නේ ඒ කොටස තමයි ඉතුරු මොල ගාමරට විපාකයට ආවේ. සරුත්තාමර විපාක ආවා. ලෞත්‍රාමුදයන් වහන්සේ විපාක ආවා. සරුත්තාමරණතාවට දන්තිමර ගොඩක් මම හිතන බඩේ අමාරුවක් වගේ එකක් ඇවිල්ලා පිළිනවන්නේ. කී එහෙනම් ඉතින් මේ ලෝකේ ඔබ කර්ම ඔබට ඔබ නැද්ද දැන් කරපු කර්ම ටික? කොහෙද තියෙන්නේ? තමා වටේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි සිය සියල්ලන් සියල්ල පරිපූර්ණ උදාහරණකින් පෙන්වනවා. ඒ වගේම මනසාචේ පදුට්ටේන වාසති වා දෙපැත්තම තියෙනවා. පදුට්ට මනසකින් කරන කර්ම වල කොහෙද තියෙන්නේ? චක්කම්ම වහතෝ පදා. ගුණා පිළිබඳේන කරත්තරෝදය වගේ නෝ නරකයක උපමා කරා. ඒකට හොඳේ උපමා කර ඡායාව. එහෙම නැත්නම් කොහොමද වැඩේ දැන් එහෙනම්? දැන් එහෙනම් ඔය ඔය දැන් නිදාගත්තත් කර්ම ටික තියෙනවද නැද්ද වටේ? අයි යෝග විපාක දෙන්නේ නැත් එකක් ගන්න. එහෙම දෙන්නේ නැහැ. විපාකයක් දෙන්න නම් කර්ම බීජ තියෙනවා අපේ වටේ. හැමතිස්සම විපාක දෙන්න කොයි වෙලාවකද දෙන්නේ? සුදුසු වෙලාව වෙනකන්. එහෙනම් විපාක දෙනකොට කර්මයට වෙලාවක් නැද්ද? තියෙනවනේ. මොකද්ද දෙන්නේ? පිටතම වේදනිය තියෙනවා. උපපද්ද වේදනිය තියෙනවා. අපරාපරිය තියෙනවා. අහෝසි තියෙනවා. මේ මේ අත්භවයේ විපාක දෙන්නේ දෙන මොනවාද? එහෙනම් දෙයිනේ මරණ හතක් ඇති මිනිහෙක් මොනවද කරන්නේ? කොහොමද වැඩේ මේක? මම කියන්නේ මේක මේ නිකන් බොරු බොරු හදාගෙන ඉන්න මේ ආටෝපෙන් ගැලවිලා මේක හිතන්න. එහෙනම් අන්න එදාට ඔබට මේක තේරුණොත් ඔබ වහාම තීරණය කරනවා එහෙනම් ස්ටාප්. මේකෙන් ගැලවෙන්න මොකද කරන්න කියන එක එදාට තමන්ට වෙනවා ප්‍රශ්න. එහෙනම් මොකද කරන්නේ? මහා බයාලකාරී මේ ලෝක සංසාරේ. අන්න බයට්ටේන දුක්ඛ. ඒතර බයාර්ථයෙන් දුක දකින්න ලෝකේ. බයාර්ථයෙන් දුක දකින්න තාක්කල් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. කවදා හරි ওই සතරේ තව ඔහුම යනවා යනවාමයි. මේ මන ටික විතර ඒවා කිලෝ ගලවෙන්නේ නැහැ. ගැලවෙන්න නම් මොකක් කරන්න ඕනද? අඩුම තරම සෝතාපන්න මාර්ගයටවත් එන්න ඕන. නැත්තම් නම් බෑ. බොහොම කනගාටුදායකයි වැඩි. කොච්චර ධර්ම සාකච්ඡා මරණතුරුම හැවුවත් වැඩක් වෙන්නේ. එහෙනම් සෝතාපන්න මාර්ගයට හෝ යටත් පිළිසෙයි. එක සෝතාපන්න ඵලය එක සකෘදාගාමි මාර්ගය සකෘදාගාමි ඵලය අනාගාමී මාර්ගය අනාගාමී ඵලය අරියත් මාර්ගය අරියත් ඵලය කියන සතර මඟ සතර පළවෙනිින් එක තැනකට ඇවිල්ලා ඉන්නොත් බේරෙන්නේ නැත්තම් ඒ බේරෙන්නේ බේරෙනවා කියන්නේ මොකද බේරෙන්නේ සතර අපායන් විතරයි දැන් මොගලන් මහරහතන් වහන්සේ අරිතුන් වහන්සේලා සියලු කර්ම වලින් බේරෙන්නේ නැහැ සතර අපායන් විතරක් බේරෙන්නේ පුළුවන් එතකොට ඊට පස්සේ සතර අපාය යන්නේ මිනිස් ලෝකේ හෝ ඉන්න උඩ තමයි උත්පන්නන්නේ කල්පනා කරලා බලන්න මහා භයංකාර සතරක මේ භයංකාර බව ඔබට දැනගන්න ලැබීම මොනතරම් පිනක්ද එහෙනම් මේක දැනගන්න ලැබෙන එක පිනක් නම් ඔබ සතරේ මේක අහගන්න අදාළ පින කළාද නැද්ද? ඒකද දැන් වෙන්නේ. ඒකනේ ඔක්කොම වෙන්න බැරි වෙන්නේ. එහෙම වෙන්න බෑ මේකට. මේ මේක 30000 ගණන් කරලා රොක් වෙන්න නැහැ වත්තෙත් තිබුණා. හේතුව අදාදී නැත්තම් විතර එන්න පුළුවන්. එහෙනම් පෙර සතර ඔබ මෙවැනි එක අහගන්න පින් කළා දිනවා. දැන් අහගත්ත එක ධම්මවත් කරගත්තොත් අවබෝධ කරගත්තොත් වැඩේ හරියි. හැබැයි පෙර සතරේත් අපිට මෙහෙම අහගන්න ඕන තරම් පින් උදා වෙන්නේ නැති එදා මොකක් වෙලා නැද්ද අපිට? අවබෝධ වෙලා නැහැ. ඒක තමයි අපිට අම සාධකය. කොයිතරම් බුදු පියාණන්වද අපිට හම් වෙන්නේ නැද්ද මොන ගහන්නේ නැද්ද? අහන්නද තිබක් මන. මොකද මෙතන ඉන්න අය නම් අපි ඔක්කොම මන අහනම කට්ටිය සාතල. මොකද දන්නවද? නැත්තම් මෙතෙන්ට ඇදෙන්නේ නැහැ. මේ සාතලේ මොනුද්දක් වෙන්නේ නැහැ. වැඩේ තියෙන අහගෙන ආගෙන ආවට වැඩේ වෙන්නේ නැහැ. නැත්තම් මෙතන අපිට උගක් ඉන්න දෙයක් නැහැ. මේක ඒක ඔප්පු කරන්න පුළුවන්. එහෙනම් දැන් බලන්න එහෙනම් මේ සංසාර ගමනේදී භයංකාර ගමන එහෙනම් ඇහැ මුල්ලල රූප රූපයක් ආව දැක්කොත් මොකද වෙන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර වෙලා මොකද හදන්නේ? එහෙනම් අන්න බුදුහාමයේ ඒක පාළියෙන් ඕනනම් පැහැදිලි කරනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඒක ඔය කිව් එකනේ පාළියෙන් කියන්නේ. ඇහැයි ඇහෙන් රූපයකට කැමැත්තෙන් බැඳුනොතින් ඒ අතරමැදියෙක් නිර්මාණය වෙනවා කවුද? චක්කු විඥානය. විඥානය හැදෙනාට මම කිව්වනේ පොදුවේ. දැන් මේ හැමෝම කරගත්තේ ඉන්න මොන විඥානයක්ද? චක්කු විඥානය. සෝතන්ත පටිච්ච සබ්දන්ත උප්පජ්ජති සෝත විඥානය. ඒ කියන්නේ මොකද්ද? කන කනේ යම් ශබ්දයකට කැමැත්තෙන් බැලුවොත් මොකද ඒතර උපදින්නේ? සෝත විඥානය උපදිනවා නවත්තන්න බෑ. එතකොට එතකොට විඥානය කියන්නේ මන මන දෙයක් දෙන එක. එතකොට ඊළඟ එක මොකද්ද? ගානන්ට පටිච්ච ගන්ධන්ට. ඒ කියන්නේ ඕකකින් පාලියෙන් කියලා දගලන්න ඕනේ නෑ. නාසයෙන් යම් ගඳ සුවඳකට කැමැත්තෙන් බැඳුනොත් එතන උපදින මොන විඥානයක්ද? ගාන විඥානය. දිවෙන් යම් රසයකට බැඳුනොත් එතන උපදින මොකද්ද? ජීවා විඥානය. කයෙන් යම් පහකට බැඳුනොත් ඒ මොහොතම උපදින මොකද්ද? කාය විඥානය. හිත හිත ඉන්න වෙලාවට රැයකට ඇඳක මනෙන් යම් සිතුවිල්ලකට ධර්මයකට බැඳුවත් එතන මොකද උපදින්නේ? මනෝ විඥාන. විඥාන ආකාර කීයක් උපදිනවද එන? හයයි. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මන මොන විඥාන ඔය ඔය ඔන්න ඔය තුන එකට එකතු වුණොත් යම් දැන. තුන කියන්නේ තින්නම් සංගති පාසෝ. ඒ කියන්නේ පාලි කොට අමාරු නැතිනම් කියන්නේ තුනයි. මොකද තුන ඇස රූප චක්කු විඥානය තුනයි. ඒ තුන එකට මොකක් වෙනවද තුනම එකට? ස්පර්ශ වුණානේ. ඇහි රූපේ එනකොට ස්පර්ශ වෙනකොට එතනම හැදුන එකක් තමයි චක්කු විඥානය. දැන් මේ කම්බියක් අරගෙන සීනුවට ගහන. මේ පැත්තෙන් කම්බිය අර පැත්තෙන් සීනුව මොකද්ද හැදෙන්නේ? සබ්දේ නිර්මාණය වෙනවා වගේ තමයි විඥානය හැදෙන්නේ. දැන් ඒක සබ් විඥානයේ තියෙන සීනුවේද? නෑ. තමයි සබ්දයේ තියෙන සීනුවේද? ඒත් නෑ. යකඩ කෑල්ලනේ. ඒ දෙකේ මොකකින්ද? ස්පර්ශය නිසා හටගන්න එකක්. මට උදාහරණ හිතන්න ගෙදර ගිහින් නිකන් ඉන්නවා. එහෙනම් ඔන්න ඔය විදිහට හදන ඒවායි මොකෙන් හදුවත් තින්නම් සංගති පස්සෝ. මේ තුන සංගති පස්සෝ ගැන ස්පර්ශ වෙනවා. මේ තුන එකට මොකක් වෙන්නවද? ස්පර්ශ වෙලා මොකක් වෙනවද? සංගෝ සංග කියන්නේ කරා හඳුනනවද? නෑ. ඔය සංග කියන්නේ කෙලෙස්. එතකොට සංඝ කියනකොට මහා ප්‍රාණ ගායන. මහා සංඝ රත්නය කියනවා මහා ප්‍රාණ ගායන. මෙතන මොන ගායනද? අර නිකං ගායන. නිකං ගායන සංඝ කියන මොනවද? කෙලෙස්. තින්නම් සංගති පස්සෝ. මේ තුනේ ස්පර්ශය මොකක් කරනවද අපි වෙනා? යහමඟ ගෙනියනකොට කෙලතනවා. කෙලතන යමක් කියද ඒකනේ කෙලස් කියන්නේ. අපිව කෙලතන යමක් වේද මේ සසරේ ඒක මොකද්ද? කෙලෙස්. අපි කෙලතනවා නේ. ඇයි? මේ තුන එකතු නිසා විඥාන කරන විඥානපත්ය නාම රූප හදලා අන්තිම කෙලවරේ මොකක්ද හදන්නේ? බව. ඉතින් ලෝක සත්‍යයට දෙන භයානකම රෝගෙ මොකක්ද? බව රෝගය හදනවා. දවසකට බව ගියා කරනවද එහෙනම් අපි හදාහට ඔයාලට දාන්නේ. අපේ කර්ම වලට හදලා ගන්න. ඔබ මේ දහම් සාකච්ඡාවල මග ගියා හදලා බව දාගන්නද ඔය? කොහොමද වැඩේ කල්පනා කරන්න ඒව කවදා හරි අපිට විපාක දෙනවද කියන්නේ? විපාක දෙන්නම ඕන හොඳ ඕන නරක. හොඳ හෝ නරක. හරිද? එතකොට එහෙනම් බුදුහාමුදුරුවෝ ඔන්න බව රෝගෙ මොකක්ද කියලා. මිදෙනවා රෝගයෙන් මිදෙනවට කියනවා රෝගය කියන්නේ ලෙඩ හැදෙනවා. ඒකෙන් මිදෙනවට කියන්නේ රෝගයෙන් අයින් වෙනවට කියනවා ආරෝගය. හැදෙනවට කියන්නේ රෝගය. සිතාන්තනවට කියන්නේ එහෙනම් රෝග අභ්‍යන්තර කරලා අපි කරේ මොකද්ද? රෝග. රෝගය හදාගත්ත ලෙඩ හදාගත්ත. දැන් මේ බණ අහන මොකක්ද වෙනවද? රෝග වෙනවද ආරෝග වෙනවා. අන්න ඒක තමයි පරම ලාභය. කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා මොකද්ද? ආරෝග්‍ය පරමාලාභ. ඒතොර අද කියන්නේ මොකද්ද ආරෝග්‍ය පරමාලාභය? කොලෙස්ටරෝල් ඩයබටික් කෙසරෝලින් නිදහස් වෙන කලු වල ගන්න බිත්ති ආරෝග්‍ය. ඒතොර මේ ලෝකෝත්තර අර්ථය එතනම තියෙන මොන අර්ථයද? ලෞකිකයි. එහෙනම් බුදුදහම මොන වෙලාවද? ලෞකික වෙනවට කියන්නේ පුතඥේ කරන්නේ වෙලාව. පුතඥීකරණය වෙලා තියෙන බුදුදහම. ඒ කල් යනකොට එහෙම වෙනවා. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළනකොට පුතඥීකරණය වෙලා තියෙන්නේ. උන්වහන්සේ නැවත බුදු වෙලා මොකක් කරනවද ඒවා? අර පුතඥීකරණය වෙලා ලෞකික අදහස් වලට නැවත මොකද්ද පණ දෙනවා. පණ දීලා මොන අදහස් දෙනවද? ලෝකෝත්තර අදහස් දෙනවා. දැන් අවුරුදු කීයක්ද දීලා? 2600 දැන් මොකක් කරලා මේ ටික ආයේ? ආයේ නැහැ. කොහොමද වැඩි ලෝකයන්නේ? එහෙනම් නැවත උත්තරයන් මහන්ත කෙනෙක් ලංකාවේ මතුවලා ඒව හිට කරනකොට මොකක් කරනවද? මේ ගෞතම බුද්ධ ශාසනය ඇතුළේම නැවත අරින්න. ඒ අරින එක අහගත්ත අපි අපි දන්න දන්න තරමින් තව තවත් විදිහට මොකක් කරනවද කියන්නේ. කියකි යනවා මේක එහෙනම් මාධ්‍ය හරහා යන්නේ නැහැ මෙන්න මේ වගේ කොහෙට හරි එක දැනට මුණ ගැහිලා අපි කතා කරනවා අහ කරගන්න. බුදුදහම කියන එක ගහක් කැප ගලක් උඩ ඉතින් මේ ශාලාවල් වලවත් නෑ ඇත්තටම හරියට. ඒ අර තනකොළ බිරිඳ වැදුරක් කියලා ගලක් උඩ එහෙම ඉඳගෙන කරන්න පුළුවන් නෑ. ඒ මේ අපේ බෝග කරනොත් ඒකත් එහෙමයි. කතා බහ කරගත යුතු එකක්. ඒකින්ද කියනවා කාලේන ධම්ම සාකච්ඡා. හැබැයි ඒ අතරේ කාලේන ධම්ම භාවනා. මොකද ඒ අතරේ අහගන්නත් ඕන. අහගෙන සාකච්ඡා කරන්න. බුදුදහම අනිවාර්යම අහගත යුතුමයි. අද ලංකාවේ මොකද කරන්නේ ඉතිලම. අහගන්නවද භාවනා කරනවද? එතකොට බුදු පියාණන් වහන්සේ පටන් ගත්තේ මොකද්ද? සුණාත, ධාරේත, චරාත සුණාත කියන්නේ මොකද්ද ඉතින්නේ? දැන් අද මොකද කරන්නේ? අහගන්න එක පැත්තකින් දින මොනවද කරන්නේ? භාවනා කරන්නේ. හරිද වැඩේ දැන් කියපු විදියට කරන්නේ කොහොමද ධර්ම වැහෙන නැගිල්ල ඒකට ලංකාවට ඒ වැහිච්ච ධර්ම තමයි ආරේ ඔන්න හොඳට කල්පනා කරන්නේ නම් ලෝක සත්‍යයට තියෙන භව රෝගේ දැන් මේ මොහොතේ අපි ඉන්නේ මොන භවයේද මිනිස් භවයේ මොන જાතියට කියන්නේ ඕ කියන්නේ භවයේ ජා කියන්නේ ජාතිය ඕ ජා කියන්නේ නම් භවෝලි මොනවාද ජා එහෙනම් භවයක් ඇදුවොත් මේ වෙලාවේ දැන් අපි අපි බලු වැඩ කරපු ටික එක තැනකට එකතු වෙනවා හරක් වැඩ කරපුවා ඒක ගන්න. ඒ වගේ ශක්ති වෙන වෙනම ඇයි ඒ වෙන වෙන වෙනම එහෙම එහෙම එකතු වෙන්නේ නැහැ. කවුරුත් ගිහිල්ලා දානවා දෙක එක තැනකට අඩු කරනවද? බලු වැඩ කරාම බලු වැඩ කොටට ඇදෙන්නේ නැහැ. ලෝකේ මොනාකර්ෂණ නිසාද? ගතියාකර්ෂණ. ලෝකයේ තියෙන මොනාකර්ෂණයක්ද තියෙන්නේ? ගතියාකර්ෂණ. ගතියට ගතිය අදිනවනේ. ඉතින් බුදුහාමුදුරුවෝ නිව්ටන් කියව මොනාකර්ෂණයද? ගුරුත්වාකර්ෂණය. බුදුහාමුදුරුවෝ මොනාකර්ෂණයද? ගතියාකර්ෂණය. නිව්ටන් දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න ඔබගෙන් කියන්නේ ජලාශයක් උඩ වතුර ටිකකින් ගලකින් හයිඩ්‍රජන් වායුවයි තියුවොත් කියලා නිදාස් කරනකොට ඔය තුන කොහොම මොකක්ද වෙන්නේ? අපි තුන වැවක් උඩ තියුවයි කියන්නේ. වතුර ටිකක් තියුවා ගලක් තිබ්බා හයිඩ්‍රජන් වායුව තිබ්බා. ඔය තුන නිදාස් කරනකොට කොහෙද යන්නේ? ගලට මොකද වෙන්නේ? දැන් මේවා දැන් මේවා දැන් සම්දරතු ඉන්න ඕනේ නැහැ කියලා දෙයිනේ මේක දන්නේ නැහැ. දැන් ඕක ඕක මම ඔහොම දීුවට පස්සේ දැන් මොකද වෙන්නේ කියලා මොකද කියන්නද තේරෙන්නේ නැද්ද? ඔන්න ඇයි ඔන්න ඔය තමයි බණ අහනකොට මොකක් කරපු පුරුද්ද තියෙන්නේ. ඕන එකක් කියපන් මොකක් වුණාද? නින්ද නිදාගෙන ගියොත් නිකන් ඉන්නවද මේ ඇහැරලට අහන්නේ. කතා කරන්නේ නැහැ. ඔන්න ඔක තමයි කාලේන ධම්ම සාගතා. ඔයද කාලේන ධම්ම දේශනා කියලා තියෙනවා ඔයවා. ඔය කතා කරන්නේ නැති එකට පුරුදු වෙලාමයි ඉන්නේ. ඊට පස්සේ හැබැයි මොන කතා කරනකොට කියලා මෙතනින් ගිහිල්ලා නම් දේවා පාර කියලා හරියන්නේ නැත්තම් ඔන්න ඕනතර කතා කරන්න ටිකක් තියහන්නේ කතා කරන්න ඕනේ ඒක උදාන්නේ හරිය එහෙනම් මොකක්ද අර තුරට වෙන්නේ ගලනකොට වෙන්නේ වතුරට වැටිලා වැවට වැටිලා වතුරේ පා වෙනවද පොළොව හොයාගෙන යනවා ඒ කොහෙද ගියේ එයාගේ ගතිය හොයාගෙන ගියේ ගල් එයාගේ ගතිය ගල ගතිය වතුර ටිකට මොකද වැවට වැටිලා වැවේ විතර එයා මොකද ගියේ එයාගේ ගතිය හොයාගෙන ගියා වායුව හොයද ගියේ උඩ ගියා ඒ කොහෙද ගියේ? එයාගේ ගතිය හොයාගෙන ගියා. එහෙනම් ලෝකෙ තියෙන මොන ආකර්ෂණයද? ওই නිව්ටන්ට අහුන කොයි කාලෙද? ගල්වැටනේ විතරයි. කොහොමද වැඩේ එහෙනම්? ලෝතුරා බුදු පියාණන් වහන්සේ කෙනෙක් ඉස්සෙල්ලම ලෝකෙ තියෙන ගුරුත්වාකර්ෂණය නෙවෙයි. ගුරුත්වාකර්ෂණය කියන්නේ ගති ආකර්ෂණය තුන තියෙන එක්තරා කොටසක් විතරයි. දැන් තේරෙනවද වැඩේ? නිව්ටන් මොනවද කරේ නේද? හැබැයි නිව්ටන් කරේක වැරදිද? නෑ නිව්ටන් කරපු එකෙන් අදවත් ප්‍රයෝජන ගන්නවා. නිව්ටන්ගේ සමීකරණ තියෙනවා ඒවා පාවිච්චි කරලා විද්‍යාව වැඩ ගත්තට ඊට වඩා අතිමහත් පුළුල් විද්‍යාව කිව්ව කවුද එන එහෙනම් ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකෙට දීලා තියෙන බුද්ධ ආගමද විද්‍යාව ඉතින් දැන් තේරෙනවද බුදුහාම කියන්නේ විද්‍යාව කියන්නේ කල්පනා කරලා බලන්න මෙහෙම මෙවැනි දහමක උරුමකාර වෙච්ච අපිටත් මේක අද දවසේ නිදා ගන්න දුන්නේක අහන්න බැන්නම් මොනතරම් අභාග්‍ය සම්පාදද කියලා කරුණාකරලා බලන්න හිතලා බලන්න. ඇයි මෙච්චර අපිට වයස කියලා මේක තේරුම් නැහැ. ආගන්න හම්බුන්නේ නැහැ. හැබැයි ආගන්න ක්‍රමයක් තිබුණේ නැහැ ලංකාවේ ඇහිලා තිබුණේ. අර උත්තරයන් මහන්දේ කෙනෙක් ලෝකයා ලංකාවේ නැවත මතු මේව මොනව කරන්නද? මතු කරගෙන ඉඳලා අපි ආගන්න. නැත්තම් අපිත් මොකද කරන්නේ? මොකුත් දන්නේ නැති ඔය මොඩියෝ ටිකක් වගේ ඉඳලා අන්තිම මොකද වෙන්නේ? හැබැයි ලෝක සම්මතේ නම් මහ ලොක්කෝ ටිකක් වගේ ඉන්නවා. හැබැයි ලෝක සම්මතේ ලොක්කෝ වුණාට වෙන්නේ මොකක්ද? දන්නේ නැහැ. අර මොකක් හරි විෂයන් ටිකක් කඩපාඩම් කරගෙන ඒකට අදාළ උපාධියක් අරගෙන ඒකට අදාළ රැකියාවක් කරගෙන ඉන්නවා. ඒකෙන් පිට මොකක්ද දන්නේ? දැන් බයෝසයන්ස් කරපු එකනට දැන් ගෙදර ප්ලග් පොයින්ට් එකයි කරගන්න. අරකට කොටු වෙලා ආයේ. හැබැයි ඒකත් මේ මහා පඬිතේ. බලන්න මොන තරම් මොට්ටාවකට වැටලා තියෙනවද කියලා. දැන් දැන් ඔබ මේ අද මේ දැන් මේ පැය ගන්න අතරේ මොන තරම් විද්‍යාවත් භෞතික විද්‍යාව ආගත්ත ප්‍රොෆෙසර්. දැන් හරි. ගාතිය ගාතිය ආකාරයෙන් කැලලක් නිව්ටන් කිව්වේ. එතකොට දැන් මේ ගතිය මේ මේ ඉන්න මේ අපි ඉන්න මේ එක්තරා ගතියකද නැද්ද? මොන ගතියද? බණහන ගතිය. මෙතෙන්ට නෝද බණහන කැමතිය කවදාවත්. ජීවිතේ ගේන්න. ඇයි හේතුව? මෙතෙන්ට මේ ගතියට ඇදෙන්න මොන ගතිය දිනායද? බණහන ගැනත්ත බණහන ගතිය දිනාය මෙතෙන්ට ඇදෙනවා. අනිත් අය නෝද මෙතෙන්ට? ආ පෝ පිසුදාද මේ මේ ඉරිද මේ හවස ඔකට යන්න බෑ මට මේ වැඩක් කියලා නවත්තලා. එහෙනම් දැන් ඒක නිව්ටන්ගේ නියම දාන්න බලන්න ඕකට. ඒ කියන්නේ ගියන්න ගතිය ආවම නාන්න පුළුවන්. ගමේ කතිපු මොන කොටට කවුද යන්නේ? කතිපු ගන්න කට්ටිය ඕනේ යන්න එකට ආශ්‍රය කරන්නේ. ඒ මොන ආකාරදනේ? ගතිය ආකාරදනේ ඕක නියුටේ කියන දන්නේ නැහැ. කල්පනා කරලා බලන්න. ඒ විතරක් නෙමෙයි මිනිස්සු විතරක් නෙමෙයි. ගංගාවක් ගලාගෙන ගියාම ඊට වතුර බැහැලා ගියාම වැලි තලාවක් හැදෙනවනේ. වැලි තලාවේ වැලි කොහොමද අඩුක් වෙන්නේ? එකම වර්ගයේ වැලි, හීන් වැලි. ඊළඟ වෙන ඊළඟ වෙන කෙලවරට මොකද්ද ලොකු වෙන ඊළඟ කළු පොහොර ටික වෙනම කවුද ගිහින් තිබ්බේ මේ තැන් වල දතියා වර්ධනය කොහොමද ලෝකේ හැටි කල්පනා කරලා බලන්න බුදුසාම කියන්නේ මොකද්ද හරි එහෙනම් මෙන්න මේ ලෝකේ ලෝක සත්‍යය තියෙන ලොකුම රෝගය මොකද්ද භව රෝගය ඒ නිසා අපි හදාගත්ත කර්ම අපිට කොයි වෙලාවට විපාක දෙන්නේ සුදුසු වෙලාවම කොයි වෙලාව එහෙනම් අපි හදපු කර්ම බීජ අපේ ළඟ තියෙනවා. අපි මේ ඉන්නේ මොකක් වෙනකන්ද? එකක් ඇදිලා එනකම් මොකක් වෙනවද? ඕක තමයි දුවේ. අපි ඉන්නේ මොකක් වෙනකන්ද එන. මගේ අම්මේ අපේ වටේ දෙන කර්ම ටික මොනවද කියලා කියන්න පුළුවන්ද? සතරපාගත වෙනව නැද්ද? නැහැ කියන්නේ කොහොමද? මේකට කර නැහැ කියන්නේ. මේකට කරපු විතර නෙවෙයි කියන්නේ. අන්තකල්ප 91 කරපු ටික තියෙනවා තාම ගෙව්වේ නැහැ. තාම ගෙව්වේ නැහැ. අන්තකල්ප 91කට එහා කරපු විතරයි ගෙව්වේ. ගෙව ගෙව ගෙව ගෙව එනවා. හැබැයි ගෙවගෙන එන ඇවිල්ලා කවදාද ඉවර වෙනවද? ඉවර වෙන්න ඕන අන්ත හදන්න නැත්තම්. අන්ත හදනවද නැද්ද? බෙල්ල හරවම එකක් හදනවා. බෙල්ල හරවනකොට කවුරු හරි අපි රටේ ඉඳන මිනිස්සු කියලා එයා ගියා නම් මොකද කරන්නේ? සමහර අය විගගත හදුව බාපය. පාප බව. තරහාට මේ පැත්ත හනනකොටම ගියා මොකද හැදුවේ? දේද බව. අනේ මේ මේ මේ කොච්චර හොඳද? අපි අපි කැමති ආණ්ඩුවක් ආවම මොකද හැදුවේ? කොහොමද? දේහන හැමදේම හදන්න මූලික වශයෙන් මොනවාද? රාග බව, දේශ බව, පෙළට හදන තොරක් නැහැ. පොඩ නිින්ද ගිය වෙලාවට විතරයි ඔබ පොඩ නැති වෙනවා. අනිත් හැම වෙලාවෙම උඹේ නැගිට වෙන හදන්න බව. වැඩිම තොරින් හදන්නේ මොන බව හිතලා දීලා. මම දන්නේ නැහැ කිව්වේ ඒක කෙනාට පරතම දන්නේ නැති මොන බවද හදන්නේ? රාග බවද, දේශ බවද, මෝහ බවද? ඒ චරිතයයි. චරිතය කියලා කියන්නත් බෑ. ඉතින් එහෙම පිටි කොහොමද චරිත පිටින් කියන්නේ? දැන් රාග බවක් හදන්න කාටවත් පේනවද? hinaවිය ආයිබංගේ රාගය හදන්න පුළුවන්. එහෙම කොහොමද එහෙම මයින්නේ? එහෙම මයින්න බෑ. එහෙනම් අපි මනින්නේ චේතනාවෙන්ද ලෝකයා මනින්නේ ක්‍රියාවෙන්ද? පුළුවන් ද ක්‍රියාවෙන් කිසිමයි. බුදුහාමුදුර කියන අනුන්ගේ සීලය හොයන්න යන්න බෑ. හොයන්න බෑ කියන ඕකයි. හාමුදුරු කී දෙනෙකුට බයිනවද පිටින් බලලා? හාමුදුරු ටික හයියෙන් ගියා නම් මොකද කරන්නේ? දැක්ක හාමුදුරුවෝ හරියට මොකද කරේ? බෑන්න මොකට දෙගිනේ කියලා ඇති වෙන අර පේරණ අර යන හැටි කියලා දැන් කාටද ගන්න? හාමුදුරුවෝ කෝච්චියේ ඩෙක්මන්ට් යනවා කවුන්ට් එක. හාමුදුරුවෝ වර ගෑනමගේ කතා කරන පන්දරේ කොහෙද ගහකට. ඈ උපාසකම් එනවා දැන් මනුස්සර වෙන මොකද ගන්න? අර පේන්න අර පේන්න. අනේ ලෝකාන්තර කොච්චර හොඳද දෙවණිය ගානම් මේ කියලා තමයි. දැන් අපි දන්නවා දෙය ගැන නම් ඇහුවොත් පරිසෝපාද ගැන. කවුද? එහෙම හිතන්නේ මොන පිස්සුද මොන පරිස්සමපාද අපි දන්නේ නැද්ද කියලා අර පැත්තටම දාලා හදලා දේද බවක් හදාගන්න. අනිත් කාටද බයින්නේ? ලෞතර බුදුමයන් වහන්සේ අදම සංඝ සමාජය. පින්ද බවුද? පාසකල දීලා පෙරේත වෙලා පින්දරට පින් ගන්න බෑ. ආමුදුරට වැඩම කට්ටිය හොඳ මතක තියාගන්න සාංගික දාන දීලා ආමුදුරට පින් දුන්නට පින් ගන්න බෑ. ඒ ගතිය හදලා තියෙන පින් ගන්න බැරි ගතිය හදලා තියෙනවා. ආමුදුරට බැනලා. බැනපුවා කියනවා දැන් කමා කරගන්නවා. ඈ? මේ කවදාද කියවල ඉවර වෙන්නේ? බල පෙරේ තැවලා ඉන්නවා. අනිත් එක දැන් ආමුදුර කෙනෙක් බණ කියන එකකට එහෙම අපි බැන්නොත් මොකද? මේ ආමුදුර කෙනෙක් බණ හරිය නැහැ කියලා බැන්නොත් දැන් උන්නාන්සේලා කියන්නේ මොකද්ද කියන්නේ බහ. බහ කියන්නේ මොකද්ද? කාගේ බහද ඔය? ලෝතුරා බුදු පියාණන් වහන්සේ ලෝකෙට දේශනා කරපු එක තමයි පහ. ඒ පහ පහක් කළා සලකනවාට ඒ ලූ කරනවා. ලූ කියන්නේ පහක් කියන අර්ථේ මහ ලූ කරොත් මොකක්ද? බලු. එහෙනම් ශ්‍රී සද්ධර්මයට කා භික්ෂුන් වහන්සේට බයින අය මොන බවද හදන්නේ? බලු බව. කවදා හරි ඒ හේතුවෙන් මොකද කියනවා? කොහේ බල්ලා වුණත් කර්ම හැටි තමයි ඌ ගෙනත් දාන්න කොහෙද? පාංගල් වල ගෙනත්. ඊට පස්සේ අර බැන්න හාමුදුරගෙම ඉදුල් කාලා කකුල් දෙකලා කරලා එතනම ඉන්නවා. මහා ගමේ බල ප්‍රබලය දැන් මොකද හරියට බැලුවොත් බල්ලා පේනවද දැන් ඒ ඒ තා ඒ දරුවන්ට පේනවද තාත්තා බල්ලා වෙලා මද්දර ඉන්නයි පේන්න නම් ධානවලට අවිද්‍යාවට බලා ගන්න නැත්තර වැඩි කී දෙනෙක් ඉන්නවද පුදුමකට බල්ලා වෙනත් දාන්න කොහෙද වැඩි හරි පන්තර හේතු බලයන් නැහැ ඔක්කොම තෙල්ලන්නේ නැහැ ආයි මේක දෙල්ලන්න සම්බන්ධ නෙවෙයි. මම ඒකයි මේකෙන් බේරෙන්න තියෙන chance එක අපිට හම්බ වෙලා තියෙනවා. මොකද්දෝ පිනකට මේ වෙලාවේ ලංකාවේ. මේකෙන් ගොඩ යයි ඉතින් මම දන්නේ උදාහරණයක් ගන්නවා සරත් කෝටිටවලු කෝටි 7ක්. කෝටි 7ක් 5 කෝටියක් 5 කෝටියක් මොකද උනේ? මගපලලාපින් වුණා. කෝටි දෙකටයි බැරි වුණේ. හැබැයි ඒ කෝටි දෙකට නම් එක්කම අපි බැහැ. බැරි වුණා. වෙන්නත් ඇත්තමයි. කල්පනා කරලා බලන්න මේ සැරේත් බැරි වුණොත් එහෙම මොකද කරන්නේ? බුදු අනන්ත බුදුරු පහළට ලෝකේ අපිට ගොඩ යන්න බැරුණා තාම. ඇයි බැරි උනේ? අපි ලෝකේ ගොඩ යන්නේ නෙවෙයි අපට ඕන තව තවත් ලෝකෙට මොකක් කියන්නද? බැන්නේ. කොහොමද ලෝකෙට අපි බැන්නේ? ලෝකෙට බැන්නේ කොහොමද අපි? අනිත්‍ය ලෝකය කොහොම කියලා අරගෙන මම ගන්නේ නිත්‍යයි කියලා. නිත්‍ය අනේ නිත්‍යයි කියලා වඩිනවා කියලා අරගෙන ප්‍රඥා. සාරයි කියලා අරගෙන ප්‍රඥා. සාරයෙන් තමයි බැන්නේ. යම් කෙනෙකුට මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්තයි. ඒ කියන්නේ මුදු මූලික වශයෙන් අපාරයි කියන තේරුම කෙනෙක්. එයා ලෝකෙට බැඳෙනවද නැද්ද? එයා බැඳෙන්න ගියත් බැඳීම මොකක් කරගන්නවද? හැබැයි එතකොට එයා කොහොමද ජීවත් වෙන්නේ? බැඳෙන්නේ නැතුව ජීවත් වෙන්න බැරිද? මේ ලෝකෙට බැඳෙන්නේ නැතුව ජීවත් වෙන්න බැරිද? මොන්න ඒකට උත්තරේ දෙන්නේ නැති බෑ කියලා ඉන්නේ කියන්නේ. රහතන් වහන්සේ ලෝකෙට බැඳිලා හරියට උනා. හැබැයි ජීවත් වෙන්නද පිරිනව පාඩම. ගන්න උදාහරණයක්. අදේ මෙලොව වශයෙන් අරියත් වෙන උත්තමයන් වහන්සේ අරියත් ඵලය මේ ලෝකෙ තුන සාක්ෂාත් කරගෙන උන්වහන්සේ පිරිනවම් පාන තුන මේ ලෝකෙ ඉන්නත්ද? හැබැයි උන්වහන්සේ සිරු පාත් දාන වල ගන්න නැද්ද? බෙහෙත් ගන්න නැද්ද? ආ සූර හොද ගන්නේ නැද්ද? බඩ කියන්නේ නැද්ද? පාන් සුකට වඩින ඕනුනොත් වඩින්නේ නැද්ද? වැඩි කරනවද නැද්ද? දැන් බැදිලාද කරන්නේ? එහෙනම් ලෝක වැඩ කරන්න බැඳෙන්න ඕනද? අපි හිතන් ඉන්නවා මොකක් කරන්න ඕනේ කියලා. ලෝකෙට හැදෙන වැඩ කරන්න මොනවා ගන්න ඕනේ. ඒ මොඩකම. දරුවන්ට මේ උගන්වන්න බැඳෙනවා දරුවන්ට. උගන්වන්න මොකක්ද නේද? යුතුයකම. දරුවන්ට කන දෙන්න බැඳෙන්න ඕනද? ඇයි කන දෙන්නේ? යුතුයකමක් සේසකට බැඳෙන්නේ. එතකොට අපිට මේ වැඩිපුරම දුක එන්නේ යුතුයකම් කරන්න කියලාද බැඳිලා. ඒකනේ කියන්නේ. එහෙනම් අපි අපිම නෙල්ලගෙන කාලා තියෙනවා. කල්පනා කරලා බලන්න පොඩ්ඩක් හොඳට මේක විස්තර කරලා. දරුවට උගන්වන්න ඌ යහපත් තැනකට ගෙනියන්න. ඌට වැදෙන්න ඕනද? වැදෙනවා නම් ඔරහන්න බැරි. බැදෙන්නද ඕන නිසියාකාරවට ඒක කරගන්න පුළුවන්. එහෙනම් පෞල් ගන්න බිරිඳට බැඳෙන්න ඕන. මොකෝ කියනන්නේ ඒකට උත්තර ඒකට නම් කියන්න බෑ කතා. බැඳෙන්න ඕනද? යුතුයකමක්සේ පෞල් ගන්න බෑ. මේ මගේ බිරිඳ කියලා සල්කලා මේ මගේ සැමියා කියලා සල්කලා ජීවත් වෙන්න බැරිද? මේ අර වැඩි වැඩි කෑල්ල මොකද්ද එහෙනම් අපේ? බැඳීම කෑල්ල. ඕක ඕනේ ජීවත් වෙන්න. මේ දහම් තේරුම් ගත්ත ගන්න. රාගයට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් එන්නේ. ප්‍රශ්න එනවා නෙවෙයි දිමුණු ටිකක් මොකක් වෙනවද? අඩු වෙනවා. එතකොට මේ අපි එනම් මේ අනවශ්‍ය කරදර දුක් පීඩා ටික හදාගෙන තියන්නේ ලෝකේ යුතුයකම් කරන්න ගිහිල්ලාද? යුතුයකම් වලට වඩා ඔබට ගිහිල්ලා නැදිලා. බැඳිලා නෝට්ටකම කරගෙන තියන්නේ. බැඳුණා නම් කර වෙන්න බෑ. ඇයි අපි බැඳුනේ? අපිට දිනහරි ඇම්මා. පොඩි කාලේ ඉඳන් ඇම්මා තිබුණාද නැද්ද අපිට? දැන් මේ මේ දැන් ඔන්න ඔබ කියන්නේ දැන් මට මේ මන කියන්නේ පාලි වැදම කියන්නේ කියලා කියන්නේ. දැන් තේරෙන විදිහට කියන්නේ. අපිට ඇම්මා තිබුණාද නැද්ද පොඩි කාලේ? කොහොමද පොඩි කාලේ ඉඳන් ඇම්මා තිබුණාද කියලා අසු අදුසන්න කොහොමද? ඇම්මා තිබුණ නැද්ද? ඇම්මා කියන්නේ මොකක්ද? මම ඔබ පෙන්නන්න පටිච්චසමුප්පාද දාලා චිත්‍රපටි කාට ඇම්මා තිබුණාද නැද්ද? දැන් ආදරණ දෙන්නාට බලන්න ඇම්මා තිබුණාද නැද්ද? අම්මන් නැත්තම් මොකද කරගන්න ඒ වෙලාව ඒ වෙලාව පරක් වුණොත් එහෙම ගිනි ගන්නවද නැද්ද? කන්න රසවත් ආහාර වල කන්න අම්මක් නැද්ද අපිට? මේ අහවල් රයිස් එක දිලා ගොතින් කීයට හරි ගිනවද නැද්ද? එහෙනම් ඇඳුම් බැලුම් වලට අම්මක් නැද්ද? සතරන් වල උඩ අම්මක් නැද්ද අපිට? ඒකෙන් එහෙනම් මේ අපි මේ ලෝකෙ මොකද්ද හදාගත්තේ ඇම්මක් නේද ඇම්ම නිසා නේද අපි ලෝකෙට මොකක් වුනේ ඇම්ම නිසා යුතුයකම අභිභවා ගිහිල්ලා මොකක් වුණාද ලෝකෙට නැතුණා හැම්ම නිසා බැඳුනම මොකද හැදුවේ? බැම්ම. ඔන්න වචනේම තියෙන තේරුම. හැම්ම නිසා බැඳුන නිසා මොකද හැදුනේ? බැම්ම මොන බැම්මද? සංසාර බැම්ම. ආර්ය මාර්ගයේ ආර්ය මෛත්‍රිය කියන්නේ මොකද්ද? සංසාර බැම්මෙන් මිදෙත්වා. ඔන්න දැන් බැම්ම කඩා ගන්නවා. කොහොමද වැඩේ? කල්පනා කරලා බලන්න මේ හෙළ වචනය ඇතුලේ අපි කරපු ක්‍රියාවලිය එහෙමම කියනවා. මේවට පොත් දැන් හොඳ දැන් හොඳ පොත්වල කියනවා හරියන. පොත දවල ඔබ දැන් පොත දවල අපිට මේ හරියක. බුදුදහම පොතක තියෙන නිසා අහවල් හාමුදුරුවෝ කිව්ව නිසා අහවල් මහත්ය කිව්ව නිසා අපේ પરම්පරාවේ අය කිව්ව නිසා පිළිගන්න එකක්ද නැද්ද? එහෙම කරන්න එපා කියලා දෙන බුදුහාමුදුරුවෝ. කොටිම කියනවා බුදුහාමුදුරුවෝ කියලා දෙනවා මම කිව්වත් පිළිගන්න එපා ඔබ කොහොමද ගන්නෙ? ඥාන ගෝචර. බුදුදහම ඥාන ගෝචරයි. පොතක් ඕනේ නැහැ. බුදුහාමර පොත් ලිව්වද? හැබැයි ඒකට ඇත්තට උත්තර දෙන්න මම හිතන්නේ මොකද දන්නේ මම අදහස් ප්‍රේතිපත් කරා. මේ දහම තේරුම් කරගන්න හොඳම දේ භාෂා මොන භාෂාවද? හෙළ භාෂාව. හෙළ හෙළ අටුවාව මතක තියාගන්න හෙළ භාෂාව. හෙළ භාෂාව ඇතුළේ බුදුදහම ගැඹෙලා තියෙන්නේ. පෙර හිටපු බොදුනුව මේ භාෂාව හදාගෙන හදාගෙන ආවේ මොනව වෙන්නද එහෙනම්? නිවන් දකින්නද නැද්ද? තනිකරම නිවන් දකින්න මේ භාෂාව හැදුනේ. ඒක ඉබේ හැදුනා එකක්. පෙළ භාෂාව. පෙළ කියන්නේ මොකද්ද? සිහල. සිහල කියන්නේ මොකද්ද? සියල්ල කල්නාට්ටිය. සිහල කියන්නේ. කල්පනා කරලා බලන්නකො. එහෙනම් මේ ලෝකෙට අපි බැඳෙන අපි අපිම හදා ගන්න පහක් කියලා. මොකද්ද ඒ පහ? ඇස, කන, නාසය, දිව, කය, මන. ඔය හයෙන් තමයි අපට අරක ප්‍රියද අප්‍රියට හොඳ නරකද කියලා තෝරලා දෙන්න. ටක් ගාලා බත් ඇල්ලෙනවා. බැඳෙන විකරුණේ අපේ හැමකොත් හිතේ ඇයි මේ මේ වගේ එකක් හම්බුනොත් හොඳයි කියන දැක්මක් තියෙනවා. ඒ දැක්ම නිසා හම්බ වෙනවා නම් බැලෙනවා. කල්පනා කරලා බලන්න පොඩ්ඩක්. එතකොට මෙන්න මෙන්න මේ ලෝකේ මෙන්න මේ බැඳෙන ක්‍රියාවලිය හොඳට තේරුම් කරගන්න ඕනේ. මෙන්න මේ බැඳෙන සමස්ත බැඳීම අපි කොච්චර බැඳලාද කියන එක කොහොමද ඔබ දැනගන්නේ? ඔබ බැඳලා ඉන්නවද කියලා දැනගන්නේ කොහොමද? නෑ ඔබ කිව්වට බෑනේ. අපි මේ මොහොතේ මේ ලෝකෙට බැඳලා තින්නේ. කොහොමද හොයන්නේ? දැන් මම මේක කිව්වොත් එහෙම මෙතන බණ කියනවා තේරෙන්නේ නැතව. දැන් දැන් මේ වෙලාව පොල් කඩ යනවා දන්නේ නැහැ මොකද කරන්නේ? ඊගෙන දැන් මතක් වුණොත් එහෙම මොකද වෙන්නේ? එකපාරට හොස් කරනවා නේද? ඇත්ත කතාව ඇත්තම ඇත්ත තමයි. දැන් මොකෝගේ බැරි බැරි නැද්ද? දැන් ඕනනම් එහෙනම් බැරිලා කියන අද කියලා මට කඩයරගේ කඩ බලන්න මට මේ ඊට වඩා වටිනවා මම මේක අහන්නේ. දැන් මේ දැන් බිරිඳ මෙතෙන් ආපුවාගේ මහත්තුරු මෙතන නැහැ නේ. දැන් මේ වෙලාව මහත්ය කොහෙද? හරියට හරියට හොයලා බලුවොත් එහෙම දිගින් දිගට බණ තේරෙන්නේ නැහැ ඊට පස්සේ. ඒක අපි අර නිකන් උදාහරණයක් ගන්න. මහත්ය ඉන්නකොට නෝන කරනවා තමයි. කොහොමද කියන්නේ අපි? දැන් අපි මොකක් හරි කිව්වොත් එහෙම එකපාරට එහෙනම් අන්න මේ එයා මොකක් හරි කිව්වොත් එහෙම අපි ටක් ගාලා කලබලටපත් වෙනවද නැද්ද? ඔන්න මූණ නරක් වෙන්නේ කලබලටපත් වෙන්නේ මොකක් කියලාද? අපි ලෝකෙට දැවිච්ච ඉන්න. ටක් ගාලා කියන දියනවා. ඔන්න බැඳිච්ච ප්‍රමාණය හොයා ගන්න. ඔය බැඳිච්ච ප්‍රමාණය අපි බැඳුනේ අනිත්‍යයි කියලා අරගෙනද ඉච්ඡයි කියලා අරගෙන. ඉච්ඡයි කියලා අරගෙන මොට්ටකමට බැඳුනේ. ඔය බැඳීම සමත් කරගැනීම බුදුදහමේ 10කට වෙනවා. මොකද 10යි. සක්කාය දිට්ඨි මේ වචන වල බය වෙන්න මම විස්තර කියන්නම් මේක. සක්කාය දිට්ඨි අනිත් එක මතක තියා ගන්න ඕන තමයි කොයි භාගෙ ලියන්නේ නෙවෙයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව 10. ඕන කියන දස සංයෝජන සං වෙන්න පාවිච්චි කරන ක්‍රමය. සංවෙත 10 ආකාරය. දැන් එහෙනම් මේ බුදුදහම කියන්නේ තව බන්ධන එකක්ද බැඳිච්ච දරින් ගලවන එකක්ද? හරි. ඒකත් එහෙම කියමුකෝ අපි. බැඳීම අපට ගෙනත් දෙන්නේ ගින්නද සිසිලද? ඒක ආවන්කම කියන්නේ නිකන් බොරුට මේ දැන් අහන නැත්නම් ඉන්න වෙන්න දෙයක් විතර කියන්නේ ආවන්කම තමයි දැන් කියන්නේ ලෝකයේ බැඳීම අපිට ගෙනත් දෙන්නේ සිසිර ශබ්ද ගින්න කොහොමද එහෙම කිව්වේ එහෙනම් රාගය මොකක් කියනවද රාගය ගින්නද සිසිර ශබ්ද කොහොමද රාගය ගින්නක් කියන්නේ ඔබට මතකද ඔබ මතක් කරලා ගන්න ඔබ කවුරු හරි කෙනෙක් එකේ යාළුවෙක් නැති කාලයක් හිටගෙන 7 8 9 10 පන්ති වලට කොරත් එකේ යාළුවෙක් නැහැ හොඳට කාලා බිල නාන හිටියා. කොල්ලා ගිහලා හොඳට සෙල්ලම් කරගෙන හිටියා. දැන් අපි මොන දැනීමක් හදාගත්තා. දැන් ඇයා ඉන්නේ වෙනකට වඩා තැම්පත් වෙලාද කලබලයටපත් වෙලාද? මොකද්ද මේ කලබල? ඌ මෙතේ කලක් ඌ ඌ ගැන විතරයි. දැන් කවුරු ගැන විතරයි. තව කෙනෙක් ගැන විතරයි. දැන් මොකද්ද මේ ප්‍රශ්නේ ඉන්නේ? මේ ඇහැට පේන්නේ නැති මොහොත මොකද්ද තියෙන ප්‍රශ්නය? ගින්න මොකද්ද? කොහේ ඉන්නවද දන්නේ නැහැ කවුද? දැන් කොල්ලෙක් නා කරනවා දැන් ඒ ගෑල්ල මේක බත් පන් කියනකොට දැන් බතේ කවුරු ළඟ වාඩිලා දන්නේ නැහැ. ඌට ඉතර ඔය ප්‍රශ්න තිබුණාද? ඉතර දුරන් දැන් අලුතෙන් ආව එක. අලුතෙන් ආව තියෙන සැප පොඩ්ඩක් දැක්ක ගමන් පොඩි මොකක්ද දෙන සැප? සැප මාත්‍රයක් වගේ දැනව දකින්න වෙලා. අනිත් ඔක්කොම මොනවද තියෙන අනුකම්පේ. ගිනි. එහෙනම් ලෝකේ රාගය ගෙනත් දෙන්නේ මොකද්ද? ඒක නිසානේ බලන්න රාගය වැඩි වෙලාට ඔය පොතනම් බලන්න ඔය රාගය පිළිබඳ හොඳ නිරූපණය වෙන කලාවෙනි. කලාවෙන් තමයි නිරූපණය වෙලා එන්නේ. කොහේවත් තෙරවි වල කියලා දිනවද ගීතයක හරි මොකාරි අපි දවල් 12ට විතර හම්බන්තොටදී හමුණු වේල්ලකදී කියලා දෙනවා බින්දුවක් වගේ. නෑනේ. ඔක්කොම කියන්නේ කොහේ හම්බුනේ කියලා. සීතරය වසන්ති. හැමතිස්සෙම හොයන්නේ මොකක්ද ඒ හම්බෙන්නේ? කොහෙද හොයන්නේ? හොඳට බලන්න බෑ විමසලා. ඔක තමයි බුදුදහම කියන්නේ. කොහෙද හම්බ වෙන හොයන්නේ හැම විට. හීතල හොයන්නේ මොකේ ඉන්න මිනිස්සු. හීතල ඉන්න රටට ගින්න ඉන්න රටට. ඊළඟ රාගය මොකක්ද එන මම මේ සරල උදාහරණයක්. මේ ළඟදී කිසිඳුවක් ඇවුණා මේ සීත හිම ගිර සිසිල නොදැනේ දැනේ උණුසුම. ඒ කියන්නේ සීතල හිම හිම කණ්ඩක් ගාව ඉන්නවම දෙන්නට මොකද දැනෙන්නේ නැහැ කියන්නේ. සීතල දැනෙන්නේ නැහැ. ඇයි ඒ? රාග ගින්න. හැබැයි ඒක ගින්න කියලා දාන්නකො මොකක්ද දාලා තියෙන්නේ? උණුසුම. දැනේ උණුසුම උණුසුම නෙවෙයි ගින්න. තනිකර රාගයේ ගින්නක් ඔබ ඔබට ඔබ ආපහු ගෙදර ගිහිල්ලා මේවා යෝනිසෝ මනසිකාරය කියලා බලන්න අපි නිකන් හිටිය දවසට ගින්නෙන් හිටියේ යමකට බැඳුනාට පස්සේ. ඒ බැඳීම තවත් තවත් දරුවෝ දක්වා වර්ධනය වෙන ගින්න මොකක් වෙනවද? එන්න එන්න වැඩි. එහෙනම් අපි සැපක් ගන්න කියලා මොනවද අල්ලලා තියෙන්නේ? එහෙනම් අපේ ළඟ අපි අදගත්තේ සැපක් ගන්න කියලා. අන්තිමට අරගෙන දෙන ගිනි නෙවෙයිද? ගිනි ටිකක් නෙවෙයි තරම් තියෙන්නේ. දැන් කරන් දැන් නැහැ දැන් කනගාටු වෙන්න බෑ දැන් අරගෙන ඉවරයි. දැන් ප්‍රඥා ගෝචරයට මතුනම් එකක් මේව එකක් අන්න මතු බලාපොරොත්තු ගන්නවා. මේ ක්‍රමය හරියට තේරුම් ගත්ත ඇත්තක් මතු බලාපොරොත්තු මොකක් වෙනවද? මතු පැතුම් ගන්නවා නේ. දැන් එහෙනම් මේ සැලේ මෙහෙම ගත ගන්නවා ඉක්මනින් මේ ලෝකෙම මොකක් වෙනවද? අත්තරිනවලි මිදියන් ඕනේ කියලා තීරණය වෙනවා ඔය පොඩ්ඩෙන් එනවා. හැබැයි මේ බාර ගන්නකම් මම මොකක් කරනවා? මරණකම් ඉන්නෝ ඉන්නේ උන්ට කන්න මොන දීලා ඒ දුකන් ටික ඒවලින් අර්ජව කරනවා. හැබැයි මම ආයෙත් නම් මට මෙවැනි සතර ගමන එපා කියලා අදහස එනවා උතන. හැබැයි එන්නේ ප්‍රඥාවන්තය. නැත්නම් එන්නේ නැත්නම් එයාගේ ලෝකෙට තියෙන බැඳීම වැඩි නම් අර මතුවෙන ප්‍රඥාවට වඩා බැඳීම වැඩි නම් අර මතුවුණු ප්‍රඥාව මොන වල දානවා. මහා දානවා. ආයි ගන්න බෑ. ආයි කල්ප කාලාන්තරකින් තමයි මතුවේ. බැඳීම අභිභවා යනවන ප්‍රඥාව. නැත්තම් නෑ යන්න. ඒක නිසා බුදුදහම කවුරු සඳහා පවරන්නේ. ප්‍රඥාවන්තයෙක් විතර නැත්තම් බැලන්න. නිකන් බොරුට ඉගෙන වැඩක්. කරගන්න නම් බෑ. නිකන් බොරු කියන මේ මිනිස්සු රත් කරගන්න බෑනේ මේක අවංක ඇත්ත වතාව. ඒක මම නෙවෙයි කියන්නේ මොකද ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරන ප්‍රඥාවන්තයින්ටයි බුදුදහම. නැත්තම් මේ ලෝකයේ තියෙන බැඳීමයි අර ඒකේ තියෙන මේ අනිත්‍යතාවය දෙක අතර වෙන දෙයක් යට වෙනවා. එහෙනම් මේ ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි නම් ඒ කියන්නේ අපේ කැමැත්ත පවත්තන්න බැරි ලෝකයක් නම් එහෙනම් මේ ලෝකයේ දුකෙන් කොහොමද ලෝකයේ දුකෙන් බිරලා කියන්නේ ඊළඟ ප්‍රශ්නේ ඒකත් විසඳගෙන මෙතනට යමු කොහොමද ලෝකේ දුකෙන් පිටලා කියන්නේ ලෝකේ සැප නැද්ද? අවංකවම අපි අවංකවම මේක විසඳන ලෝකේ සැප නැද්ද? දැන් උත්තර දෙන්න මේ දැන් මේ යන දහම් සාකච්ඡාවේ විදිහට සැප තියනවා කියන්නත් බෑ. ඒක නිකන් තමයි අවංකවම කියන්නේ. සැප නැද්ද ලෝකේ දැනෙන මොකක් නැද්ද? මොකද නැත්තේ අයිස්ක්‍රීම් නැත්නම් කෑවොත් මතක් කරොත් දැන් එනවනේ පොඩි මේක. ආ එහෙනම් සැප නැද්ද? ලෝකේ සැප නැහැ කියලා බුදුපියාණන් වහන්සේ කියලා තියෙනවා. හරියනේ ඒ කියලා තියෙන තරක් තියෙනවා. ලෝතුරා බුදුපියාණන් වහන්සේ ලෝකේ සැප නැහැ කියලා වරක් කියලා තියෙනවා. එකපාරට කියලා තියෙනවද? ක්‍රමානුකූලව දහම කියලා තියෙනවා. එකපාරට නෙමෙයි මෙහෙට කියනවා සැප නැහැ කියලා. ඔබ අහලා තියෙනවද එක්තරා බුදුහාමර ඉන්න කාලෙක එක්තරා තරුණ භික්ෂුන් වහන්සේ නමක් ගහක් යට වාඩි වෙන කල්පනා කරලා. එතනින් තවත් තරුණයෙක් යනවා ගිහියේ. එයා අහනවා ආම්බගේ මොන දිහා බලලා ඇයි ආවද මේ ඔබ වාහනේ මගේ වයසේනේ. මම බලන්න කොච්චර සතුටින් දැනන්නේ මේ. මම හෙට මගේ මේ මංගල උත්සවයේ. ඔබ වහන්සේ මොකද මේ මගේ වයස මුඩු දවුතු කරන්නේ දෙවරු උත්පරෝගේ. මොකද ආන්දර කිව්වේ? අනේ යාළුවනේ යාළුවා මේ ලෝකෙ මොකෙන්ද? දුකෙන් පිරෙනනේ තියෙන්නේ කියලා කිව්වා. මොකද කර කර කොල්ලා. ආවරණ බය වෙලා කියෝ මේ මෙයාට පිසුත් මම මවන්න මාර්ගයට මම ඉන්නේ එක මගේ වෙඩින්නේ නැහැ. වෙඩින්නේ කියන්නේ මගේ මංගල උත්තරේ. ඒක මන්න හරියට වෙඩින්නේ. අනේ මේ මොට්ටයාරේ කියලා මොකක් කරලා ආඳුරන්න ඕක ආරංචින බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ සාමාන්‍ය ප්‍රශ්නයක් අහනකොට කොහෙද විසඳන්නේ? ධම්සභා මණ්ඩපයේදී කතා කළා භික්ෂුවට ඔබ මොනවද එහෙමම කතා කරන්නේ. මට බලන්න බුදු පියාණන් වහන්සේ කතා කරලා යුතු දන්න ඒ විදිහට කතා කරනවා. හරිනේ? ඔබ මහාන ඔබ මොකද්ද අර තරුණයට කිව්වේ කියන්නේ? බුදුහාමර මම තමයි ලෝක තුනේ පෙන්නන්නේ. කවුරු මොඩේ මම ඔබට ඔහොම එකක් කිව්වද? දැන් ඌ අන්තර මොකද කරගත්තේ? මහා පෞඩිය කරගත්තද නැද්ද? මහා පෞඩිය කරගත්ත හාමුදුරට බැලන මේ කතාව ඔය ලෝකේ ලෝකේ දුකින් බෙරලා කියලා තේරෙන්නේ අවසාන විග්‍රහයෙන්. එකපාරට පාරයන් නියුම් කොටක තේරෙනවද? එහෙම කියන්නත් බෑ ඉතින් අමාරු වැඩනවා. ආ එහෙනම් අපි බලමු ලෝකේ ඔය සැප කියන්නේ මොකක්ද? ඔබ මේ මං කියන එකට සම්බන්ධ වුණොත් අද සැප කියන එක දැනගෙනම යන්න පුළුවන්. හැබැයි ලෝකේ දැනෙන නමක් නැද්ද? අපිට අම්මා දකින්නකොට දරුවෙක් දකින්නකොට සැපක් වෙනවද නැද්ද? දෙනවයි. අපි කැමති දැන් හොඳ අපි කැමති ගායක සින්දුවක් කියනකොට සැපක් වෙනවද නැද්ද? අපි කැමති සුවඳ විලෝම වර්ගයක් තියෙනකොට සැපද නැද්ද? අපි කැමති කෑමක් කනකොට සැපද නැද්ද? අපි කැමති ඇඳක් ඇඳුමක් ස්ටයිල් එකක් ඇවිදින්න තියෙනකොට ස්පර්ශ වෙනකොට සැපද නැද්ද? සැපයි. අපි කැමති දෙයක් හිතේ තියෙනකොට සැපද නැද්ද? සැපයි. එහෙනම් ලෝකේ සැප නැද්ද? කොහොමද සැපෙන්නේ? හැබැයි සැප කියන එක තියෙන ලෝකේ ඒක පොඩක් විස්තර කරලා බලන්න ඕන අපි. බුදුදහම කියන්නේ මේ කියනෝනේ පරිදි පිළිගන්න යන්නේ. බුදුදහමේ ඔක්කොම මොනවද කරන්නේවද කියන්නේ? විමර්ශනා විමර්ශනය කියන්නේ මොනව කරනවද? විමර්ශනය කරන. එහෙනම් බෞද්ධයෝ කියන්නේ මොනව කරන කට්ටියද? කියන එක පිළිගන්න එකපාරට පිළිගන්න පිළිසද්ද විමර්ශනා කරලා පිළිගන්න පිළිසද්ද. ඒකනේ කියන්නේ ප්‍රඥාවන්තය කියලා. ඕක සරලාර්ථයෙන් කෝ පරිණිම් බෞද්ධයෝ කියන්නා ගෙතේ කිවත් අසන්නාදී බුද්ධය නැති උතුයි. එහෙනම් කියන මනුස්සයාට වඩා අහන මනුස්සයෝ මොකක් වෙන්න ඕන? ඥානවන්තයෝ ප්‍රඥාවන්තයෝ වෙන්න ඕන. නැත්තම් තේරෙන්නේ එහෙනම් කියන එක අහලා ඔකෙන් නෙවෙයි. මතක දැන ඒක හොඳ. ඒක තමයි පළවෙනි කාරණේ. ඒ ඔබත් අනාගතේ කාට හරි කියනවා නම් ඉතල මේ අදහස අරගෙන කියන්න. නැත්තම් කියලා කියනකොට මොකද්ද ගොඩ නැගෙන්නේ? මානය. මානය නැවති අන්තට්ටු වැඩනවා. ඒක ඉතලම අපර ගන්න ඕනේ. කාම සක්කායදිට විචිකිච්ඡා ආදී වශයෙන් අන්තිමට දෙනවා. මාන උද්දච්ච මානය හදාගත්තොත් ආයෙ බැඳුනා. ලෝකෙ. බණ කියන්නේ ආයෙ ලෝකෙ බැඳෙන වෙන්නේ. එහෙනම් මේ උඩින් ඉන්න මොකක්ද ඉඳලා කවුරුත් පේන්න ඕනේ ඉඳලා අර පොඩ්ඩක් අර ඉන්න යන කෙනෙකුට පොඩි මේ දෙන්න හදුවේ පොඩ්ඩක් අර මොකද ආයෙත් සතර යන්නේ අම්මෝ කවදා නම් ආයි බණ ආගන්න දයානුකම්පාවෙන් ඇවදි කරලානේ කරන්නේ ආයේ කවුරු වෙන්නවද මම ටික අහන්න මිනිස්සෙක් වෙන්නවද නැද්ද ඊළඟ සැරේ මිනිස්සෙක් කියන සුවර්ද කොරලා තියෙන වැඩ මොනවද ඔබ ලෝකෙට මොන බවද හදලා තියෙන්නේ ඇහෙන් රූප වලට බැඳුනද එන රාගවත් කනේ ශබ්ද වලට බැඳුණාද? එහෙනම් මොනවද රාග බව? නාසයෙන් ගඳ සුවඳ වලට බැඳුණා ජීවිතේ රාග බව. එහෙනම් ඔක්කොම ආදර තියෙන මොන බවද? රාග බව කියන්නේ ලෝකෙන් ගැලවෙනවද ලෝකෙට බැඳෙනවද? ලෝකෙට බැඳෙන ඒ වගේ ඒ හැදෙන සිතට කියන්නේ ලෝභ සිද්ධ අලෝභ සිද්ධ. එහෙනම් ඔබ එහෙනම් අපි සියලු දෙනා ඔබ වෙන රායයන් හදන මොන තියෙන්නේ? ඔය අතර චූට්ටක් එකත් එකක් හදන මොකක්ද? ඒකක් හදුව හැටි කියවන මාස ගන්න තියෙනවා. මම මේක දුන්නානේ 99න් එකයි අලෝභ එක 99ක් ලෝභ. ඒ එක ගියවනෝ ඊට වඩා. ඒකට අපි පුරුදුද? එහෙනම් දවසේ වැඩිපුරම හදන්නේ මොන සිද්ද? එහෙනම් ලෝභ සිත ගෙනියන්නේ දුගතියටද සුගතියටද? සාධිකර දුගතිය. එහෙනම් ලෝභය කියන්නේ මේ පල්ලිලුවම දෙන්න තියෙන ලෝභම විතරක් නෙවෙයි. ඇහෙන් යමකට බඳ නම් එයා මොකද්ද අබ්බ කරගත්තේ? අබ්බ කරලා කියන්නේ මොකද්ද? අල්ල ගන්නවා. අල්ලගන්න කැමැත්තෙන් අබ්බ ගන්නවා කියන එක. දැන් ගන්ධය අල්ලගෙන උරාගෙන ජීවත් වෙන කාට කියන මොකද්ද? දණ්ඩබ්බය. එහෙනම් ලෝකය අබ්බ කරගෙන ඉන්න කාට කියන මොකද්ද? ලෝභය. අපි එහෙනම් ලෝභය කියලා බෙදක් කළා කිව්ව ඉල්ලුවොත් කොහොමද වෙනවද? දුන්න නැත්තම් ලෝභය කියලා. ඒක ලෝභයේ එක කැලලක් විතරයි. ඇහැ රූපයකට බැඳෙන එක මොකක්ද එන්න? ලෝභය. කන ශබ්දයකට බැඳෙන එකක් මොකක්ද එන්න? එහෙනම් ඕක වැඩි විස්තර ඕන්න අපි ඔක්කොම මුන්නේ. එහෙනම් අපි හදන හදන තරම් මව කොහේ යන්නේ ඒවද හදන්නේ? උඩ යනවද යට යනවද? හිතාගෙන කොහෙ යනවා කියන්නේ. අනේ මගේ පුතාගේ කිය අනේ මගේ දුවගේ බැඳලා බැඳලා තාක්කල් මොන බව දාගන්න. දුගති බවමයි. ඒක තමයි කිව්වේ බැඳෙන්න නැතුව යුතුයකම ඉෂ්ට කරන්න කියලා නැග බේරගන්න. නිකන් නෙවෙයි කිව්වේ. බැඳුනොත් අමුමම මොට්ටේ කියලා. බැඳෙන්න නැතුව යුතුයකම් කරන්න පුළුවන් මනාලද? එදා ලංකාවේ බැඳුන්නේ නැහැ දරුවන්ට අම්මලා. බැඳගෙන ඉන්න තමයි එකක් දැක හදලා එදා ගියක් ඇදුවා. එක අම්ම ගැන දරුවෝ ගියක් ඇදුවා. 12යි 14යි 15යි 20යි විසාකාව ගියක් හදලා. ඒකත් මුතුම කතාව තියෙන මේ අපි විසාකාව විසාරලෙ මොන වුණාද පස්සේ. ඒලා සෝවන් නොවි හිටිය කොහොමද වෙන්නේ? 20 කල්පනා කරලා බලන්නේ නම් ඒ අනිත් එක දැන් 20 ඇදුවම දැන් දැන් ඒ දැන් උඩම ගියලා හදන්නේ. ටිකයි තමයි. බැඳන වැඩි. අර විශ්වතුර මොකක්ද කියලා අන්නේ දාන්නේ. අනේ මට ආ මගේ එකද කියලා බලන්න දාලා. ඉතින් මම අවට බැරි මාටු වෙනවා. අද කල්පනා කරලා මම දැන් එහෙම එක එක හදාන දෙක කරලා මැරෙනවා නම් ඒකට බැඳිලා. අද මොන හිතක්ද හදා ගන්න ඔක්කොම. ලෝකෙට ඌසතරපයි අම්මා තාත්තා සතරපයි ඉති කතාවක් නැහැ. මෙන්න ක්‍රමයේ පුළුවන් නම් මේක ඔප්පු කරන්න මේ ඕන දෙනු කියන්නේ. ලෝභය කියන්නේ සල්ලි ලෝභයෙන් බැරි එක නෙවෙයි. ඒකත් එකක් ඒක. නමුත් මෙන්න ලෝභය ඇහෙන් ලෝකෙට බැඳෙනවා ලෝභ ලෝභ කනෙන් ලෝකෙට බැඳෙනවා එහෙනම් දෙන්නාටේ බැඳලා ඉන්නවා නම් එයා මොකේද ඉන්නේ ලෝභ සිද්දෙන් දා ලෝභ සිද්දෙන් ඔබ බැඳෙන්නද නැද්ද ආ ශෝක්නේ අර දැන් ඉස්සර තිබුණේ නතර දැන් ලොකු එකක් ගෙනලා පැට් එක ගෙනලා දැන් බලාගෙන බැඳෙනවා කොහොමද වැඩිද මම ඒ ටික අන්තිමට කියන්නම් කොහොමද ඔබ සුරාමයට අහුවෙන්නේ කියලා මේ හිතන් ඉන්න ලෝකෙක නෙවෙයි. එහෙනම් අපි හදන බව ටික ඔක්කොම 100ට 99ක්ම කොහේ යන්නේ හදන්නේ. සතර අපාය. ඒක නිසා බුදු පියාණන් වහන්සේ මනුස්ස චොති සූත්‍රය දේශනා කරනවා යමෙක් මිනිහෙක් වෙලා ඉඳලා නැවත මිනිහෙක් වෙන්නේ කොච්චරද? නියමිත තියෙන පස්තර ප්‍රමාණයක් නෑ මහ පොළොවේ පස්තර සමාන ප්‍රමාණයක් කොහෙද යන්නේ? දුගතිය වල. පොඩ්ඩක් කියවසන්නකො. එහෙනම් අපේ නැනිත් උන් දැන් කොහෙද ඉන්නේ? දැන් මරිච්ච අම්මා තාත්තා ඉන්නවනම් මාම බාප්පල කොහෙද ඉන්නේ දැන් ඔක්කොම? ටෙස්ට් එකම හතර පහයි. අන්න එහෙනම් අද අවසානයේ යන්නේ මොකක්ද අපි දෙන්නේ? දෙන්නම කොහොමද කරන්නේ වෙන කොරණ දෙයක් නැහැ දැන් ඒකට බණ ටික අහගන්න බෑ ඒගොල්ලෝ සීසත් ධර්මේ ලංකාවේ මතුවෙනකොට මොකක් වෙලාද මිය ගිහිලා මිය ගියා කියන්නේ ඒගොල්ලෝ මේක අහගන්න මොකද තිබුණේ නැත්තේ ආයුෂ තිබුණේ නැහැ අන්න ආයුෂ ඕන අපිට තිබුණාද තිබුණා ආයුෂ වර්ණ වර්ණ තියෙනවද අපිට ආයුෂ වර්ණේ ආයු වර්ණ වර්ණ කියන්නේ මොනවද අහගන්න තවත් සූත්‍රයක් ඕන ආයුෂ තියෙනවනේ මැරිට ගන්න අහන්න බෑ වර්ණ කියන්නේ ප්‍රබෝධය. වර්ණ අඩු කරන තමයි මොකක්ද දෙන්නේ මෙතන මතක් ගන්න. නිදිමත. අන වර්ණ දිනනවා. වර්ණ කියන්නේ පාට නෙවෙයි ප්‍රබෝධය. ආවස වර්ණය තා මොකද්ද? සැප කියන්නේ මොකද්ද? සැප කියන්නේ මොකක් කරන්නේ? දුක මොකක් වෙනවද මේ වෙලාව ටිකක්. ටිකක් දුකේ අඩු වීමට කියන්නේ මොකද්ද? සැප අරුත් වෙනවා නේද? හැබැයි ඒක දුක අඩු වුණාම සැප. එතකොට ආවස වර්ණය සැපේ ඊළඟ මොකද්ද? බලය. දැන් බලය ගන්න තමයි නිතරම ඇන්දර මොකක් කියන්නේ. දැන් ඒකනේ දැන් අද කාලය එදා කාලෙට බණහවෙන්නට පැදුවේ. අද පැදුවේ ඉතල බණහවෙන්න ඕනේ. බලාගෙනලා කකුල් තප්පර කටු වගේ හෙට වෙන කරකවනවා තුලදී ඇයි ඒ? දැන් මොනවද කාලේ තියෙන වැඩි කරන්නේ? එදා කාලෙට පිරිසුදු දේවල් ගාව ලංකාවේ. දැන් කන්නේ මොනවද? වසකන්නේ ජීවත් වෙන්න ඕන කියන මේ පරාසය ඇතුළත රස තෘෂ්ණාවෙන් ඉඳලා. එහෙනම් එහෙනම් තවත් කාලෙදිම ඉල්ලගෙන නෙවෙයි. ශරීරය පවත්වන්න නිරෝගීව නම් යමෙකුට ඕන ඔය වහ ගන්න ඕන මේ ඔය මාදකන තියා ගන්න වහ ගන්න ඕනද? වත්ත පිටි හැදෙන උඩ ටික අරගෙන මේ ජීවත් වෙන්න පුළුවන් බැරිද? ඒ ටික තියාගෙන අභිපවා ගිහිල්ලා මාස ගණන් කල් තියාගෙන ආහාර රසායනික ද්‍රව්‍ය ගහපුවා කන්නේ මොකක් හින්දාද ජීවත් වෙන්නද රහසත් උත්සාහවද ආ එහෙනම් ඔය ලෙඩවල ටික අපිට ඇදලා තියෙන දැන් මොකක් හින්දාද කා මේ ජීවත් වෙන කාපු නිසාද තෘෂ්ණාව නිසා කාපු නිසාද දැන් මොකෝ කියන්නේ කවුද එන වැඩ මම වැඩ කරදලා කාල කාල දැන් මොකෝ වෙන්නේ දැන් අවුරුදු 50 60 යනකොට මොකද වෙන්නේ දැන් බණ පැය පහක් අය අහන්න බෑ බදුරු දාන්න නැතුව දැන් ඉන්න සංවිධායක මණ්ඩලයේ මොනවාද නගර පුදුතිය දන්න බදුරු දැම්මොත් වැඩේ ඔව් එහෙනම් මෙලාට කුල්ටි අමාරු හරිද උස්සගන්නේ කවුරු හරි අද වැඩි ඉවරට කොහෙදවත් දුර්වලද මොකද උනේ අපිට රස උස්මාව ඉන්න උනේ. රස උස්මාව නිසා අපි කාගත්ත වැඩේ. ඒ නිසා දැන් මනුලක බෙද ටිකක් ගෙදර බැද්දොතින් පැයක් තියාගෙන යන මොකක් වෙනවද? පිළිබාන. අපි කඩේ තියෙන කොච්චරද තියෙනවා මනුලක බෙද. කල්පනා කරලා බලන්න. කොහොමද ඒක තියාගත්තේ විතර ගන්න? මොකක්ද තියාගන්න හේතුව? කල්පනා කරන හොයලා බලනකොට තියාගන්න හේතුව මොකක්ද කියන්නේ? ඒක ලැබෙන්නේ ටික කරපුවා ගෙදෙන්නේ. අනේ ශෝකේ රතන හන්දියේ මේ මන්නකම් හස්ලා දානවා කියලා තමයි මීට මාන දෙහෙට තරහ දුවා. ගෙදර හැරෙනකොට මම තව පැයක් තියාගන්න බැරි බා. එහෙනම් ඔතනින්වත් අහුවෙන්නේ නැද්ද ඔක මොකක් හරි අදට දානවා කියලා. ඒතර හැතවල එතනින් ගෙනවා ගන්න මන්නක විතරක්ද? ඒ දාපු මොකක් හරි එකක් දාලා දේවා කියන්නේ දාන එක. ඒවත් එක ගන්න. ඒ කාලේ තමයි ඔක්කොම ඩයබටික් කොලෙස්ටරෝල් ඔක්කොම හැදෙන්නේ. දුවන්නේ ඔය ඔය ලෝලුවක් හොයාගන්න කොහෙන්ද යන්නේ? සමහර තැන්වල මාළුවා ෆ්‍රිජ් එකේ ඉන්නවා. කුකුලා ඉන්නවා ෆ්‍රිජ් එකේ මාස දෙකක් විතර. ඕ සමහර ජීවත් උනත් ජීවත් කරනවා. ඒක හරලා එළිය ජීවත් වෙනවා. කොහොමද වැඩේ එක තියාගෙන ගහන කෙමිකල් ගන්නවද නැද්ද? ඉතින් ඒකත් එකට ගන්න. ඇයි කල්පනා කරන්නේ නැත්තේ බෞද්ධයෝ? දැන් කරන්නේ නැරෙන් පරක්කුයි. දැන් මතක ගන්න. දැන් අපේ දරුවෝ ඕ ටික කාලා තමයි අපි වැරන්නේ කියලා ඒගොල්ලෝ මොකද කරනවා. දෙමාපියන් ඉස්සරහ දරුවෝ මරන කාලෙ වැඩි ආසක නෙවෙයි මේ රටාව මේ දහම ඇවිල්ලා මේක කඩාගත්තේ නැත්තම් කල්පනා කරලා බලන්න ඒ පැත්තත් හිතලා බලන්න මේක ඒක ඕන වෙනවා මෙතන මේ දහමට නැත්තම් මේ දහමත් එක සියල්ල පරිවර්තන වෙනවා ලංකාවේ අනිත් පැත්තට ඒක වෙනවම එක දවසක ඒකට දාලා වෙද්දු බිහි වෙනවා ඒ කවුද ආර්ය වේදනේ මොන වේද්දුද හෙළ වේදකම පහළ වෙනවා ලංකාවේ නමුත් ආරණ්‍යයේ තියෙන පොඩි පොඩි ඒවා ඉතින් හදාගාම ගාමහල් නෙමෙයි යට පොඩි පොඩි ලක්ෂණ තියෙන දැන් එනවා පට පට ගාලේ. එහෙනම් නැවත හෙලවෙ දෙනවා පටන් ගන්නවා. පොහොර සාමාන්‍ය පොහොර බාවයට අපිට එදා ගෝලිය පාවිච්චි කරනවා. රසායන පොඩි වත් වෙනවා. ඒ කාල දැන් මේ දහම නැගෙනවත් එකම මේ රටේ ඒව පවන වෙනස් වෙන ඉස්සරහට. ආපහු ඉගෙන ඔබගේ දරුවන්ට ආපහු හොඳ නිරෝගිමත් සීසත් ධර්මයක් ගන්න හොඳට කාලා බීලා සතුටෙන් ඉඳලා නිවන් දකින්න පුළුවන් කාලේ උදාහරණ. ඉතින්. හැබැයි ඕකත් කොච්චර කාලේ පවතින්නේ? වැඩි කල නැහැ අවුරුදු 600ක් අත්‍යති ආයතන කියලා. ආයෙත් අර තිබුණු අක්ෂර වැඩි. ඇයි? සීසත් ධර්මයේ ත්‍රිවිධකයේම තියෙනවා. සීසත් ධර්මයේ මතුවන කාලේ බුද්ධ ශාසනය බබලන්නේ. සීසත් ධර්මයේ නැති යන කාලයට ශාසනය නොම බබලන්නේ. පැහැදිලි ත්‍රිවිධකය අර බලන්න උදිනවද නැද්ද එහෙනම් මේ ලෝකෙට බැඳිච්ච කීයක් තියෙනවද බෙදුවේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව. හරි. දැන් මේ ලෝකයේ ඉච්ඡද අනිච්ඡද අපේ ආහුදුරන් උදාහරණ ගත්තට ඇයි ලෝකේ සැපෙන් තොර? එතනින් අපි නැවතුයි. ඇයි සැපෙන් තොර මේ? දැන් මෙහෙම කල්පනා කරන්න. අපි හැමදාම ගන්න උදාහරණ ගමුකෝ. අයිස්ක්‍රීම් එකක් කන්න හිතුවොත් එහෙම දැන් අපට. මොකද කියන්නේ? සැපක් දාලා විපාක. හිතනකොට ඔබ මොකද විග්‍රහ කරන්නේ? දැන් ඔන අයිස්ක්‍රීම් එකක් කන් කෑවොත් හොඳයි කියලා ඇති වුණොත් හිතට අදහසක් සපක් දෙන්න දුකක්. තමයි. හැබැයි එහෙනම් සල්ලි ගන්න නැහැ. රසාව ගන්න ඕනේ නැහැ. අනේ මට අයිස්ක්‍රීම් එකක් කන්නත් එපා දැන් අනේ මට මේ පොතුව කන්න ඕනේ කිව්වොත් තමයි. ඒක කන්න ඕනේ නැහැ. ඇයි හිතනවා අපේ අයියෝ යුවල. කොහොමද වැඩේ ඒකවත් හොයාගෙන නැහැ මෙච්චර. ඒක අතීත යන ආයිස්ක්‍රීම් එක කන්න ඕනේ කියලා හිතුව එකාට දැන් නිින්ද යනවාද ඌ නැගිටිනවාද ආයිස්ක්‍රීම් එක කන්න ඕනේ කියලා හිතුවම මිනිහෙක් අනේ මට ආයිස්ක්‍රීම් එක කන්න නැත්නම් නිින්ද යනවාද ඌ නැගිටිනවාද නැගිටිනවා අර තැම්පත් ගතිය මොකක් කරනවද වෙනස් වෙනවා මොකද කරන්නේ දැන් හොයන්න මොනවද නැත්තම් කාස් සල්ලි නැත්තම් මොකද කරන්නේ දැන් එහෙනම් මේ ඇතුළේ තියෙන සහනයත් අවහනයත් දැන් තේරෙනවද යමක් ලෝකේ ඕනේ කියලා හිතනකොටම ගොඩනගෙන සාහනේද හිතේ අසහනේද? අසහනය ගොඩනගන්නේ. උස් දැන් හරිය නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? ඔයත් එක හරිය නැති වුණොත් අසහනය තවත් වැඩි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉන්නවද ගෙදරට පාඩුව? නෑ බහින බලයන්. මොකද කරන්නේ? මම අද ණයට හරි ගන්නවා. දැන් ඉන්න බෑ. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? කන්න ඕනේ කියලා හිතනකොට මොකද්ද ගොඩනගන්නේ? සාහනයක්ද අසහනයක්ද? අසහනයක් ඕකට තවත් එකක් කියනවා ඌණතාවය. ඌණතාවය කියන්නේ මොකද්ද? අඩුවක්. දැන් එයා ඒ ඌණතාව දැන් එයාගේ මූණත් මොකක් කරක් කියලා අහන්න බැලුවේ. කවුරුහරි දෙපැත්තකින් කියවොත් මොකද අහන්නේ? මොකක් මොකක් මූණ? එහෙම අහනවද නැද්ද? ඒ වෙලාවට අහනවද නැද්ද? ඒ වෙලාවට හරිය සතුටෙන් තැම්පත් වෙලා දයන් කඩේට. කල්ලපලේ දුවනවා ඉන්න බෑ දැන් මේ කනකම්. අන්න අසහනයක් ගොඩනගෙන ලෝකයක් මොනේ ඉඳගත්තොත්. අපි හිතන්නේ මොකක් ගොඩනගන්නේ කියලා. ආනයි කියලා නදීව උත්තර. කොහොමද ඒකවත් විස්තර කරන්නේ නැහැ මෙච්චර කරා. හරි. දැන් අසහනයක් පූර්ණතාවයක් තියෙනවා. දැන් අහන යාළුවගෙන මොකෝ මූණතාව කලබලයි මොකෝ මේ? නෑ නෑ මම අයිස්ක්‍රීම් එකක් කනකොට මම සල්ලි නෑ. ඇත්තට මගේ අතේ සල්ලි නෑ. මේ මගේ අතේ නවල් එකක් තියෙනවා මොකටද නවල් එක දැන් විදියෝවා. නෑ මොකද? මොකද කියන්නේ? පරිස්සම් කරලා බලන්න ඔබ උත්තර දෙන්න. මෙන්න මේ නවල් එකක් තියෙනවා කියෝ බඳන් මොකෝ කියන්නේ? ආ කමන්නෑ හොඳයි මට අයිස්ක්‍රීම් එකක් ගන්න ඕන වෙලා තිබුණේ මම නවල් එක දුන්නේ හොඳයි මම දැන් එහෙනම් මේක කියවන්න කියනවාද අනේ ඒ නවල් එක ගන්න මට දැන් නවල් ලියව ගන්න දැන් මට මොකද්ද ඕනේ ආ දැන් තේරෙනවද ඒ ඌරතාවය පුරවන්න පොතකින් බෑ දැන් මොකින්ද ඕනේ අයිස්ක්‍රීම් එකම ඕකට ආයි දැන් වෙන්නේ ඔන්න තමයි හොරගම් කරන්න බයි අසහනය ඌරතාවය කියන එකට කියන්නේ තවත් වචනයක් ගොත් ඔය ගොඩනැගුණේ සැපද්ද දුකද්ද ඒක උත්තර වෙන්නේ දැන් අසහනයක් ඌනතාවයකට ගොඩනැගුණේ. අසහනය ඌනතාවය කියන්නේ සැපත දුක. තන්නේ කර දුක් ගොඩක්. ඒකනේ අර මූණ අවුත් වෙන්නේ. දැන් අපේ දුක සැප දෙක තීරණය වෙන්නේ මොකෙන් ධර්ම දිස්සෙම. ඔය ධාන වලට යන අය දන්නවා පීතිය මොකෙන් නිරූපණය වෙන්නේ. මූණේ. සවිතක්ක සවිතාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ඥානය. ඒකට මූණේ තමයි සුඛයේ මිසෙල්ලා. මූණ අපි ඕන කෙනෙකුගේ මොකක් හරි එයාගේ ගතිය බලන්නේ මොකක්ද කියන්නේ. මේක කියන්නේ. අපි දැන් සතුරකින් වෙලා ගන්න කියන්නේ මොකෝ අර ආවද අර මූණ නිකන් පිරලා කියලාද නැද්ද? ඒක නේ කියන්නේ ඕවාකත් විතර නෑනේ මොනවද හිතුවේ මෙච්චර කාලේ. එහෙනම් දැන් අසහනයක් ඌඩතාවයක් හැදුනම ඒක දුකද නැපත් දුක. දැන් අයිස්ක්‍රීම් එකක් හම්බුනා කියනකොට දැන් එයා කනවා. කනකොට අර අසහනයට මොකද ලැබෙන්නේ පොඩි පොඩ්ඩක්. සාහනයක් ලැබෙනවා. ඌනතාවය මොකක් වෙනවද? අයිස් කෙන් ඌනතාවය දැන් ටික ටික මොකක් වෙනවද? පූර්ණ වෙනවද නැද්ද? තීරණවද නැද්ද? එකකින් ඌනතාවය බලවත් නම් එක අයිස් කෙන් එකක් මදි. මුදල් තව එකක් දෙකක් ඕන දෙකක් කනකොට ඌනතාවය බලවත් නම් දෙකක් අත් ඕන පුරවන්න. හරිද? දැන් බඩද පුරවන්නද හිතද? හොඳට ගන්න. දැන් යාළුවෙක් එනවා. දෙකක් යා පිරුණ ඇද්ද? ඔබ දැන් එනවා. යාළුවා කෙනා කොහොමද? අනෝ දෙකක් තව. දැන් දැන් දැන් නෑ කාම ගමන් කියලා කනවා දෙන අමාරුම ගන්න තව එකක් විනිවිද දාන්න පුළුවන්. දැන් තව යන්න කරගොත් ආ එකක් ගන්න කියලා. ආ හෝ දැන් නම් බෑ. බෑ බෑ බෑ මම කාමංග බලෙන්දෝ කෑවොත් මොකද දැන්නේ? බලෙන් තව තුන හතරක් කෑවොත් මොකද? වමන දාන්න. එහෙනම් කූලතාවයේ දිරණකම් විතරයි බඩුව. හොන්දට බලන්න මේක බුදුහාමාරගේ. මම අහන්නේ ඔකට මේක. ඕනේ කියලා හිතනකොට අසහනයක් ඌනතාවයක් දුකක් ගොඩනගන නේද? අයි ස්ක්‍රීන් එක කනකොට මොකද්ද වුනේ එහෙනම්? ඌනතාවය පූර්ණය වුණා. අසහනයට සහනය ලැබුණා. දුක කොහොමද වුනේ? ගොඩනැගුණු දුක ටික ටික මොකක් වුණාද? අඩු. ඒකත් හරි. කොහොසැප. අයි ස්ක්‍රීන් එක කනකොට හැපේ කියන්නේ මුලින්ම බඩ ගන්නකොට කොහෙද තියෙන දැපද? කොතරම්ද හැපදීන්නේ? අයි ස්ක්‍රීන් එක කනකොට ගොඩනැගුණු අසහනයට මහානයක් ආවා. ඌරතාවයේ පූර්ණ වෙනවා. දුක ටික ටික මොකක් වුණාද? අඩු වුණා. මං අහන්නේ අයිස් ක්‍රීම් දාන කරලා ඔය වදන නෙවෙයි කියන්නේ දැපැනේ කියන්නේ කොහොමද? කොහොමද කොතනද දැපෙන්නේ? එහෙනම් ලෝකේ දැපෙයි කියන්නේ මොකේද මේ? දුක ගොඩ නැගුණු දුක ටික ටික මොකක් කරනවද? දුක අඩු වෙනකොට ඒකට කියන්නේ මොකක්ද කියලාද අපි? සැපේ කියලා සැපේ කියලා අලුත් එකක්ද තියෙන්නේ දුකෙහි අඩු වීමටද අපි සැපේ කියන්නේ. එහෙනම් සැපේ කියලා අලුත් එකක් තියනවද? කොහෙද දියදරකට වෙන්නන්නේ? ලෝකේ සැපේ කියලා එකක් නැහැ. අපිම දුක කොට්ටගාගෙන අදාළ දේ දාලා දුක මොකක් කරනවද ටික ටික? අඩු වෙනකොට ඔන්න දුක අඩු වෙනකොට දැනෙන සහනයට අපි කියන මොකක් කියලාද? සැපයි කියන්නේ. නැත්නම් වැඩි කෝ සැපේ නම් ලෝකේ. එහෙනම් ලෝකේ සැප කියන්නේ යථාර්ථයක්ද මායාවක්ද? දැන් තේරෙනවද? ඕක ඔබට තේරුම් නැතුව මොහෙන්දින් බේපනවා තේරෙනවා. මොකද්ද කිව්වේ ආයෙත් එළව මායා කියලා කීපාර කිව්වද තුන් පාරක් ඊළඟට කියන ඔක්කොම සැපතා මේ සංසාරේ දුක කෙලවර වේ මායාවක් කියලා කියලා දින මෙයා මොයිදින්ද අන්න යථාර්ථය කියලා කියනවා කොහොමද වැඩේ නේද දැන් එහෙනම් ලෝකයේ සැප කියන එක දැනෙනවද නැද්ද? අයි අයිස්ක්‍රීම් එක කනකොට දුක මොකක් වුණාද ටික ටික? එතකොට අපි ඒකට අපි ඒකට නිර්වචනය කරගත්ත වචනයක් මොකක් කියලාද? එහෙනම් දැනනවා කියලාද? දැනනවා. අන්නෝ කරනවා නෙවෙයි. හැබැයි යථාර්ථයක් විදිහට ලෝකේ ළඟ තියෙනවද? නෑ නෑ. ගොඩනගාගත්ත තුක අඩු වෙනකොට අපි ඒකට කියන්නේ මොකක් කියලාද? එහෙනම් මායාව. මිරිඟුවේ වතුර පේනවද නැද්ද? මිරිඟුවේ නැත්තේ මොකක්ද? වතුරමයි. මේ අද ඔබ ඉඳලා මේව ගැඹුරට හිතන්න පටන් ගන්න. මේ මහා පාළි වදන් නෙමෙයි ඕන මේ. අපි කන බොන මේ ඉස්සර ගෘහණිය පටන් ගත්තේ පෙර බොදුනෝ මේ තියෙන දේවල් මොනව කරාද? ඔය පරස්සෙච්ච ටික මොනව කරාද අපි? අස්කලලා ගත්තා. ඔය පරස්සෙච්ච අදහස්. ඒකින්ද එයා මොනවද කරාද? අස්පරස් කළා. පරස් දැන් අපි නිතරම හොඳයි කියලා එහෙනම් අපි ළඟට හොඳ දේවල් අපි මොකක් කරගත්තද ළඟට? අදගත්තද නැද්ද? මොනවද ගත්තේ? මොනවද ළඟට ගත්තේ හොඳ ඒවා? අද ගත්තා මොකක් එක්කද ගත්ත ආරම්භය නේද? හොඳ ඒක අරගෙන ඉතින් මොනව විතරද? අද විතර අරම්භය. ඇයි දැන් මොකද කිව්වේ ළඟට කෝල් කරගන්නයි කියලා? අදද ගන්නේ. වචන කියලා නැත්නම් ගන්න ගන්න එපා මුට්ටව ඇදල ඇදලෙත් ගන්නෙ. කියලා පෙර බොදුන ඔක්කොම ගන්න එපා අම්ම හොඳයි හොඳයි කියලා ගන්න ඔක්කොම මොනේවද? ඇදලෙත් ඇගින් ඇගින් කියලා මොනව ගන්නවද කියලා? ඇද ටික තමයි මේ ගන්න. ඒකට කියන මොකක් කරනවද? ඇද ගන්නවා. ඇද ගන්නවා කියද්දි දරු මගේ අම්මලා එකෙන් මරාගෙන හරි ඇද ගන්නවා. කොහොමද? ඇද ගන්නනේ. තේරුණාද ඒක? එහෙනම් ඔබත් දෙතෙක් හොඳේ හොඳේ කියලා අරගෙන තියෙන ඔක්කොම මොනවද? ඇද වෙච්ච. අපි ඔක තේරුණාද ගත්තට පස්සේ? තේරුණාද? දැන් ආපහු ප්‍රතික්ෂේප කරන්න බෑ මොකක් කරනවද? ඒක දන්නේ නිසා රජය මොකක්ද කරන්නේ? අද අස්සර ගන්නවා කන දවසේ. අද ගන්න දවසේ මොකද ගහන්නේ? දෙන්නම අස්සන. දැන් අද එක ගත්තට උන කරන්නේ දැන් දෙන්න බෑ. දැන් මෙහි අස්සන කර දෙන්න දැන් නම මන්දික කොහොම කරන්නේ. කොහොමද ක්‍රමයේ නැහැටි බලන්න ලෝකයේ හැදෙන ක්‍රමයේ පොත පොත කල්පනා කරන්න. ඉතින් දැන් එහෙනම් ලෝකයේ සප කියන්නේ ඔබට දැන් හරි. දැන් මෙහෙම ගත්තේ උතන තව වැඩගත්ම කාර්යයක් තියෙනවා. දැන් අයිස්ක්‍රීම් එක කාප් එකකට අදනේ ඇති උනේ. තා සතියකින් විතර ආයෙත් මොකද වෙන්නේ? ආයෙ ඕන නෝන වැඩ. එදා කනකොට පිරුණා නම් කැප. ආයෙත් කොටේ ඕනේ. එහෙනම් එදා කනකොට මේ මොහොතේ පිළ තියෙන යථාර්ථවාදී විදිහට දුරන මායාවක් විදිහට දුරන. ඒකනේ අයි අනිත් දෝන වෙන්නේ. ඔක ඔක ධර්ම වලම යන්නේ මොකේද? අයිස්ක්‍රීම් වල නෙමෙයි. පොඩි ළමයි නැහැ මෙතන කි. ඔය මායාව දැඩි රටම යන්නේ මොන මොන සම්බන්ධද? පොඩ ලොකු අය විවාහ වෙච්ච අය වැඩිපුර ලිංගිකත්වයේ. ලිංගිකත්වයේ හැන්දලන මොකද තියෙන්නේ? ඌනතාවය මොකක් වන්නාද ඊට පස්සේ පුරෝරාදනද නැහැ ලිංගික ඔන්ලයින් එකට මොකෝ කියන්නේ මොකෝ දන්නේ වගේ ඉන්නවා ඒක උත්තර දුන්න අවු වෙනවනේ ඔක්කොම දැන් ඒක නම් එහෙම යන මේවට උත්තර නොදී මේක වැඩේ කරන්න බෑ රෑ වෙනකොට බැටම දෙන්න ඕන මොකද ඇති වෙන්නේ ලිංගික උනතාවයක් ඇති වෙනවද නැද්ද මගේ අම්මේ ඒ ඕනම දෙයට උත්තර නොදී ඉන්නවනේ හරි ඒ උනතාවය දෙන්න එක තුළ පුරෝරාද නැද්ද පුරෝරාට මොකද දැනෙන්නේ සැප එහෙනම් නඩ දැන් ඉඳන් එක දවසක් පිරුණා ඉවරට ආයෙ මොකද? ආයෙට ඕනේ නැද්ද? එහෙනම් පුරවල තියෙන යථාර්ථයකින්ද මායාවකින්ද? මායාවකේ පුරෝපින්නනේ ආයෙ ඕන වෙන්නේ. එහෙනම් ලෝකේ කවදාවත් මේ තියෙන දේවල් උණතාව පුරවල ඉවර කරන්න අනන්ත සසරේ කොච්චර අපිට ගිනිදරවල ඉන්නද? පැවිය කොච්චර ඉන්නද? දිව්‍ය ලෝකේ නෝ දෙවගණන් නතුරු කරන්නේ නැති. කොහොද දැන් ඒකට? කොහේවා? එක මිනිහෙක් ඉන්නවා මම ගියාත් බවේ දෙවියෙක් කරේ හිටියා. ඒක දේවාන නතු කරානේ මට මෙහෙම විදුතුන ගෑස් වගේ පා. කියලා එකක් ඉන්නවා. ආයේ මේ ආවට දිවිලෝකෙ ඉඳලා ආපු එකක් මොකද කරන්නේ? ආයේ ගිනි අරගෙන හොයනවා මේ එක. පේනෝනේ ලෝකෙ පිරෙන්න ඇති හැටි. මේ යථාර්ථයේ හැබැයි ලෝකෙ තියෙන නම් පුරෝණය ඔක්කොම මොන බල දෙනවා ඔක්කොම. හීනයි. ලෝකේ කොච්චර පිරුවත් අරන්න මොකක් වෙනවද ඒවා? ආයේ අඩු වෙන අඩු වෙනවට කියන්නේ මොනවද? හීන. හීන වෙන ඵල තියෙන ලෝකේ කවදාවත් පුරවන්න බෑ. හැබැයි ලෝකේ තියෙන තව ඵල හතරක් මහත් ඵල. තියෙන තේරමය හීන ඵල හතරක් තියෙන බුද්ධ දාර්ශනයේ මොන ඵලද? මහත් ඵල. මේ මොනවද? සෝවාන්, සකෝදාගාමි, අනාගාමි. ඒ ඵල හතර. කාට හරි සෝවාන් වෙන්න ඕනේ කියලා සෝවාන් වුණාට පස්සේ ආයෙ සෝවාන් වෙන්න ඕනේ. අන්න පිරුණා. සෝවාන් වෙච්ච කෙනාට ඊළඟට මොකද්ද පුරවන්න ඕන? අකුරුදාගාමි. හීන වෙන්නේ නැහැ. හීන වෙන්නේ නැහැ ඒ ඵල. සමුදාගාමී කියලා ආයි පුරවන්න ඕන මොකද්ද? අනාගාමී වෙන්න. අනාගාමී වලට අර සමුදාගාමී වෙච්ච එක ගැන්සල්ද? ඒක ගැන්සල් වෙන අත්බලයක් ගියත් ගැන්සල් වෙන්නේ. අනාගාමී වෙච්ච එකට උඹ තාවේ මොකද ඉල්ලන්නේ? හරියට එන්න පුරවන. දැන් මොකද පුරවන්න දෙන්නේ ඊට පස්සේ? සියලු කටයුතු අවසానයි මොකක් වෙනකම් බලන් ඉන්නවද? පිළිගම පානකම් බලන් ඉන්න. ඉවරයි පුරවන. එහෙනම් ඒ ඵල ලෝකේ ඵල හතරක් තියෙනවා. ඒ ඵල හතර විතරයි මොන ඵලද? මහත් ඵල. අපි මේ පුරෝපුරින ඵල ඔක්කොම වල ඵල ඔක්කොම. ඊට ඵල. ඒක තමයි අද මේ මනහල ඔබ බලාපොරොත්තු වෙන මහත් ඵල මහානිසංස. අන්නරහත රාගතරණ බුද්ධ ධර්මය. මෙතරහල් පුරෝපා තේරම හීන ඵල මායාව ඩවුල්. මාමේ මාමේ බාල සමාගම කියන්නේ මා කියන්නේ නිදනවා. යා කියන්නේ යා වෙනවා. ඒ කියන්නේ මිදුණා කියන්නේ නැහැ කියන එක මිදුණම නැහැනේ. නැති දෙයකට යා වෙනවට කියන්නේ මොකද්ද? මා යා. නැති දේවල් වලටම අපි යා වෙන්නේ. ඒක ඔක්කොම මොනවද ඒලා? මායාව. කල්පනා කරලා බලන්න හොඳට ගැඹුරින් මේ බුදුදහම කියන එක විස්තර කරගත්තු කොහොමද? පොඩි මහා මායාව නේද? පොඩි මායාවක් නෙවෙයි ඒක. ඒක මේක තමයි බුදුදහමේ වෙන්න පළවෙනිම එක මොකද්ද? මහා මායාව. ඒ ඒ මහා මායාව බණ අහලා දැකලා මොකක් කරගත යුතුද? සුද්ධ කරගන්න මහා මායාවට බැඳලා ඉන්න. මහා මායාවට බැඳලා සුද්ධ කරලා ඕදනය කරගන්න. අන්න එයා කවුද? සුද්ධෝදන. මේක සුද්ධ කරගන්න ඕන මායාව. මායාව සුද්ධ කරගන්න අපෙන් එයා කවුද? සුද්ධෝදන. මායාව දැකලා සුද්ධ කරගත්ත නිසා ඒකෙන් හටගන්නෝ ලෝකේ මොකද්ද? ලෝකයාට අර්ථයක් සිද්ධ කරනවා ඒක දැකලා. සිද්ධාර්ථ ඔය හොඳ දැන් ඇහුවේ. එහෙනම් එහෙම තමයි මහා මායා සුද්ධෝදන සිද්ධාර්ථය ඉන්නේ. ඕවා නිරුක්ති ගැඹුරු අර්ථ. පුද්ගල නම් නෙමෙයි ඕවා. පුද්ගලයෙකුට ධම්ම වුණාට ඔය දෙන මහා ගැඹුරු අර්ථ. ලෝකේ දෙන මහාම මායාව තමයි මා දෙන්නන්නේ. ඉතින්ලා. ඒ මායාවෙන් සුද්ධ කරගන්න සුද්ධ කරලා කියනවා කියන්නේ බැඳීමෙන් අයින් වෙන එක පෙන්වන්නේ මොකද සුද්ධ ඕදන කරගන්නවා. කවුද? සුද්ධ ඕදන. ඒ දෙන්න දාව ඒ නිසා මට ගන්න තවත් එකක් තියෙනවා මොකද්ද? එයා ලෝකෙට අර්ථය සිද්ධ කරනවා මොකද්ද? උන්වහන්සේ බුද්ධත්වයටපත් වෙලා ගෙව් අත්තාව තම ගැන අඳුර අඳුර ගෙවලා දානවා. අවිද්‍යා අන්ධකාරය ගෙවලා දානවා. ගෙව් තම නිසා මොකද්ද? රවුල් තමයි. ඔන්න නිරුක්තිය වල කියන්නේ. අද ලංකාවේ නිරුක්ති නැති නිසා තමයි බුදුහාම තේරුම් ගන්න බැරි. ලෝ ගෙව් කියන්නේ එවනවා. තමගෙන අඳුර. අඳුර ගෙවා දැමීම මොන අඳුරද? අවිද්‍යා අන්ධකාරය ගෙවා දැමූ බැවින් උන්වහන්සේ කවුද? ගෙවු තම නිසා ගෞතම වෙනවා. ඉතින් කල්පනා කරන මේ නිරුක්ති වැවුන නිසා තමයි ලංකාවේ බුද්ධාම මොකක් උනේ. තේරුම් ගන්න බැරි ඉන්න මොකද කවුරුත් මොකද කරන්නේ? පාලි පාට කිය කිය දැන් පාලි පාට තුළද බුදුදහම දෙන හෙළ වචන තුළද? එන්නේ කියන්නේ ඉතින් හැබැයි පොඩ්ඩක් හොරි ප්‍රශ්නයක් වෙනවා අපරාධ අපි ආවේ නේද? අපේ ඉතින් පාලි කියයිද මෙහෙම කිව්වනම් තියා තත්ත්වයක්ක් තියෙනවා. මේ නිකන් මෙයා මේ ගොඩේ උනේ ඉස්සර ඉස්සර තියෙන ආකාරය. එනවාට පාවිච්චි කරලා ගොඩේ උනේ. දැන් අපි ඉන්නේ හොඳ කට්ටියනේ. එහෙම හිතන් ඉන්නේ. එදා හිටියේ ගොඩේ කියලා නේද හිතන් ඉන්නේ. ගොඩේ කියන්නේ ගොඩක් තියෙන එක. උට කෙලස් කොතර තියෙනවද? ගොඩ එහෙනම් එදාද හිටියේ ගොඩේ අදද? අද ගොඩේ ඉන්නේ. පොඩ්ඩක් හරි බල ටිකක් අහලා තව ඇබිත්තක් ඉතුරු කරගත්ත කාලේ තමයි බන්දට ඉන්නේ මොකද? ඇබිත්තය. තව ඇබිත්තයි ඉතින් උඹ බනහගෙන අහගෙන ඉඳලා ආවුරා කියන්නේ. අර මේ නාන වෙනකම තව පොඩ්ඩක් ඉතුරු කරගන්න. ඉතින් බලන්න මේ කොච්චර ගැඹුරු අර්ථ තියෙනවද අද ඇබිත්තේ කුලොත් යමු කියන්නේ මොකද? වෙන අර්ථකින් කිය. මහා ගැඹුරු අර්ථ භාවිත කරලා දෙන පෙර බොදුනුව. පෙර බොදුනුව මල් පූජා කරේ නිවන ඉලක්ක කරලා. පෙර බොදුනුව හඳුන් පූර්ව පූජා කරේ නිවන ඉලක්ක කරලා. පෙරවදුරෝ පහන් පූජා කරලා නිවනේ ලබලා අද මොකක් වල? අද උපන් දිනට පහන් පත්තු කරනවා. 24 නම් 24ක් පත්තු කරන ඊළඟයක් පත්තු කරන ලැබේවා විදිහට වෙනවා. අන්න අර මහා පත්තු කරනවා. පෙරවදුරෝ නිවන ඉලක්ක කරේ. මම ඒවා අද වෙලාව දුන්නොත් කියන්නම් නිවන ඉලක්ක කරකෝ. එහෙනම් කවුරු ප්‍රඥාවන්ත දෙවිද කොහෙද එදා? හැබැයි ඒ බොදුනෝ මොකද දැනන් හිටියේ? දෙලින්ක. හෑන් ටච් ෆෝන් තිබුණාද? කඹුරේ ගහගෙන පොල්ලතුරේක ලියාගෙන දරුවෝ හදාගෙන කුඹුර හදාගෙන ගෙදර Tamanට ආහාර කරන ඕන ටික හදාගෙන ඒ ඒ ඒ ටික ඔක්කොම හදාගෙන බොහොම නිරෝගීමත්ව දරුවෝත් හදාගෙන දරුවෝත් නිවන් දක්කලා තමනුත් මොකක් කරාද තමහට අම්මා අම්මා සෝවාන් තාත්තා සෝවාන් ඉතින් ඒ දෙන්න සෝවාන් දරුවෝ මොකක් අද එදා හිටියේ බොදුරු මොකක් කරලා සංසාර ගමන කෙලවර කරලා මේ අපි මොට්ටේට විතරයි ඉතුරුලා තියෙන අපි කල්පනා කරලා බලන්න එදා හැබැයි මේ මේක මොන තරම් සරල ජීවිතයක්ද ගත කරේ. බේතේට ගෙදර හදාගත්ත බැරිම මට්ටම විතරයි රෝහලකට යන්නේ ගොඩක් ගොඩක් ඒවා 100ට ගාණක්ම ගෙදරදී ඒව සුව කරගන්න. ආහාර විස වේලව කන්නේ ශක්තිමත් නිරෝගී ආවුස වැඩි කොලෙස්ටරෝල් ඩයබටික් කොහොම කරන්න අවුරුදු 60 70 80 90යි මේ ගස් කපන්න ගස් උස්සනවා කොහොමද එහෙම දැන් මොකද කොහොමද දැන් දැන් කොහොමද දියුණු සමාජය මොකක්ද අවුරුදු 30 කරනකොට මං හිටියේ දාලා බලන්න කොටන්න දෙන්න මම කොටයි කියලා මම වැඩි වෙලා මොකද උනේ මව්පියන් අර ආපු ආරෙන් මොකක් වුණාද පිටට ගියා බුදුදහම සහිත ආරක අපි ආවේ අපේ පැරණෝ අපි මොකක් වුණා ධාරෙන් පිට ගියා ඊට පස්සේ ඒකට ප්‍රතිඵලයක් විදිහට මූදත් මොකක් වුණාද පිට ආරගෙන ආරෙන් පිට ගියේ හේතුයේ ඵලයේ පිට ආරගල අපතේ මූදත් පිට ආරගල තමයි දුන්න වැඩයන් කියනවා. රාග දේහ මොහ වැඩි වුණාම තමයි පස්සට කම්පණයෙන් මම පෙන්නන්න භෞතික විද්‍යාවේදී ඔක්කොම අද කරන්න වෙලාවක් නැහැ. කල්පනා කරලා බලන්න. දැන් අපි එහෙනම් අද දැන් මෙතෙන්ට යන නවත්තලා දෙන්න අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක මතක් කරලා. ඒ මොකද්ද? රූපස් මොකද්ද ඒක? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය මොකද්ද? පංචස්කන්ධය. ඔය පංචස්කන්ධේ බඳුනම කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ. ඉතින් මහා අමාරු දෙයක් නෙවෙයි මේ. අපි එහෙනම් දැන් ලෝකේ සැප කියන්නේ මායාවක් කියලා පෙන්නවා. ඊට පස්සේ අපි ආපහු පරිසම්පාදයල කියන හවස භාගයේ ඉතුරු ටික සාකච්ඡා කරන ලෝකේ අසාරත්වය දැකලා දසනාන්‍යෝජන බන්ධන වලින් මිදලා නිවන් සාක්ෂාත් කරගන්න ටික අපි කතා කරමු. තව එක පණිවිඩයක් තියෙනවා කියන්නේ සාකච්ඡා කරමින් ආවේ පංච පංච ස්කන්ධ ස්කන්ධය කියන්නේ දැන් ඒ කියන්නේ රූපයක් ගැන අපි කතා කරලා අතීතයේ අපි රූප වලට වැටුණා. වර්තමානයේ වැටෙනවා අනාගතයේදීත් අපි සිවන් දකින්න තාක්කල් රූප වලට වැටෙනවා. අරියක් කරනවා. එතකොට එහෙනම් අතීත වර්තමාන අනාගත කියන තුන්කල් වුණාම රූප ගොඩක්. ගොඩකට කියන්නේ ස්කන්ධය. ස්කන්ධය කියන්නේ බරක් නේ ගොඩක්. එහෙනම් රූපස්කන්ධය. ඒ රූපස්කන්ධය නිසා හටගන්න වේදනා වේදනා ස්කන්ධය. ඒ නිසා සංඥා ස්කන්ධය සංකාර ස්කන්ධයක් විඥාන ස්කන්ධයක් ගොඩනගනවා. ඒ කියන්නේ හිත හිතෙන් ගොඩනගු ප්‍රමාණය විඥාන ස්කන්ධය තුන ගොඩක් තියෙනවා. ඒතකොට මේ මොහොතේ දැන් මේක පොඩි දෙයක් මතක තියාගන්න දැන් අපි හිතමු රූපයකට අපි අරමුණු වුණා කියලා ඈ. 탁ගල අපේ විඥානයක් හදයි. චක්කුංච පටිච්ච රූපේ චුප්පජති චක්කු විඥානන්නේ. 탁ගල විඥානයක් හදන ඒ රූපේ මුල් වෙලා. හිතේ. හිතේ ඒ පැත්තට කිලිටක් ඇති වෙනවා. එතකොට සසර පුරා ඒහා සමාන ඒවා හදලා අපේ ධම්මලෝකේ තියෙනවනම් පෙර සසරේ හදපුවා තියෙනම් ඒ ටික ඒ වෙලාවට ඒකට අදාළ ඒවා ටික මොකක් වෙනවද අතෙන්ට? හැදිලා එනවා. අන්න භවයට අය වෙනවා. ඒ කියන්නේ භවයේ හදපු ටික අය වෙනවා. අය වෙනගෙන එකතු වෙනවා. එහෙනම් මේ මොහොතේ හදන විඤ්ඤාණය ඉදරන්නේ මේක වල පවත්තන්නේ. පෙර සසරේ හදපු ඒවත් අර වෙලාවට මොකක් වෙනවද? හැදෙන මොනේවද හැදෙන්නේ? ඒ මොහොතේ හදාගත්ත ගතියට අනුරූපව ඇයි හේතුව වෙන්නේ? ගති ආකර්ෂණය. නවත්තන්න බෑ ඒක ස්වයංක්‍රීය වෙන්නේ. පේනව නේද? එහෙනම් ඒක නිසා අපිට යම් රූපයක් කරමු කියලා බැඳුනොදී ඒ ඒක එන්නේ තව තවත් එක මොනවා මොනවාද අර පරණ විඥාන ඇවිල්ලා. බලවත් කරනවා. ඒ කියන්නේ ඒකෙන් ගැලවෙන්න බැරි අපිට දැනෙන අමාරු. එහෙනම් අපි හැම මොහොතකම කැමරකට බැඳුනොත් ඒ සතර පුරා එවැනි කාපු ඒවා ඔල හදාගත්ත විඥාන ඒ මොහොතේ හැදෙනවා. ඇදි ඇදි යන තව තවත් බලවත් කරනවා. ඒක දැන් විඥාන අපි දැන් දැන් විඥානය කියන්නේ විකෘතියක්. විකෘති නිසා හටගන්න එකක්. ඕක ඕක එහෙනම් අපි ගෙනියන්න කොහොමද සසරට? ඇයි විඥාන පත්‍ය නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව හැදුවොතින් මොකක් හැදෙනවද? මේ භවයෙන් පස්සේ ඊළඟ භවය එනවා. ඒකම දෙකට පුනර් භවය. එතකොට දැන් මේ හදා ගන්න භව වලින් මතු සසර මොකද වෙන්නේ තව තවත්? ටික වෙනකොට අපි කොච්චර කාලකට තව හදලා ඇද්ද? සසර පාගත කියන්නේ නිරේ ඉන්න හදලා වෙනම තියෙනවා ඒවා. ප්‍රේත වලට යන හදපුව වෙනම තියෙනවා. අසුරවට යන හදුව වෙනම තියෙනවා. තිරිසන් වෙන්න ගත්තේ වෙනම තියෙනවා. මිනිස් වෙන්න ගත්තේ වෙනම තියෙනවා. දේව වෙන්න ගත්තේ වෙනම තියෙනවා. බ්‍රහ්ම වෙන්න ගත්තේ වෙනම තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. එක මොහොතකදී එකයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි දැනට අපි ඔක්කොම ඉන්නේ මිනිස් භවයේ තුල මිනිස් ජාතියේ. ඒතර ඒකේ නැන් වැඩේ තියෙන වැඩිපුරම භව හදන්නේ මොන සත්වයද ලෝකේ? මතු පුනර්භව වැඩිපුරම හදාගන්නේ මොන මිනිස්සු? ඒ කියන්නේ අර මිනිස් භවය තමයි වැඩියෙන්ම හදාගන්නේ කියන මේකට කියන සංකාර මූලික ලෝකය කියලා. මෙතන හදාගන්නේ ඒවා තමයි ගොඩාක් බැංක් වල ගෙවන්නේ කියන්නේ. ආයි කරකැවිලා කොයිලා කර මිනිස්සුත් භවය කල්ප ගණන් ආව ආයි ආවා. ඒ වගේම එහෙනම් ඔය හදාගන්න මේ භව වලින් හදන විඥාන සතර ගමට හේතු වෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ මේ බැඳීම ලෝකෙට තියෙන මේ බැඳීම අපි මොනව කරගන්න ඕනද ආන්නේ? බැඳෙනොත් බැඳුනොත් සසර යනවා. එහෙනම් බැඳීමෙන් මොකක් වෙන්න ඕනද අපි? ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා අපි බැඳෙන්න මොනවද? ඇහෙන් බැඳෙනවා. අපිට බැඳෙන උපකරණ ටිකක් තියෙනවා ලෝකේ. ඇහෙන් අපේ ඇහෙන් බැඳෙන්නේ ඇයි? මනවට රූපයක් අහුනට අගලයක තියෙන රූප ටික අපි මොනවද අරගෙන. මේක හරහා අරගෙන කොහෙද දෙන්නේ? මනට දෙනවා. කණෙන් අරගෙන එහෙම දෙනවා. නාසයෙන්ුත් අර එහෙනම් මේවා මොනවද ඔක්කොම? ඇසකරන නාසය දිවකය මන කියනවා. ඒවට ඒවට මොකද ඒවා මොනවද? ඇරලා තියෙන දොර ඇරලා තියෙන්නේ. ඕන තරම් මොකද කරන්නේ අරගෙන අරගෙන ඇතුළට දෙනවා මනට. එහෙනම් මේ දොරවල් ඉන්න මේවට කියන්නේ මොනවද? දාර, ద్వාර, ద్వාර කියන දොරනේ. එහෙනම් මේක චක්කු ద్వාරය, මේක සෝත ద్వාරය, මේක දාන ద్వාරය, දිව්වා ద్వාරය, කාය ద్వාරය, මනෝ ద్వාරය. ద్వාර කියන දොරවල්. මේ පහේ කරන්දරයක තමයි මනෙන් ලස්සන සකස් කරලා පොදියක් හදලා ආස්වාද විඳින හදලා දෙනවා. අපි අපි එහෙනම් ඔය හැම කෑවද නැද්ද පාසලේ? අදලා මේ කවදා හරි අරියත් වෙනතුරු කන. එහෙනම් මොනවෙන්ද අපි කෑවේ? ඇහෙන් රූප කෑවා. කනෙන් ශබ්ද නාසයෙන් ගන්ධ දිවෙන් රස කයෙන් පහස කාල කාල කාල කාල දැන් මොකද කරන්නේ? ඒ කාපු ටික මනෙන් මොකක් කරනවද අපි? දරා ගන්න. කාපු ටික දරා ගන්න බැවින් මේක අපිට කියන කවුරු කියලාද? කෑදරයා. කෑවදේ දරා ගන්නා බැවින් අපි මොකුන්ද? එහෙනම් අද කෑදරකම අර්ථ දෙකක් තියෙනවා. එකක් මොකක්ද? ලෞකික කෑදරකම කෑමක් දැක්කම තියෙන කෑදරකම. එහෙනම් අපි එහෙනම් ඔබ කෑමකට කෑදර නැතුණා මනවඩන රූපවලට කෑදර නැද්ද? මනවඩන ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට කෑදරද නැද්ද? එහෙනම් කෑදරෝ කෑදර දරාගෙන ඉන්නේ ඔක්කොම. දවල්ට කාලා කාලා කාලා කාලා රැයට මොකද කරන්නේ? ඒ කාපු ටික ආපහු නැවත ඇඳේ ඉඳගෙන හරි නිදි වගේ ඉඳගෙන මොකද කරන්නේ? නැවත නැවත ඔක්කොම අරගෙන අරගෙන ආයෙත් අවසාදෙ පිළිනවා. එහෙම නැද්ද? ප්‍රයෝග ක්‍රියාවලිය යෝගනේ. ඉතින් ඕකනේ කරන්නේ හැමදාම. එහෙනම් ඒව විඥාන නැවත අරගෙනත් අපි ආපහු රහ කරනවා. එහෙනම් ඔන්න ඔය ටික අපි කරන්නේ මොකද ලෝණ එක තමයි කරන්නේ. එහෙනම් මේ හොඳ ටිකක්ද ලෝලෝ ඉන්නේ පහත් ටිකක්ද? පහත් ටික ලෝලෝ ඉන්න ගන්න කියනවා. පහත් ඒවාට කියනවා ක. ක කියන්නේ ක කු කේ ශබ්ද වලින් බුද්ධ සාධනයේ පහත් ඒවා. තාත්තා කුක්කා ඔබ කේ කියනවරේ මුක්ත කුකේ වචන වැඩිපුරම එන්නේ මොකේද බුද්ධ ධර්මයේ පහත් දේවල් වල එහෙනම් පහත් දේවල් ආය කරගත්තා අපි මනවඩන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආය කරගත්තා පහත් දේවල් ආය කරනවට කියනවා ආය කරනවා ඒව ආය කර කර ලෝන ඇයි අපි හිතන් ඉන්න ඔය ආස්වාද දෙනවා කියලා ගිලිනවා ඒක එහෙම ගිලින්න ආසාවක් නැහැ ඒක කරන්න දෙන්නේ මොනවද ලොවන්න විතරයි ඒක ලෝක අය පහත් දේවල් අය කර කර ලෝණ දැන මොකක්ද? ලෝකය. මොන දැන් කොහොමද ලෝකයේ කෙනෙක් හිතන්නේ හරි වටින එකක් කියලා නේද? හරියට ඔක උපමා කරනවා අර කවිපන් තියෙන්නේ මොකද්ද? මස්ලේ නැති ඇට බලුලෙව කන්නේ. හැබැයි එකෙන් කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ. ඉතින් හැමදාම බලු කරේ ඔයාට ලෝණ එක තමයි කරේ. ඒතකොට බල්ලා හිතන්නේ ඇයි ඒ උපමාව ගන්න? බල්ලා හිතනවා ඇටේ මොනවද තියෙනවා කියලා. මස්ලේ කියන එක හිතන්න ඕන. අන්තිම ඌ එක හැටේ හපලා හපලා උගේ කටේම ලේ එනවා. ඌ හිතන්නේ අරක ලේ කියලා. අන්න ඒ වගේ තමයි අපිත් මේ ලෝකයේ ඉඳගෙන කරන්නේ. ලෝණ විදිය. ඉතින් හරිය වඩනවා කියලා හිතාගෙන හිටියේ ලෝකයක් මේක. ඒක නිසා බුදුපියාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර නිසා රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් නිසා විඥානයක් හදනවා. ඒ විඥානය මොකක් කරනවාද? මතු පුනර්භවයට හේතු වෙනවා. එහෙනම් අපේ සසරේ මේ හදන හැම මොහොතකම මතු සසරට පණ පොවනවද නැද්ද? එහෙනම් අපි ඔක්කොම මුකුන්ද? ඕකෝ කියන්නේ හීනයි, ග්‍රාම්‍යයි, පෝතුජ්ජනිකයි, අනරියයි, අනත්ත සංගීතයි. ඔන්න අපේ උන්න බුදුහාඳුරෝ ඔය ටික විස්තර කරන්න මොකෙන්ද? ධම්මචක්ක පවත්තන සූත්‍රයේ පස්සකම ලෝඩිකට කිව්වේ. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංගීත අනත්ත දේවක්මයි කරලා තියෙන්නේ. ඔන්න ලෝකෙට වැදෙනකොට විස්තර කරපු බුදුහාමුදුරුවෝ. හීන වූ ග්‍රාම්‍ය වූ පොතු ජනික පුතර්ජන වූ මොට්ටකම තමයි මෙච්චර කල් කරලා තියෙන්නේ. ඔන්න ඔගේ ගැලවෙන්න තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ කොහොමද උන්වහන්සේ දේශනා කරේ. ඔන්න ඔය ටික කරන්න තමයි අපි යායන් තන්නා කෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රා විනන්දනින් සේයදීනම් කාම තණ්හා භව තණ්හා ඉතින් ඔන්න කරපොටි යායන් තණ්හා යා වෙනවා හා වෙනවා මොහොතකට හරි තණ්හාවක් හදාගන්න. ඒකේ ඉන්න මතු භවය මොකක් කරනවද? මතු භවයක් හදාගන්නවා. නිකන් නෙවෙයි භවයට පණ පොවන. පොරෝ භවික පණ පොවන. ධර්මයට හදාගන්න අනාගතේ. පොරෝ භවික නා ඒක ඒ හැබැයි ඒ උනත් නම් දිලා නදාගත්තා. ඒ ඒ මොහොතේ රාගයෙන් බැඳෙනවා. හැබැයි බැඳිලා තමයි ඔක් කරන්නේ. තත්ත්‍ර තත්‍රාපි නම් දිලා දැන් දැන් වල මොකක් කරනවද? අභිනන්දනය කරනවා. අපි කියන්නේ නිකන් නෙවෙයි මොන නන්දනයද? අපි කියන්නේ නන්දන කරනවා කියන්නේ. නන්දන කියන්නේ නිකන් නන්දනක් නෙවෙයි මොන නන්දනද කරන්නේ? අභිනන්දන. මොන අපි කියන්නේ වැඩි. අභිනන්දන කරනකොට වින්දනයක් එනවා. අර යාර මං කියන වින්දනය නැති කොහොමද? ඌණතාවයක් තියෙනවා. ගන්නකොට ඒ ඌණතාවය මොකක් වෙනවද? පිරෙනවා. පිරෙනකොට අපිට මොකක් වෙයි දැනනවද? ඒ කියන්නේ මේ ලෝක මේ ලෝක සත්‍යෝ ඒ මොහොතේ විඳින සැප මායාව. ඔන්න ඔය කැලේ නිසා තමයි මේ ලෝකේ අතාරින්න කැමති නැත්තේ. ඇයි? ඌණතාවයක් අපි පොකට දාගනවා. අපි මේක මොකක් කොල්ලවද? ඒකට අදාළ එක දාලා පුරවන පුරවන අපිට මොකද කරන්නේ? අන්තිම මොකද කොල්ල තියෙන්නේ? ඌණතාවය හදලා යමක් දාලා පුරවන්න නම් සල්ලි ඕන. සල්ලි හම්බ කරන්න රස්සාව ඕන. රස්සාව දැන් සල්ලි හම්බ කරන එක රස්සාවයි සපත්ත දුකද්ද? ආ දුක. එහෙනම් රස්සාව ගන්න ඉගෙන ගන්න ඕන. දුකද්ද සපත්ද? ඊට පස්සේ ඊට පස්සේ රස්සාව ඉගෙන ගත්තා යනවා ඊට පස්සේ ගෑණී මිනිහෙක් වුණා. දුක සැපද? සැපේ හිතන් ගන්න දුක් විඳිනවා. ඊට පස්සේ ඉන්න ළමයි හැදෙනවා. ඊට පස්සේ තව තව මොකද වෙන්නේ? ලියලා ලියලා යනවා මහා දුක් ගොඩක් හදාගෙන. දැන් මොකද උනේ දැන් අන්තිමට? මොට්ටකම කරගත්ත එහෙනම් අපි මෙච්චර කාල දෙන මේ ගහක පොතු වගේ වැඩනේ කරලා ගහක පොතු හදනව නේද ගහ ගහ ගහ සම ගහක්ම වගේ පොතු හදනවා ගහේ පිටපැත්ත දින මොනවද ඒවා මොකක් කරද බුබුර ටික ගහන් ගියා මොකද ගහ පිටි පොතු ජනිකයි ගහ පොතු ජනනය කරනවා එහෙනම් පොතු ජනකය ගැන අපිත් එහෙනම් පොතු වගේ දේවල් මොනව කරාද මේ ලෝකෙට? අන්න ගහක පොතු ජනනය කර වගේ වුන් අපි පොතු ජනිකයි. ඒකයි පුතඥයි කියන්නේ. ඒ විතර නෙමෙයි ඉන්න පුතඥ වුණාට ඉන්න මොකද මා මාන්නේ. මොකද මාන්නේ මොකද? මම වෛද්‍යවරේ. මම ඉංජිනේරුවේ. මම තරුවා. මම මම තරුව නෙවෙයි දින ආඩම්බරකම කොහොමද කියලා තරු තරුවක් වෙන්න කොච්චර හදනවද බව. තරුවක් බවට පත් වෙනවා. ඒකත් බවක්. අන්තිමට ඔය එහෙනම් ඔය හදපු වෛද්‍යවරයා හරි ඉංජිනේරුවා හරි කාර්මිකයා හරි තරුවක් හරි නිලියක් හරි මොකෙක් හරි ඔක්කොම බව නෙවෙයි. ඒ බව සියල්ලක්ම මොකද වෙන්නේ මොහොතින් මොහොත. ගෙවි ගෙවි වෙනසනවද නැද්ද? ඒ භවයේ හැමදාම ඉන්න පුළුවන්ද? එහෙනම් ගෙවෙන එකක් නෝ හීන වෙන එකක් නෑදලදී. මහත්ඵල ඒවා මෙහෙ දීර්ති. මහත්ඵල වැහිලා හීන ඵල මතු වෙලා ලංකාවේ. පොර කනෝ හීන ඵල ගොඩනගන්න. කොහෙද පොර ගන්න? රැයට බලන රූපායනේ. උදේට කය හදා ගන්න මහන්සි වෙනවා. පිපින්න පෙරි දිලා අරවා වැටිලා. ඊට පස්සේ ඒ උන් රැයට මොකද කරන්නේ? නටෝ. මල් ගස් වටේ අරගෙන. ඒ රූප. ඊට පස්සේ තාටයක් රායකට මොකද හොයන්නේ? හද්ද. ඒ කියන්නේ ලෝක ලංකාවේ ඉන්න හැමතැනකම ගෙන්නලා ගෙන්නලා ගාය කොල්ලෝ ගෙන්නලා ගෙන්නලා මොකද කරන්නේ? කියන බණ ගීතකින් කොටසක් කියකි පටන් අරගෙන සත්ත්ව හොයනවා. ඉතින් බලන්න රූපයනේ මොනවද හොයන්නේ දැන් ඒක. රූප ශබ්ද. ඒ අතර මොකද පෙන්නන්න තව? පොඩි පොඩි විරාමයක කස් කස් කරලා මම ගොවින පොඩ ගන්න ඉඹල දෙන්නවා ගාමුද. ඊළඟ මොකද කරන්නේ? ඒ අතර තවත් දෙනවා පොර කනවා අම්මා අම්මා බුදු වෙනකොට ළමයා කනවා මේ මේ පැත්තේ ගාගෙන ඔක්කොම පෙරේත යාගේ. ඉතින් අරක ඇන්ඩ් එකට දානවල් ආහාර වල ලතනේ. ඉතින් රූප, ශබ්ද, ගන්ධ සහ ඊට පස්සේ නිලියක් දුවගෙන යන පයින්ෝ ටයිස් කට්ටයක් ගහලා net එකක් උඩට. හරි ස්ථානීය පයින් කියන මොකද්ද? ඉස්පස්සේ. ඉතින් මොකක්ද දැන් හැම කන්නද්ද ලන්නේ? හැම දැන් මේ මේ හැමෙන් බේරෙන්න බැරුව ඉන්න වෙලාවේ ගෙදර ඉන්න තේරෝම රැයට මොකද කරන්නේ නැහැ. හැම කනෝ කාගේ හැමදෝ? මාර්යාගේ හැම. මාර්යාගේ හැම. මාර්යා එහෙ හිටියට මෙහෙ ඉන්න සෙට් එක වැඩේ දෙනවා. මාර්යා මේ මුකුත් ඇවිල්ලා මේ හොයලා බලන්න ඕනේ නැහැ. මේ తీර කට්ටේ නියමට ගොඩාට අන්දන ඔක්කොම. සල්ලි දීලා හතරපයන්න වැඩේ කරගන්නවා. අර තිබුණු මහත ටීවී එක මම හිත දැන් මොකද්ද ගෙනාවේ? ෆ්ලැට් එක ලොකෝ එක ගාව දැන් හොඳට බලනවා කට්ටිය. දැන් එහෙනම් අම කකා වාඩි වෙලා ඉන්න රැයට කට්ටිය. කොහොමද වැඩේ කොහේ මොට්ටම කෝකේ ඕ බුදු සාධනේ ක්‍රමයේද? මාරයයි ක්‍රමයේ. මාරයට නෑනේ නයි. මාරයා දාන හැම හැමක්ම ඔකද ගන්න ගෙදරින් දෙගෙන. ගිලිනවා. ගිලලා ගිලලා කාබෑ මතක තියෙන කවාගෙන දැම්පෙනවා හැම. මාරයා. රූපයම, ශබ්දයම, ගන්ධයම, රසයම පොට්ටබ්බම දාන්නේ මාරයා. ගිලලා ගිලලා මොකද කරන්නේ අන්තිමට? මාරයට දාන වෙනවා අන්තිම මොකද්ද කරන්නේ ණය ගෙවන්න ඕන මොකෙන්ද ගෙවන්නේ මාරයාගේ ණය ගන්න මර ණය මහරේ දාරණේ ගෙවලා දාලා ගෙවලා දාලා ආයි කයක් හදනවා ඔන්න ආයි කය හදනවා ඊළඟ එක සුවර්ණාගේ නේද බලු වෙන්න පුළුවන් කුකුල් වෙන්න පුළුවන් ඌරු වෙන්න පුළුවන් හදපු ගතියට අනුව කය හදනවා ඉතින් අද අපි ජනාධිපති අද අද විපස්සනායක අපි අද කැබිනට් අපිට කියලා මහා ලොකුට මේ හේතු බලයක් කර අරගෙන ගන්නවා බුදු පියාණන් වහන්සේ කියන ආනන්ද අන්නර මීහාර කරන්ටුවේ තාක්විතරද කෙනෙක් වෙච්ච එක මීහාරෙක් නෑ. බුදුහාමුදුරු දේශනා කරන ආනන්ද අන්නර. අන්න ආනන්ද ආනන්ද අර මීහාර කරන්ටුවේ මීට පෙර තාක්විතරද කෙනෙක් වෙච්ච එක මීහාරෙක් නෑලු එතන. එහෙනම් ඔය මීහාර ටීම් එක මොකුන්නේ? තාක්විත රජනම් තාක්විත රජලත් එහෙමනම් ජනාධිපතිලා විපක්ෂ නායකයෝ කැබිනට් ඇමතිවරු ගැන කවර කතාද? එහෙනම් කොහෙද යන්නේ ඔය ඔක්කොමලා යනවා. මේ මොහොතේ මහා මාණ්ඩකින් ඉඳගෙන එතනින් ඒ දූතවල වඩ යන්නේ. සතර පායෙත් මොන කැලේටද වැඩි යන්නේ? තිරසන් වලත් අද යන්නේ මොන වගේ කට්ටිය මොන කැලේවල. හරා. අයි හරක් වෙන්නේ. අපි නෙමෙයි කියන්නේ උතරම බෑ. නැත්නම් ඊට පස්සේ අපට ගහයි ඇවිල්ලා. අපි නේ ත්‍රිපිටකේ ඉන්නේ. පැහැදිලිව වෙනවා ආනන්ද හඳුනට වෙන මේ මීහරක් රංජුවක් වෙන්නලා. ඇයි හරක් වෙන්නේ? හරය කාපු වරදට හරකා වෙනවා. සංකාර හරක් භවය හරහා. හදපු සංකාරණම භවය හරහා. අන්තිමට හරක් හරක් වෙලා මොකද කරන්නේ? කාපු ටික ආපහු. වමාර වමාර හරියට ගන්න වමාර නැහැ කාපු ටික ගෙවන්න ඕන. ඔය හැමතැනම වමාර වමාර චෝක් වමාර වමාර. වමාර බේරෙන්න හම්බුනොත් ඒක. කාපු උන් ගෙවන්නේ මොනවද? හරක් මොනවද ගෙවන්නේ? මස්, ලේ, ඇට, කුර, අං, හං කිරි, ගොම, මුත්‍ර ඔක්කොගෙම ගෙවනවා. කොහොමද වැඩේ ගෙවන ගෙවිල්ල? මොච්චර කල්ප බෝසත්යන් වහන්සේ අවුරුදු 20ක් රට පාලනය කළා. අවුරුදු 80000ක් සතර පායි. ඒ වෙනුවේ. කවුද? බෝසත්යන් වහන්සේ. ගෞතම බුදුහාමුදුරුවෝ මේ බෝසත්ත්ව ගමන එනකොට එක්තරා අත්භවයක රජ කෙනෙක් වෙලා අවුරුදු 20ක් රට පාලනය කළා. එහි වන්දිය ගෙවන අවුරුදු 80000ක් සතර පායි. ඒ බෝසත් එක්කනේ එහෙම දන්නේ. අනිත් අය ගැන කවර කතාද? කල්පනා කරන්න පේනනේ භයංකාර සතර කැටි. හැබැයි මේ ලෝකයා මේක දන්නවද? දන්නේ නැහැ. මොකද දන්නේ නැත්තේ? මෝහය. මෝහය නිසා මෝ ලැබිච්ච ඵලයේ උඩ පෙරමැන ඉන්නව දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. කවදානම් ගෙවන්නද ඕක? දැන් උඹට පේන්නත් දැන් මේ හේතු බල. හැබැයි පුද්ගල වශයෙන් ගන්න එපා ක්‍රියාවලිය විතරක් ගන්න. පුද්ගලව අපිට ගන්න බෑ. කවුද කියලා අපි දන්නේ නැහැ. අර ගන්නේ කවුද කියලා. ඒක හොයන්න බෑ. ඒක නිසා මේ ක්‍රියාවලිය දින භයානකකම ගන්න. ඉතින් මගේ අම්මේ මේ ලෝකයා මුලාවට පත් වෙලා උඩ පැන පැන ඉඳලා මැරිලා චුත වුණොත් කාට කියලා බේරෙන්නද මේක? කාට කියලා බේරෙන්නට කියන්න බෑ. මේ මිනිස්සු ගෙනම් කාට හරි නීතිඥයෙක් අල්ලලා හරි පොලිසිය ඉහළ කෙනෙක් හරි ඇමති කෙනෙක්ගෙන් හරි බේරෙන්න පුළුවන්. හතර අපාය බේරෙන්න කාගෙන්. කාගෙන් බේරෙන්නේ? ඕනනම් මිනිස්සු බේරයි හරකෙක් වුණාම කොහමද? මේ මේ කීයද හරක 40000ක් ගෑන් මේ ගන්න අපි කට්ටිය හරියට එකතු කරලා දෙනවා. මෝව මරන්න එපා. අන්න මොකද? අබිරිසුන් අද මරණේ හරක වුණාම හරක වුණාම බේරෙනවා. හැබැයි මේ හැම හරකම බේරන්නේ නැහැ. ඒකට පිනක් තියෙනවා. හැබැයි බේරීම බේරුණා කියලා ඌට කවදාවත් අර ගෙවණ එකෙන් කැන්සල් වෙනවද? ගේම කැන්සල් වෙන්න ආයි ඉපදිලා ගෙවන්න වෙනවා. ඒ පාර කැන්සල් වුණාත් ආයි ඉපදිලා ගෙවන්න වෙනවා. හැබැයි මිනිස්සුන්ට පිනක්ද නැද්ද? මිනිස්සු පිනක් කරගන්නවා අභයදානය දීමේ පෙර මිනිස්සුන්ට එනවා. හරක තවත් භවයකදී හරියට මොකක් කරන්නවද? ගෙවන්න වෙනවා ඒක බේරෙන්න බෑ. එහෙනම් හරක නිදාගන්නේ හොඳ නරකද? මිනිස්සුන්ට හොඳයි. හරකට වැඩ නෑ. එහෙනම් හොඳම දේ හරක නිදාගන්න එකට හරක වෙන්නේ ඉන්න කාට නිදාගන්න. එහෙනම් බුද්ධ ශාසනය නිදාගන්න මොකද හරක හරක් වෙන්නේ නෑ උන්ට. ඒක නේ ඔබට පුළුවන් හෙට දවසේ හරක් වෙන්නේ නිදාගන්න. මේක දැනගත්තා බලන්න. පරිසම්පාදේ ගන්න. විකර්ණනේ ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් දේවල් මේ ලෝකයා මාන්නේ හදාගෙන තම තමන් මේ මොහොතේ ළමන ඵලය ගැන ආඩම්බර වෙලා මොනතරම් පාප කර්ම කරගන්නවා මොනවද මේ හේතුඵලයක් විතරයි ලැබිලා තියෙන්නේ හීන වෙන ඵලයක් ලැබිලා තියෙන්නේ ගෙවෙනවා ඊට පස්සේ බලු හරක් එක එක තැන් වලට යන්නේ එදාට අනාතයි නිකන් හරි තිරසන් ගියොත් ආයි ගොඩ එන්නම බෑ කරලා තියෙන වැඩිපුරම මොන වැඩද අපි තාතලේ ත්‍රිසං අටමයි කරලා තියෙන්නේ. ඒක නිසා එක භවයෙන් භවයට ඌරා වෙනවා එන්නේ එන්නේ එහෙම කුඩා විවි කුඩා කය කුඩා වෙන සතුන් බවටපත් වෙනවා. කුඩා වෙන කුඩා වෙන අවසානයේ නවතින්නේ ඒක සෛනික සතා වෙලා. ඒ කියන්නේ මොකද උට කියන්නේ? අමීබා පැරමීෂම් කියලා විද්‍යාවෙන් නැත්තම් කියන්නේ මොකුන්ද ඒවට කියන්නේ? මේ සූත්‍ර ජීවි. සූත්‍ර වැඩ කරපු නිසා පහත් වැඩ කරපු නිසා මොකෙක් වෙනවද නවතින්නේ? සුද්ධ ජීවියෙක් තරමට කුඩාගෙන කුඩාගෙන කල්ප ගාණක් යනවා. ආයේ කවදා හරි ගොඩ එන්න පුළුවන් මොන විනාශයක් ආවද? ලෝක විනාශයක් එනවා කල්ප විනාශයක්. අන්නේදාර තීරෝ සතු නැවතත් යනවා ආවසර කියන බඹලෝට යනවා. අපි ඔක්කොම ජීවිතයක් ගිහිල්ලා. ගිහිල්ලා එතකොට එතනින් සෑම ප්‍රමාණලෝකෙන් ආයෙත් පල්ලෙහාට කයක් හදාගෙන මේ ඉරහඳ තාරකා ඔක්කොම හදාගෙන පෘථුවිය ඔක්කොම අනම් පල්ලෙහාට. මේක චක්‍රයක් කවදාවත් ඉවර වෙන්නේ චක්‍රයක්. එහෙනම් මේ ලෝක සත්‍යාගයේ මේ ලෝකෙට වටිනාකමක් දෙනකම් අවිද්‍යාව තියෙනකම් මොනවද හැදෙන්නේ? අවිද්‍යාව තියෙනකම් සංකාර කරන්න වෙනවා. සංකාර නිසා මොකද හැදෙන්නේ? විඥාන හැදෙනවා. විඥාන නිසා නාම රූප සලආයතන පස්ස වේදනා සංනා උපාදාන භව ආදාතු හතර යනවා. ඉතින් බලන්න බලන්න ඕ ටික පෙන්නන්නද කියන්නේ? එහෙනම් පළවෙනි කොටුව මොකක්ද? අවිද්‍යාව ලක්ෂණ ස්ථානයි. දැන් බලන්න මේ පැත්තෙන් ඕන පැත්තකින් මේ ගලපලා ගන්න. එක කොටුව ලග්න ස්ථානය. ඒක මොකද්ද? ලැබපු තැන. ලග්නේ කියන්නේ මොකද්ද? පෙර රබරේ ලැබපු තැන නනුව තමයි දැන් උපදින පටිච්චසමුප්පන්න. ඕ ලග්නේ අරගෙන බලන්න කීපාරක් ලැබපු තැන හොයාගන්නවා. ඒක දින රූපේ දාලා. මේස ලග්නේ නම් මේකේ තබල් ලැබපු තැන හොයාගන්නවා. ලැබපු දන ආපෝ මේරේ පරිසම්පන්නව නැවත උපදිනවා එක එක අවිද්‍යාව දෙක සංකාර තුන විඥාන හතර නාම රූප කොහොමම ඇවිල්ලා 11 වෙනි කොටුවේ ඉන්නේ මොකද්ද? අයස්ථානේ. අයස්ථානේ නේද? 11 වෙනි කොටුව අයස්ථානේ කියන්නේ මොකද්ද? මේ ಜಾති. 12 ජරා මරණ අයස්ථානේ. එතනින් ඉවරයි. බලන්න කොටුව හරියට පරිසම්පාදක ගැලපෙන්නේ නැහැ. ඒ භවයේ ඉවරයි ආයි පටන් ගන්නවා නදිනවා. ලග්නේ. ඉතින් 10 කරගෙන ආපු එක 10 හැදෙනවා. 10 කර 10 කරගෙන ආපු නිසා තමයි 10. ඉතින් අනුන්ට හෙන හෙනගිල්ල හෙනගිල්ල මොකද්ද ලබන්නේ? හෙනහුරු. හෙනහුරු හද කවුද කරගත්තේ? බඩේ සම්පන්න තමන් කරගත්තේ. එදා හෙනහුරු බං අනුන්ට ගන්නකොට දාල බලන බඩේ සම්පාදේ. අනුන්ට හෙනහුරු බං කරනකොට මොකද උනේ? අපි හෙනේට හුරු වෙන වැඩක් කරගෙන කරනකොට සුද්ධාස්තක එළියට පයින්නනේ බවෝලදී. අන්න මොන මොනවට අදාළද ඒක ඒකේ තියෙන ගතිය මොකද්ද? හෙනහුරු ගතිය. ඒක යනවා මොන ගහය කරා යනවා. හෙනහුරු ගහය කරා කියන්නේ හෙනහුරු ගහය ඇදෙනවා. ඊට පස්සේ ඒක සුදුසු වෙලාවදී නැවත අපිට මොකක් වෙනවද? අන්න රස කරපු විදියට අපිට ඒක ඇදිලා එනවා ඒක අපිට කියනවා ඒතකොට මොනව ලබලා කියලා. එහෙනම් උරු ලබන. දැන් මොකද කරන්නේ? එදා හෙනමුරු වැඩ ගන්නකොට අපේ ළඟ තිබිච්ච හොඳ ගුණයක් මොකක් උඩාද? හෙනමුරු වැඩ ගන්නකොට තිබුණ හොඳ ගුණේ මොකක් වෙනවද? දිගටම තියනවාද ඒකත් අයින් වෙනවද? නරක එකාගේ ළඟ කොහෙද හොඳ තියෙන්නේ? හෙනමුරුකම් ගන්නකොට තිබිච්ච හොඳ ගුණත් මොකද වෙන්නේ? දුරට අස් වෙනවා. පටිච්චසමුප්පාදයට අනුව ගිහිල්ලා සුද්ධාස්ත්‍රක විදිහට එයා පොළවේ සම්පත් වෙනවා ඒක. අරගෙන හෙන උරාට යනවා ඒ උපාදාන වෙච්ච ටික හෙන උරාට කර්ම භවයට යනවා මේ ටික ගිහිල්ලා පොළවේ සම්පත් වෙනවා මණික් විදිහට මොන මණික්ද කාක කාකනිල් ගල විදිහට සම්පත් වෙනවා. කේන්දරේ බලන එනවුරු දසාවා ඇටි එයා කියන මොන මොන කරන්ද ඔබ එනවුරු කංගල දෙන්නේ පුළුවන් නම් කාගනිල ගලක් අරගෙන ස්පර්ශ කරගෙන යන්න එදා ගිය ගුණේ නැවත අරගෙන මොකක් කර ගන්නවද తాවකාලික ස්පන්දනම වෙන කරන දෙයක්. ඒකට පොඩ්ඩක් අර දෙනදුරු අපලේ පොඩ්ඩක් සාන්තිද කොහොමද පරිසෝපන ලෝකේ ඇති. ඒකනේ කියන්නේ ඉතින් මේක ඇති. තනිකර ලෝකේ පරමාණු නිර්මාණය කරන්නේ. ඉතින් අපි තණ්හාරම 108 බලද. ඒ අනුව ආවර්තාවගේ මූලද්‍රව්‍ය කියන්නේ 108යි ඉතින් හැදෙන්නේ. ඇමරිකාව දන්නවද උපරිසෝපන දන්නේ නැහැ. මේ මෙන්ඩලික් දන්න මූලද්‍රව්‍ය 108ක් තියෙනවා විතරයි දන්නේ. ඉතින් බලන්න මේ එතකොට දැන් මේ ලෝකෙට සක්‍රිය වෙලා යන්නේ රූප ඇදී ඇදී ලෝක සත්‍යයක මොකක් තියෙනවද? අවිද්‍යාව නිසා. ඇයි අවිද්‍යාව නිසා ලෝකෙට දෙනවා අනවශ්‍ය වටිනාකම. දැන් කොණ්ඩ කට්ටක් කරගන්නොත් එහෙම මොකද කරන්නේ සාමාන්‍යයෙන්? ඔළුව ඉතින් කොණ්ඩ කට්ට කරනොත් එහෙම මොකද කරන්නේ සාමාන්‍යයෙන්? දෙපැත්ත බලලා නහතිනවා. මෙයා වටයක් කරගෙන නහතිනවා බලලා. මුග්ධ කරනොත් එහෙම. මෙයා දෙපැත්ත බලලා කරගෙන නහතිනවද නැගිටිනවද? මොකද කියන්නේ? නැගිටලා වටේ කරකැවිලා කෑ ගහනවා ලන්න. සාමාන්‍ය දෙයකට භ්‍රමණයක් වෙනවා වඩනාකම් වැඩිනම් පරිභ්‍රමණය හැදෙනවා. අන්න ওই දේ තමයි පරමාණු වල මේ ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වෙන්නේ ලෝකේ. ඌණතාවය නිසා තමයි ඉලෙක්ට්‍රෝන වල කවච වල ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වෙන්නේ. එහෙනම් හිත තමයි ඉලෙක්ට්‍රෝන භ්‍රමණය කරන්නේ. හිතෙන් හදන කර්ම ශක්තිය විසින් තමයි ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වෙන්නේ. කොහොමද මේක යන හැටි ක්‍රමය? පුදුමාකාරනේ දේනම් මේ පරමාණුව හොයාගත්ත රජාපට්ටක් පුළුවන්ද ඩෝල්ටන්ටක් පුළුවන්ද හොයාගන්න මොකද හේතුව කියලා. ඒවල පරමාණුව දැන් ඒක බුදුහාමුදුර දැකපු එක නෙමෙයි. ඒක වගේ කෝටි ගාණක් විශාල එකක් ඔයගොල්ලෝ දැක්කේ. බුදුහාමුදුර දැක්කේ අතිසියුම් කොටස ලෝකේ. ඇයි උන්වහන්සේ ඒක දැක්කේ? උන්වහන්සේට පේන්නේ උන්වහන්සේට තියෙන ඥාන වලින් විශේෂ ඥානක් තියෙන මොකක්ද ඒක? අනාවරණ ඥානය. මොකක්ද අනාවරණ ඥානය කියන්නේ? ආවරණයක් නෑ ඉතින් ආවරණයක් නැත්තම් පේනවනේ හොඳ ලෝකෙම පේන උදාහරණ ආවරණ ආවරණ ඉවත් වෙලා තියෙන්නේ අනාවරණ ඥානය මේව නිකන් නෙමෙයි මේ වෙන්නේ හේතු බලන්න ඔන්නාගේ සාරාංශක අටවන්න සොලතාවන්ක කල්පලක්ෂයක් පරිපූර්ණ කරලා හදාගන්නේ අපිට නිකන් මේ නිවන කියන එක කොහොමද හම්බෙලා දෙන්නේ නිකන් බන්දේසී කියලා දුන්නා වගේ ඉතින් අදත් බන්දේසී කියලා දුන්නේ තේ මාන එන්න කියලා පුරු කියලා මානි වෙලා තේ දීලා නිදා ගන්නකොට නිදා ගන්න එපා නැගිටින්න නැගින්න කියලා කියනවා මෙහෙම පෑන් දාලා කොහොමද බුදුහාමුදුර කොහොමද වැඩේ කරන්නේ කොහොමද කරේ සාරා සංඛ්‍ය අටා සංඛ්‍ය සොරසා සංකල්පලක්ෂ කරලා දුක් විඳලා මෙන්න මේ අද අපි මේ කියන ටික මේ කියන මාත්‍රේ උන්වහන්සේ හොයාගත්තේ දනියෝ මතු කරගත්තේ ලෝකේ උන්වහන්සේ කරු මේ අම්මේ දුක් පිටේ අපි විඳින දුක අපිට වෙලද කොච්චරද අපිට කොච්චර ලේසියෙන් ඇවිල්ලා තියෙනවා ගෙදරටම ඇවිල්ලා තියෙනවා ගමටම ඇවිල්ලා තියෙනවා දාම උන්වහන්සේ අන්තිමට අන්තිම අත්භවයේ පස්සක මානුත් දමලා යනවා ගන්න බුදුහාමුදුරුවෝ. එතන උදව්වට හිටියේ. ඒ පස්සෙනක් දාලා ගියා අනේ උනා. මොකද ආවේ සුජාතාව කලින් ආවා. ඇවිල්ලා ගෙඩි පිටු ඒ බුදුහාමුදුරුවාගෙන ඒ සුජාතාව ආවේ. ඒ ගහේ ඉන්න කවුද? මුක්ඛ දේවතාවා. ඒ හිඳ ඒ හිඳ ඒ කිරිබත් ටික හම්බුණා. මේ ජලය මුසු කරන්න නැතුව හදපු කිරිබර. ඒක ගුලි හතරෙන් නම් මේක උදාහරණ දැනගත්ත මොකද උන්නාන්තර එක එක පෙන්නේ නැහැ කියලා බලන්න. ඒක දැන් ලැබිච්ච ගුලි ටික මොකටද ගුලි කීයකට ගහගත්තද? 49 සති 7යි. 49 කොහෙද තියාගන්නේ දැන් අර? පිළිදෙත් තියෙන පිළිදෙත් එකක් තියෙනවද නැහැ. නම් මොකද කරන්නේ? උන්නාන්ත බලනවා බඩට දාගෙන අදිස්ථාන කරගන්නවා. මොකද්ද? දවසට එක ගුලිය ගන්න දිනවන්න කියලා අදිස්ථාන කරනවා. දවස් 47යි 49යි. හතරක් හත 40 මම කොහොමද වැඩ අදිෂ්ඨාන මත යන්නේ? තව අදිෂ්ඨානයක් ගන්නවා. සම්මා සම්බුද්ධත්වයට පත් නොවේ මම මෙතනින් නොනැගටිවි. ලේමස් දිය වේවා සම්මැට ඉතුරු වේවා මම මෙතනින් නැගින්න කිසි මිනිහෙක් කියලා වතුර එකක් දෙන්න. අද මෙතන පොඩ්ඩක් කියලා වතුර එකක් දෙන්න කවුරු හරි ඉන්නවා. ඔබට බණ අහගෙන ඉන්නවා. මම එන ඔබ මොකද කොහෙද තියෙන වැඩේ නේදිම ගන්නව නෙවෙයි. එහෙම ගන්න හම්බ වෙලත් ගන්නවද? කල්පනා කරලා බලන්න අද ගෙදර ගිහිල්ලා මේ මොකද්ද කරන්න මොට්ටකම අපි කියන්නේ. ආර්ය දුන් මහන්සේ වෙන කෙනෙක් වෙන ඔච්චර කල්ප ගානක් ඔච්චර පාරමිතාව පුරන්න ඕනේ නැහැ. දැන් උදාහරණයක් ගන්න අම්මා ගෙදර කැම ටික හදනවනේ. කැම ටික හදන අම්මට මොනවද ඕන වෙන්නේ? හිරමනේත් ඕනනවා අම්මට. හාලුත් ඕන, වතුරත් ඕන, දරත් ඕන, ගින්දරත් ඕන, ඒක අවුලන ගිනි පෙට්ටියක් ඕන, හැඳිය ඕන, තුන පහ ඕන, පිහි ඕන, තේරම ඕන අම්මට. දුක් විඳලා දුක් විඳලා මොනවද හදන්නේ? බාත්. හැබැයි ගෙදර ඉන්න කොල්ල කොල්ල කොල්ල ටික ගැලු ටික මොකද කරන්නේ? සුන්දරව මම දානවා. කොහොමද වැඩේ? අන්න ඒ වගේ වැඩ. හැබැයි අම්මත් කනවා. ඒකම හදාගත්ත එක. හැබැයි අම්මා දුක් විඳලා දුක් විඳලා කනවා. මහන්තිවට ළමයි දෙන්න මොකද කරන්නේ? ආව ගමන් නිකන් දැන් කන්න අනිත් උඩ බැලගන්න. මේ මොනවද කන්න තියෙන්නේ? මොකද වැඩේ? ඒ වගේ වැඩක් තමයි මේ දීන්නේ. ඉතින් මේකත් නොගත්තොත් ඉතින් බුදු පියාණන් වහන්සේ කියන පිරිනුවම් මණ්ඩලයේ දේශනා කරේ මොකද්ද? අප්පමාදේන සම්පාදේත මොෝණ නැතු ඉක්මනට මේ වැඩේ කරගනින් මහා භයංකාර රතර ගමනක් කියලා අන්තිම මොහොත කිව්වේ. සාමාන්‍ය කෙනෙක් අන්තිම මොහොත කියන්නේ කොහොමද ඒක? ආනන්ද මෙහෙන්න මේ ධර්මය රැකගන්න මේක මේ මොදේ මේක නැති කරන්න එපා මේ මම නැහැ කියලා ඕවද කිව්ව බුදුහාමුදුරුවෝ. ඒව නෙමෙයි කිව්වේ ඉක්මනින් වැඩේ කරගන්න කියලා අවසාන අවවාදය දුන්නේ. අප්‍රමාදීන සම්පාදයට කවුරුත් අද සත්ත පහකට ගණන් ඇයි මේ පංචකාමයට ඔක්කොම මොකක්ද තියෙන්නේ වහල් වල යට වෙලා ඒක නිසා අවිද්‍යාව අන්ධකාරයෙන් පිරලා ඉන්නේ හැබැයි හිතන්න හැබැයි එහෙනම් හිතගෙන අපි ඒ වුණාට අපි මේ අම්මට දෙන උපාධිය භෞතික විද්‍යාව මම විද්‍යාව ගන්නවා භෞතික විද්‍යාවෙන් රසායන විද්‍යාවෙන් කරන්නේ ලෝකෙන් ගලවනවාද ලෝකෙට බඳිනවාද එහෙනම් ඒ විද්‍යාව ටිකත් ඔක්කොම විද්‍යාවට අවිද්‍යාව තියෙනවා ඒවත් අවිද්‍යා බුද්ධතාව දෙන සාපේක්ෂ. ලෝක සම්මතේ විද්‍යා. ඒ වගේ ලෝකෙට අනවනවනේ. එහෙනම් මේ සං කරන්නමයි ඕ ටික ඔක්කොම එන්නේ. දැන් අපි කරන්නේ ආතන සංකේකේ මොකක් වෙන්නද? මිදෙන්න මිදෙනවට කියන්නේ මොකද මා? මා මේ බාල සමාගම කියන බාල සමාගමේ මුදත්වා. එහෙනම් සංවැණය කියන්නේ අපි මොකද කරන්න හදන්නේ? මානේ. ඒකට එහෙනම් කවුද ඉස්සෙල්ලම ඔයගේ ලෝකෙට පෙන්න පුරුත්තමයා? සම්මා සංවලින් මා වෙන්න. සංවලින් මොකක් වෙනවද? මිදෙන්න. මේ සංඥාන එකතු ලෝකෙට. ලෝකෙට එකතු වෙන්න මිදුනම සම්මා වෙනවා. එතකොට භවය මොකක් වෙනවද? උදුරා යනවා. උදුරා දමනවා කියන්නේ කැඩෙනවද? ගලවනවද මුළුත් එක්කම? ගලවන මුළුත් එක භවය උදුරා දමපු උත්තරය කවුද? පළමුව සම්මා සම්බුද්ධ. ඊට පස්සේ අපිත් බෞද්ධ වෙලා උදුරා දමන්නලා ඇත්තේ. බලන්න මේ මේ යන ක්‍රමේ මේ නිරුක්ති නැතුව මේක තේරුම් ගන්න බැහැ දුවේ ඒකයි. ඉතින් සංවේනේ අපි මෙතර ලෝකෙට මොකක්ද උනේ සංමය උනේ. සං කියන එක උනේ නිකන් නෙවෙයි අසාරයි කියලාද සාරයි කියලා. ඉතින් සං කියලා සංගේ උනේ සාරයි කියලා හිතාගෙන හින්දා මොකේද ගියේ? සංකාරිකයේ ඒක. දැන් මොකද කරන්න හදන්නේ? සං වලින් මොකක් හදන්න හදන්නේ? මාවෙන්න හදන්න සම්මාවෙන්න. ඒකත් වෙන්න කියන්නේ දැන් මාවෙන්න ගත්ත කට්ටල දිනේ ලෝ. මාවෙන්න හදනවා තව තව සබ්ජෙක්ට් එකක් එනවා බඩේට පැත්තේ. මොකද්ද? මාවල ගත්ත කට් කරන සබ්ජෙක්ට් එක මොකද්ද? මාගටි. කොහොමද දැන් එන හැටි මේ නිරුක්තිය නම් සිංහල විතරද නිරුක්ති දෙන්න පුළුවන්. ඉංග්‍රීසි වලට ගන්න ඕන භාෂාවක් ගන්න පුළුවන්. යම් වචනයක තේරුම නිවනට ඉලක්ක කරලා ගත්තා නම් ඒක තමයි නිරුක්තිය. ඒ නිරුක්ති දෙන ලෝකෙන නිරුක්ති බඩ සම්බන්ධ ඥානයේ තියෙන උත්තරයන් වහන්සේලා පහළ වෙනවා. දැන් ලංකාවේ පහළ වෙන්නේ ඒකෙන් හිතන්න මේ කට්ටිය මේ ඉස්සරහට එහෙම ඇවිල්ලා මාධ්‍ය වලට යන ක්‍රමයක් නෙවෙයි දින උන්වහන්සේලා කටයුත්ත කරගෙන යනවා. ඉදිරියේදී බලන්න පුළුවන් මොකද ලංකාවට වෙන්නේ කියලා. ඒක ඉස්සරහට යන වැඩක්. එතකොට එහි කොටස්කාරය වෙනවා ඔබත් දැන් මේකට සම්බන්ධ වෙනවා. මේ මහා පෙරළිය කොටස්කාරු මොකද පෙරළිය? ලෝක සත්‍යයට බෞද්ධයට විතරක් නෙවෙයි සිංහලයට විතරක් නෙවෙයි සියලුම රටවල ලෝක අයට මොකක් කරන්න ප්‍රඥාව දෙන මොනව කරන්න පුළුවන්ද? සංසාර ගමන කොට දාන අවස්ථාවක් වෙනවා. ඒක පට ගන්න කොයි රටෙන්ද? ලංකාව. මේ පාර පට ගන්න ලංකාව. කරුණාකර බලන්න එහෙනම් මේ මේ මේ මේ ඒක නිසා තමයි මේ රූපයෙන් එහෙනම් මේ ලෝකේ විඥාන හදන්න මුල්ලුනේ මොකද්ද එහෙනම්? රූපය. රූපය නිසා වේදනාව, වේදනාව නිසා සංඥාව, සංඥාව නිසා සංකාර, සංකාර නිසා ඉතින් බුදු පියාණන් වහන්සේ කියන රූපයක් නැති වේදනාවක් නැති සංඥාවක් නැති සංකාරයක් නැති විඥානයක් නොපවන්නේ මනවන්නේ නැහැ මම එහෙනම් දැන් මේ ප්‍රශ්නේ මොකද්ද අපිට තියෙන්නේ ලෝකේ මේ විඥාන හඳුන සතර ගමන යනවා එහෙනම් මේ විකෘති ඥානය නිසා තමයි යන්නේ එහෙනම් අපි විකෘතිය මොකේටත්පත් වෙන්න ඕනද ප්‍රകൃතිය ප්‍රകൃති ඥානය මොකද්ද ප්‍රඥා එහෙනම් අපි මෙතර කලක් සංසාරේ විකෘති ඥානයේ ඉන්නේ දැන් මාරු වෙන්න හදන්නේ මොකේද සපුරු ඥානය නොහොත් ප්‍රඥාව. ඒකට එන්න නම් ලෝකය සාරයි කියලා ගන්න ඕනද අසාරයි කියලා ගන්න ඕනද? ඉතින් අසාරයි කියලා ගත්තම එහෙනම් මෙතරලක් අපිට ලෝකයේ සාර වටින හොඳ එකක් කියලා හිතාගෙන ඉඳියා. එහෙනම් ලෝකයට කියනවා කාය. ඒක ලෝකෙට කායයි කියන්නේ අසරණාසේ දිවකාය මනස කියන්නේ අජත්ත කාය. ගිරිමාන සූත්‍රය. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලට කියන්නේ මොකද්ද? බහිද්ධ කාය, බාහිර කාය. අජ්ජත් කායයි බහිච්ඡ කායයි එකතු කරාම මොකද හැදෙන්නේ? සබ්බ කාය. සබ්බ කාය කියන්නේ මොකක්ද එහෙනම්? ලෝකය. අද ඉඳන්ගෙන මොකක්ද කාය කියන්නේ මොකේද? කාය. අන්න පටු වෙච්ච. සබ්බ කාය කියන්නේ ලෝකය. එහෙනම් ලෝකයේ සාර එකක් ඇයි අපේ දැක්මක් තිබුණ නැද්ද මෙච්චර කලක්? තිබුණා. ඒ කියන්නේ අපි සංසාරය දැන් අද ඉඳලා අද ඉඳලා මොකද කියන්නේ? ලෝකයේ සාරය කියන දැක්ම දෘෂ්ටි ආදී ඉඳලා මොකක් වෙන්න ඕනද? තවදුරටත් කියනවද කැඩෙනවද? එන එක තමයි සක්කාය දිට්ඨිය ගන්නවා කියන්නේ. සක්කාය දෘෂ්ටිය සත්‍යයට වටින යාපාත. කාය ගැන ලෝකේ දෘෂ්ටිය ගැන දැක්ම. ලෝකයේ වටිනා යහපත් එකක් යයි තිබුණු දැක්ම අද ඉඳලා මොකක් වෙන්න ඕනේ. කැඩෙන්නේ නැහැ කැඩෙන්නේ. අද ඉඳලා දැනගත්ත ලෝකේ සාර එකක් නෙමෙයි අසාර එකක් කියලා. ඒක අවබෝධ වෙනකොට සක්කාය දිට්ඨිය ගැලනවා. මොන නිරුක්ති දතෝ හයක. අද මොකද සක්කාය දිට්ඨිය කියන්නේ? මම මගේ කියන්නේ. මම මගේ ගන්නවද මේ මණ්ඩි ගැහුවා එහෙනම් ඔය චේන් ටික දැන් මේ කඩා ගත්තොත් එහෙම මොකක් හරි බෑග් එකක් ගෙනල්ලා ආහා ආනේ කමන්න මගේ කාගෙද මේ චේන් එක මේ මෙන්න තියෙන්නේ හරි නේද මම මගේ කියන්න බෑ නේද මම අද මන අහන මම මම මගේ ගැන්නවද කිව්වේ ඊළඟට නඩුවක් කරා ඉතින් කාගෙද මේ අහන උසාවියේදී මේ යුස්පදාගෙද මේ පිටරන මගේ කියන්න බෑ නේද සසෝවා නිහඬතාවයෙන් දෙන්නේ මොහොගේ නෝන බවයි ඊළඟට දැන් ඉන්න තැනකට. දැන් මේ මම්මගේ ගැටලුව සෝවාන් වුණාම විසාකාව අවුරුදු 7ෙන් සෝවාන්. බිනිබිරි මැරිලා. මොකක්ද අරගෙන ආවේ බුදුහාමුදුරුවෝ කියන්නේ? දියරෙද්ද. ඒ ඒ කාලේ තිබුණු ක්‍රමයක් තමයි පවුල කෙනෙක් මරනවා ගහකට බහලා දියරෙද්ද නාලා දියරෙද්ද පිටිම බුදුහාමුදුරුවෝ වඳින්න යනවා. විසාකාව සෝවාන් වෙලා ජීනද්ද මිනිබිරි බලන්න. මැරිලා අඬ අඬ. එතකොට මමත් තිබුණද නැද්ද? සෝවාන් වෙන්නේ කියලා. මමත්වය ගැටෙන සම්පූර්ණම අරියත් ඵලය. මේ ඉස්සෙල්ලා ගැටෙන සෝවාන් ඵලෙ සක්කාය දෘෂ්ටිය. ඒක මේ කාරය කියලා තිබුණු දැක්ම විතරයි ගැටෙන්නේ. තාම සක්කාය කියනවා. තාමත් කාරය කියන එක ඔළුවට එනවා. හැබැයි ටිකක් දුර යනකොට ආයෙත් එනවා මොකක්ද? ආයෙත් එනවා නෑ මොන පිසුදු මොන රාරද ටිකක් කරලා ගිහින් වෙනවා දැන්. හැබැයි අර එදා නම් ටිකක් කරලා ගිහිල්ලා අසාරය කියලා එනවා. එදා වෙන්නේ මේ ධම්ම අවබෝධයත් එක්ක එන්නේ. එදා එනෝ ඒක අසාරයි කියලා ඒක අසාරයි කියන වෙන එකක් අල්ලන්න ඕනේ. එහෙම එනවා. දැන් මේ පාර යනවා ඔක්කොම එකයි. ඔක්කොම අසාරයි කියන්නේ දැන් මේ ධම්ම අවබෝධ වුණා. එහෙනම් අපි සාර පැත්තට වැඩ ටිකක් කරා නම් ඒක මොකද්ද? වී කී ඉච්ඡා. වී ගැන විකෘතිය, කී ගැන ක්‍රියාව, ඉච්ඡාව ගැන කැමැත්ත. විකෘති ඉච්ඡාවක් හදාගෙන ඒ වෙනුවෙන් කරපු ක්‍රියාවක් තියෙනම් දැන් ඔය සැරේ ඒක කරනවද ගන්නවද ඒක? එහෙනම් මොකක්ද දෙකට ගැටෙන්නේ? ඊට කී ඉච්ඡාව. සක්කාය දිට්ඨිය ගන්නවා විතකිච්ඡාව ගන්නවා. දැන් එතකොට දැන් ලෝකෙට තියෙන බැඳීම් දෙකක් කැඩෙනකොට සහනයක් දෙන්න අසහනයක්. දැන් බැඳීමකින් කරන්න සහනයක් දෙන එකද අසහනයක් දෙන එකද? දෙල්ලෙන්න බෑ නැහැ නැන්දම. මගේ අර බැඳපු එකාගේ පටි දෙකක් ඇදුවම ඌට මොකක්ද වෙන්නේ? 10කින් බැලලා දිනවල දෙකක් ඇදුවම පටි සහනයක් අසහනයක් දෙන්නේ. ඉඳන්ගෙන නම් මේ සක්කාය දිට විදිකිච්ඡා ගන්නවා මිනිස්සයා මෙත්ත කරලා ගිනි අරගෙන හිටිය දැන් ගින්න මොකක් කරලා ටිකක් අඬ වෙලා නිවෙනවා ගින්න අඬනවා කියන්නේ නිවෙනවා නිවෙනකොට සාමාන්‍ය කොහෙද එකපාරට රස්සනකොට කොහෙද රත් උනේ දැන් එකපාරටම ඉන්නවා පිටිපස්සෙන් ඇවිල්ලා අන්න ගහක්කට වඩනවා ඇස් දෙක අල්ලනවා පිටිපස්සෙන් ඇවිල්ලා බලනකොට මේ පෙම්මතා හෝ පෙම්මතිය මොකද වෙන්නේ එකපාරට කොහෙද දැනෙන්නේ ආ අර කිව්ව හරියට පපුව එහෙනම් ඔය එහෙනම් ඔය දුක දැනෙන පපුව නම් එහෙනම් නිවෙනකොට දැනෙන්නේ කොහෙද එහෙනම් අන්න මේ මේ දෙක කැඩෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා කැඩෙනකොට ලය සිසිල් වෙනවා නිවෙනවා සිසිල් වූ ලයද කියන්නේ මොකද්ද සීලය පිළිපදනවා එහෙනම් සීලය සමාදන් වුණාද නැත්නම් පිළිපදියද එහෙනම් සීලය කියන්නේ සමාදන් වෙන එකට පිළිපදන එක ලංකාවේ සීලය මොකක් වුණාද සමාදන් වෙන්න සිල් වත සමාදන් වෙන්න සිල් වත පිළිපදන්නේ මොකද්ද සීලය. අද සිල්වත් අය සීලය ලංකාවේ පටලවාගෙන ඉන්නවද නැද්ද? අද උදේට කොහෙද යන්නේ කියලා හවොත් කියන්නේ පොය දවල් මොකක් වෙන්නේ? මොස් සමාදන් වෙන්න. සීල සමාදන් වෙන්න බෑ. සිල්වත සමාදන් වෙන්න පුළුවන්. සීලය සමාදන් වෙන්න බෑ. සීලය මොකක් වෙන එකක්ද? සීලය පිළිගන්නේ මොකක් දැක්කලාද? ලෝකයේ අනිත්‍යයි, අනත්තයි දකින්න ඕන. එහෙනම් ලෝතුරා බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට එන්නේ සිල්වතක් දෙන්නද, සීලයක් දෙන්නද? සීලයක් දෙන්න. ඒ කියන්නේ බුදුහාමුදුර මේ ලෝකෙ ඉපදෙනකොට මම අත්පැටව දැකලා මහා මායා දේවිය එදා මොනවද සමාදන් වෙන්නේ? අට දින. ඒතකොට සිල්වත් තිබුණ නැද්ද ලෝකෙ? බුදු පියාණන් වහන්සේ ලෝකෙට එනකොට සිල්වත් තිබුණා. හැබැයි තිබුණ නැත්තේ මොකද්ද? සීලය තිබුණ නැහැ. උන්වහන්සේ ඉතලම පළවෙනි ධර්ම දේශනාව කරනකොටම පළවෙනි එක නේ වුණා. කවුද? කොණ්ඩාණි බාබසයා. ඔන්න නිවිගෙන නිවිගෙන ආපු ගමන මේ දැන් අපි නිවි නිවි යන්න හදන ගමනක් නේ. දැක්කනේ එහෙනම් ඇත්තටම නිවනට ඕන වෙන සිල් වතද සීලයද එහෙනම් සිල් වතකින් නිවන් දකින්න හැදුවොත් පුළුවන්ද සිල් වතෙන් පිනක් වෙනවද නැද්ද පිනක් වෙනවා ඒක වෙනම කතාවක් එහෙනම් සිල් වතෙන් නෙවෙයි සීලෙන් නිවන් දකින්න පුළුවන් කියන එක අද ඔබට තේරුණා නම් සීලබ්බත පරාමාසය කැඩෙනවා ඒ කියන්නේ මොකද සිල් වතක් පරාමර්ශණය ගන්න අවස්ථාව කැඩෙනවා. තිල් වතෙන් නෙවෙයි. හැබැයි එහෙනම් පොර තිල් නොගෙන ඉන්නවද? නෑ නෑ. තිල් ගන්න තිල් මොකක් වෙනවද? පිනකට හේතු වෙනවා. හැබැයි නිවන් දකින්න මොකද්ද ඕන වෙන්නේ? සීලය. සීලය සමාදන් වෙන එකද පීඩන එකද? ඒක බණහා අවබෝධ කරගත්තට පස්සේ එන්නේ. දැන් තේරෙන්නේ ඔය තුනේ යමෙකුට කැඩුනා යම් කෙනෙකුගේ බණාගෙන ගමන් කල්යාණ මිත්‍රකෙන් බණාන දැනගදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කරනවා නම් එයා මොකද දස සංයෝජනෙ කීයක් අයින් වෙනවද යාගේ තොන ඒ තුන එයා අයින් කරගත්තේ භාවනා කළාද බණ අහලා බණ අහලා අයින් කරගන්න ඕනේ අන්න එයා සෝතාපන්න ඵලය ලබනවා යමෙක් ඒක කොහෙද තියෙන්නේ? ලෞතර බුදුපියාණන් වහන්සේ දේශනා කරන රතන සූත්‍රයේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡිතද්ද සීලබ්බතං වාභියදත්ති කිංති චතුව පායේහි චතුව පාය කියනවා. සතර අපායෙන් නිදහස්. නිවන් දක්නා මොහොත දක්වාම ආපහු සතර අපාව උත්පත්තියට යන්නේ නැත. ඔන්න කරගන්න දේ බුද්ධ ශාසනය. මේ බුද්ධ ශාසනය වෙන කිසිදු ශාසනයක කරගන්න නැහැ. කිසිම තැනක නැහැ. මේ බුද්ධ ශාසනයක පමණමයි සතර පායෙන් දෙන්න පුළුවන්. වෙන වෙන ඕනම සාධනයක පිංගල ඔයද යන්න පුළුවන්. දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. හැබැයි සතර පාගත වෙන්න බැරි දෙයක් ගන්න. අර පිනේ උනම ආයෙදිල යනවා. හැබැයි සෝතාපන්න මාර්ගයට හෝ ඵලයට හෝ අවමයෙන් පැමිණි උත්මයා ආපහු මොකක් වෙනවද? කවදාවත් සතර පා උප්පත්තියකට යන්නේ නැහැ කොච්චර කලක් යනකන්ද. නිවන් දක්නා මොහොත අරිහත් වෙනකන් යන්නේ නැහැ. එතරම් යන්නේ එක්ක මිනිස් ලෝකේ එක්ක නැත්නම් එතනින් උඩ. හැබැයි ඉතින් හරි වැඩක් කරනවා දැන් සෝතාපන්න එක්කෙනා ඒ දැන් මොනවද තියෙන්නේ දැන් කැමිට මොනවද අයින් වුනේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා මොනවද ඊළඟේ? කාමරාග එහෙනම් කාමයේ තියනවද නැද්ද? ඔව් ඒකනේ ළමයි විස්සකට විසක්. සෝතාපන්නයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා දීලා අපිට පරාමාස විතරයි ගැඩෙන්නේ මොනවද තියෙන්නේ? කාමයේ තියෙනවා ඒකනේ ළමයි හදන්නේ. දැන් එහෙනම් කොහොමද සෝතාපන්න කෙනෙක් හොයන්න පුළුවන්ද? කොහොමද හොයන්නේ පිටි? දැන් අද ලංකාවේ නැත්ද මොන තරම් නැද්ද දැන් සෝතාපන්න මාර්ගය සහ ඵලය ජීවිතවල මතුවෙනවා. සමහර වෙලාවට ඒ සෝතාපන්න ඵලය ලැබුපු එක්කෙනාම දන්නේ නැහැ එයා. දන්නේ නැහැ. ඇයි ඒක ආර්යතුන් වහන්සේලා හිටියේ. දැන් බුදුහාමුදුරන් ළඟට ගිහින් කිව්වේ බුදුහාමුදුරන් හැටියට බලන්න හිතෙන්නේ නැහැ. කන දින අහන්න හිතෙන්නේ නැහැ. ඒතර බුදුහාමුදුරන් මහාන ඔබ අරියත්. ඒතර උන්වහන්සේ අරියත් වෙලා කියලා දන්නේ. අරියත් වෙලා කියලා දන්නේ නැත්නම් සෝතාපන්න වෙලා කියලා දැනගන්න පුළුවන් ලේසියි. හැබැයි එක දෙයක් දැනෙන පොඩ්ඩක් මොකද අර එදා තරම් හැම්ම දැන් හැම්ම නැහැ හැම්ම නැහැ කියලා දැම්මට එච්චර එච්චර තරම් රාග දැන් තියෙනවා සම්පූර්ණ තිබුණට එච්චර තරම් අන්න දැන් අඩු වෙලා අන්න රාගක්කේ වෙලා දේශක්කේ වෙලා මෝහක්කේ අඩු වෙලා තියෙන්නේ ඉතින් අර අරව ගිරිනේ ගිනි තුන අඩු වෙනකොට ගිනි තුනක් අඩු වෙනකොට මොකක්ද නිවිලා නිවි අන නිවිච්ච බව Tamanma තේරෙනවා නිවිච්ච බව දැක්කම කියන මොකක්ද දැක්ක කියලා නිවන් දැක්කා. එහෙනම් නිවන් දකින්න මරණවද පණ පිටින් ඉඳෙද්දී. මරණව මොකද්ද? මරණව ඉතින් දකින්න අනිත් උනේ අහල බලන්න. නෑදෑව තමයි එකෙන් මරණව නිවන් දකින්නේ නෑ. සාකාර ගන්න මොකද්ද? නිවන් සබ ලැබේවා. ඒ කියන්නේ අර එකෙන් මරණව නිවන් නෑදෑවට ඉන්න පොඩක් නිවන් දැක්කා වගේ මොකද ඒගොල්ලෝ කන්න ගන්නෙත් නෑනේ. දවස් හතක් ඉඳලා කරේ පොඩි නිවනක් කියනවා. ඒකට සත්වෝදය තමයි ගන්න. දැක්කනේ ඉතින් ලෝකේ මොනතරම් මේ මිනිස්සු මුලාවටපත් වෙලාද කියලා බලන්න. එහෙනම් ඔබත් පරීක්ෂා කරලා බලන්න දැන් එළියට දැන් ඕක වැඩියත්ම ඕක සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කැඩලාද කියලා බලන්න කොහෙටද බහින්න ඕන එහෙනම්. එහෙනම් කැලේට යමුද? දුක්ඛ මූල ගත වෙමුද? ශුන්‍යාගාරයකට යමුද? පාළුගේද? නැත්තම් ආරණ්‍යයකට යමුද? ඕක චෙක් කරගන්න හොඳම දර කොහෙද? ගෙදර ගෙදරටත් වඩා හොඳ පිට. කොහෙද? පස්සේ දුම්රියේ මූදු වෙරළේ පාසෙගේ ඊළඟ මේ මේ මොකද්ද මේ සැනකෙලි අවස්ථාවල මගුල් ගෙවල් වල ඕන දැනක සෙනක ගෙවල් දැනක චෙක් කරලා බලන්න එදා ඇයි ඒ ටයිම් වල තමයි හොඳ මොනවද තියෙන්නේ විතරම සුලභව තියෙන මොනවද මනවඩන රූප මනවඩන ශබ්ද මනවඩන ගන්ධ මනව ඕන තරම් තියෙනවා දැන් එදාට එදාට වඩා ලංකාවේ දැන් මනවඩන රූප ශබ්ද ගන්ධ රස උපවට්ටම් වෙලාද නැද්ද පංචකාමයේ හොඳට ඉහළටම උත්තම මට්ටමට දැන් නැගලා තියෙන ලංකාවේ පුදුම මාකටයක් දෙන්න රූපායනවල. සමහරවිට දැන් කොණ්ඩේම හදලා යන කාන්තාව යනවා බාරේ පිටිපස්සෙන් ගිහින් ඉස්සරහට හොයාගන්න බෑ අවුරුදු 60ක් වයසයි කියලා. ඉස්සරහා පවුලකට තමයි පේන දත් නැහැ කියලා. එතකොට එතක ඒකේ එතකන් හොයන්න පුළුවන් දැන් එන ඒ තරමට පංචකාම මොකක් කරද්ද? ඔප්නම් වල තියෙන්නේ. අන්න නිවන් මාගේ එනකොට පංචකාමයක් පිට ප්‍රමාණව මොකක් වෙනවද? ඒක තමයි ධර්මතාවය ලෝකෙ. බාධක වෙනවා ඒක තමයි ලේසි කාඩක්. දැන් ඔය ඕක හින්දා නේද රාගය මතුවෙන්නේ. දැන් ඕක දැක්කම චෙක් කරනවා දැන් මට ඉස්සර තරම් රාගය එන්නේ. ඉතින් එහෙනම් රාග දින්නම ගැට වෙලා. ඕක කොහොමද සුන්නාකාරී කියලා හොයාගන්නේ? අරණ්‍යයේද කොහොමද හොයාගන්නේ? රුක්ක මූලයේ කියලා රුක්ක මූලය කියන්නේ දැන් මේ විහාර මහදේවි වගේ රුක්ක මූල කියලා පුළුවන් ටික හොයාගන්න. එතකොට එහෙනම් බුදුහාමර කියලා දෙනවා රුක්ක මූලේ නෑ කියන්නේ මොකක්ද කියන්නේ? ඔන්න ඔය අවබෝධය ලැබුණ එක්කෙනා මොකක් වෙනවද? එයාගේ හිත මොනවා වෙනවද? රාග වලින්, දේශ වලින්, මෝහ වලින් ශූන්‍ය වෙනවා. ශූන්‍ය පැත්තට යනවා ටික ටික බිඳුව වෙනවා. ඒකින්ද එයාගේ එහෙනම් එයාගේ ශුන්‍යාකාරයක් වෙන්නේ මොකද්ද? හිත මොනවයින්ද? රාග, දේශ, මෝහ වලින්. එහෙනම් බුදුහාඳුරගේ ශුන්‍යාකාරයකට යන්නේ කියන මේ නිකන් පාළුගේකට යන්නත් හිත ශුන්‍යාකාරයක් කරගන්නද කිව්වේ? ඒකනේ. දැන් පාළුගේට ගියතරක් දිනවද බණ හම්බුනේ නැති එක ඊට පස්සේ ඌට එකට ගියාම පස්සේ හොඳට මනෝපාරක් ආවා. ඇයි කවුරු කරදරෙන්නේ නැහැ. නෑ හරියට වැඩේට උඩ. රාගදේශම අඩු වෙනවද? නෑ. හැබැයි මේ බණට ගහලා සෝතාපන්න පරලාභිය යනවා පිටකොටු. එයා පිටකොටු එයා ගෝල් බේස් එකට ගියත් එයාගේ හිත මොකද්ද? ශුන්‍යාගාරය. නැත්නම් එයාට මේක හිතේ ප්‍රශ්නයක් තියෙන්නේ. පරිසරයේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ධම්ම ආපෝතේ කියලා ඕන තරම් ඉන්න පුළුවන්. එයා හිතම නොකරගෙන ඉන්නේ. රාගදේශම ඕන කරගෙන අඩු කරගෙන ඉන්නේ. හිත සුන්නා කරගන්න. එහෙනම් දැඩි රාග දෙයක් ආවත් යා අර මහා කුණාටුවක් ආපු වෙලාවට ගහක මොකද හෙල්ලෙන්නේ නැත්තේ? මුල හෙල්ලෙන්නේ නැහැ. කොහොමද තේමාර තේරෙනවා අතර මේ. සමහර ප්‍රකාශ කරන බලය. දැන් මහා කඩ කුණාටුවක් ආවොත් එහෙම කොහෙද ගහේ හෙල්ලෙන්නේ නැත්තේ? අන්න ඒ වගේ රාග දේශ මොහොනමැති මහා කුණාටුව ආවත් ඊට පස්සේ එයාගේ මනස හෙල්ලෙන්නේ අන්න මොකක් වගේද කියන්නේ නා රුක්ක මූලයක් උපමා කරන්නේ රුක්ක මූලෙට ගන්න නෙමෙයි අනන්න එතකොට ආර එතකොට දැන් මේ දහම් අහපු නැති අයගේ හිත හැමතිස්සෙම මොකද්ද හොයන්නේ මනවඩන රුකු මනවඩන ශබ්ද හොය හොය නිකන් ඉන්නකොට යුද්ධයක් වගේ ඔළුව හොයන හොයන එකක් මදි දෙකක් මදි ඉතින් ඒකින් දගෙන ඉරිදාට පල්ලියේදී සමුදාට පන්තියේදී ඉතින් එක එක දවසට එක එක විදිහට වෙන් කරගෙන යනවා ඇයි ඉතින් මේක මහා මොකද්ද මේ කරන්නේ? මොකද්ද තියෙන්නේ ඔළුවේ දාන්නේ කරන්නේ? යුද්ධය යුද්ධෙට කියනවා දාන්න. දැන් මේ දහම් මහා මාර්ගඵල ලැබපු ඒ කියන්නේ සක්කායදිට විදිකිට්ටා සීලම්බද පරාමාස කරනට රණගතිය දිගට මොකක් වෙනවද? අඩු වෙනවා. ඒකට කියන්නේ මොකද්ද? අරණ. අරණක් බවටපත් වෙනවා සිත. අන්න ඒකට කියන්නේ මොකද්ද? අරන්නේ ගතෝ වාගේ ඔන්නෝකට. ආරණ්‍යයකට කියලා හරියන්නේ නැහැ. ඕක ආරණ්‍යයට ගියට කමන්නේ මේ වැඩේ බන්දික ආලා. පහන දුක තමයි. මම කරන්නේ ගැඹුරු අර්ථය සහ ලෞකික අර්ථ අතර වෙනස. ඒකද බුදු දනන මේ බුදු දනන දේශනා කරන මේ තේරම මුද පටකට මොකද රූපේ රූපේ කියන්නේ මොකද? පෙර සංසාරේ අවිද්‍යාවෙන් හදාගත්ත භවය නිසා ජනිත වෙච්ච කය කරමකම හැඩේ රූපේ කියන මොකද? ජාතිය. එහෙනම් ජාතිය රූපය කියන්නේ ඔක්කොම එකයි. සංකත ඔක්කොම එකයි. ඒ රූපේ නිසා තමයි වේදනා සංඥා සංකාර මොනවද හැදුනේ? විඥාන විඥාන මගේ කොහෙද යන්නේ? පාරේද යන්නේ අපාරේද? අපාරේ. එහෙනම් රාග දේශ මොහ අඩු ගන්න කට්ටියන්නේ කොහෙද? පාරේ. ඒ පාර මොකක්ද? ආරස්ථාබික මාර්ගය. අර කොල්ලෝ අපාර අපි හතර පුරා ගිය අපාරේ. අපාරේ ගියොත් මතුසංසාරේ යන්න වෙනවා. පියාණනේ මගේ වැච්චොන පියාණනේ මා නැවතු උපන්නොත් අපාර වූ මේ සංසාරයේ ඔබේම පුතු වේවා. එහෙනම් පුතු වෙන්න කොහෙද යන්න ඕන? අපාර. අනේ මට තාත්තත් ඕන නැහැ, වෙන්නත් ඕන නැහැ, පුතා වෙන්නත් ඕන නැහැ. මට මේකෙන් නිදහසුනත් ඇති. එයා යන්නේ මොකේද? පාර. එහෙනම් ඔබ පාර යන කෙනෙක්ද අපාර යන කෙනෙක්ද කියලා බලන්න. පාර ගියොත් මොකද වෙන්නේ? නිවන අපාර ගියොත් සසරේ දුක් විඳිනවා. ඒකයි වැඩි ඕන තේරුම් කරගන්න ක්‍රමවේදය. ඉතින් එහෙනම් බුදු පියාණන් එහෙනම් මේ රූපයක් හදාගත්තේ කොහොමද? අපි අවිද්‍යාව නිසා සංකාර කරලා මේ රූපේ හදාගත්තා. කොච්චර කාලද මේක පවතින්නේ? මොන මොන ශක්තිය තියෙන ගන්නේ? හදාගත්ත ශක්තිය කියන්නේ මොන ශක්තියද? කර්ම ශක්තිය ඉවර වෙනවා. දැන් කොයිලාද කොච්චර දිනවද අපේ? දැන් අපේ කොච්චර ශක්තිය දෙවිලාද කොච්චර දිනවද කියලා කාටවත් පේනවද? එහෙනම් ඔක්කොම මේ ගත කරන්නේ මොන තත්ත්වයක්ද? අවිනිශ්චිත තත්ත්වයක්. මොන් දැන් මැරෙන්න බැරිද? අපෝ දැන් මම මැරෙන්න නැතුව නොවේ වාගේ කියන මම කරදරයක් ඉන්නේ. කවුරුවත් මැරෙන්න බැරිද? ඉතින් එන කොච්චර කර්ම ශක්තිය තියෙන්නේ? ඈ? ඔක්කොම තියෙනවා. ඉතින් බුදුල දෙකෙන් තමයි පින්නවා කියන්නේ. පින් වලින් සැප දෙනවා. අවුලෙන් දුක් ටික දෙනවා. මේ දෙකම එකට දෙනවා සමහරවිට. සමහරවිට දාන දෙන්න යනවා. දැන් සමහරවිට ලැබෙනවා. ලැබුණාම අනිත් පැත්තට එක තව හොරවට තරයි යනවා. ඒතකොට දෙකම එකට කරලා දීලා. එදා දීලා දෙනවා දීපු ගම මොකද කරලා දීන්නේ? හොරපණු කොල්ල දෙනවා. දෙකම එකට එන්නේ. හැම දෙකට කරොත් දෙකම එකට එන්නේ. වැඩිපුරම රැයට මරුණා නම් රැයට තමයි දීලා තියෙන වැඩේ පෙර දවසේ. රැයම දෙන කට්ටිය රැයම යනවා මරණය. ඔක බුදුම කර්ම વિશે ගැන කියන්න බෑ. නැත්තම් රැය නම් ගේම දුන්නේ ඉන්නේ තමන් තම පිළිෙක් වෙලාද? රැයට මහම් වෙනවලු. මේක පුදුමාකාර කල්පනා කරන්න මොනතරම් අවිනිශ්චිත සංසාර ගමනක්ද කියලා දැනෙනවා. ඒ ඒ කියන්නේ මේක සෙල්ලම් වැඩක් නෙවෙයි මේක ඔබ දැනගන්න පිරිස බවට පත් වෙනවා කියන්නේ මොනතරම් පින් පින්නක් පිරිසක් මේක කෝ අද ඉන්න රටේ මහා උගත්ය සම්මත බුද්ධිමත්ය සම්මත බලවත් සල්ලිකාර කොහොම එක තේරුණාද බුදුහාම බුදු පියාණන් වහන්සේ කියනවා සක්විති රජද වටින්නේ සෝතාපන්න ඵලලාභයද වටින්නේ බුදු පියාණන් වහන්සේ කියනවා සක්විති සෝතාපන්න ඵලලාභියාගේ කලාවෙන් කලාවට වටින්න හැරි කවුද? සත්‍යති රජයි. එයා දැකපත් විතරද නම් කලත් හෙට මොකක් වෙන්න පුළුවන්ද? සමායයට හම් කතරගම යනවා ඔය වෙලක බලනවා. හැබැයි සෝතාපන්න බලලාභියා දැන් ත්‍රිවිල් එකක් දුවනවා. හා කුමුරු වැඩ කරනවා. හැබැයි එයා මැරිලා සතර පායේ කවදාවත් යන්නේ නැහැ නම් මොකද හොඳ ඔබේ? මම තේරෙනවා රතන්දරේ වටිනාකම. මේ වටින தත්ත්වය ගන්න බුද්ධ ශාසනය හැර වෙන මොකේද තියෙන්නේ? කිසි තැනක නෑ. ඉතින් එවන් වාදනාවක් පිළිබඳ පිළිගන්නේ අපි ඔක්කොම. අද දවසේ මේක සාකච්ඡා කරන්න හරි අපට ආවුස වර්ණයේ දැපේ බලය පිටේ තිබුණා. දැන් මේ ඒ හතර තියෙනකොට ආවුස වර්ණ සැප බල තිබුණොත් තමයි බණහන්න පුළුවන්. කල්යාණ මිත්‍ර අසුර සද්ධාර්ම ශ්‍රවණය ලැබුණොත් ඊට පස්සේ ලෝකෙට දෙන පරිමොකද වෙන්නේ? කැඩිලා ගෙදර යන්නේ. එහෙනම් අර ආයුෂ වර්ණය සැපේ බලය මොන ඥානයේද ලැබෙන්නේ? පටිඝන ඥානය. නිකන් ඥානයක් නෙවෙයි. ඒකට කියන්නේ මොන ඥානයද? පටිභාන ඥානය. අර්ථ ධර්ම නැතමගෙන ආයුෂ වර්ණය සැපේ බලය හතර තිබුණොත් ගෙදර යන්නේ පටි තද කරගෙනද පටි කඩාගෙන. පටි කියන්නේ මේ මේ වදිනේම නෙවෙයි මොකද්ද? ලෝකෙට තියෙන බැඳීම මොහොතක් හරි මාත්‍රයක් හරි අඩු කරන්න වේද යන්නේ. අන්න පටිභාන වල ගෙදර යන්නේ. එහෙනම් අපට පරිබාන වෙන්න ඕන හතරක් තියෙනවා අනිවාර්යෙන්. මොකන්ද ඒ හතර? ආවුස, වර්ණ, සැප, බල. දැන් අනිත් පැත්ත මදිනම් ඕක කරන්නේ දැන් ඒක. ඉන්න බෑ නිදිමතයි. ඇස් පිය වෙනවා. තුන ටිකක් කොමයි. දත් කැක් කොමයි. දැන් මොකද්ද? වර්ණ නැහැ. බල නැහැ. සැප නැහැ. මොකද්ද කරන්නේ? බුදුහාමුදුරේ ඒ අය කොහොම කරන්නේ? ඒ අයත් කරන්නේ කොහොමද? අන්න සිල්වත් උතුමන් වහන්සේලා පන්සල් වල ඉන්නවා. උන්වහන්සේලා කියලා පූජා කරන කවුරු දීපත් කළා. ඒ හාමුදුරුව පුද්ගලික වර්ගයෙන් නෙමෙයි පූජා කරන්නේ. කවුද? අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නය හිතේ තියාගෙන පූජා කරන්න මතකද පුංචි අම්මා සිවුර පූජා කරන උදාහරණ බාරගත්තද? ඇයි බාරගත්තේ නැත්තේ? ආනන්ද හාමුදුරුව කලබල වුණා. ආනන්ද හාමුදුරුව කිව්වා මොකද්ද? උදාහරණ ඔබාගේ අම්මා නැති කාලේ හැදුවේ මේ පුංචි අම්මා. ඔබාගේ ඇයි ගුන් ඇය දෙන සිවුර බාර ගන්න නැත්තේ? කියලා ඇහුවා ආනන්ද හාමුදුරුව. මාදුනාද ආනන්ද මම එක බාර ගන්න නැත්තේ ඇයි සිවුර පූජා කරන්නේ කාටද? මට එතකොට ඒක මොකක් කරනද පුද්ගලිකයි ඇයට කියන්න ආනන්ද මොකක් කරන්න කියලා මහා සංඝරත්නය හිතෙන් ඉලක්ක කරලා පූජා කරන්න එතකොට පින මහත්ඵලයි මහා නිසංසයි කරන්න දැන් එහෙම කියනකොට බාරගත්තා කියන්නේ දැන් අද අපේ මිනිස්සු ගොඩාක්ම හාමුදුරුවන්ට පූජා කරන්නේ සංඝරත්න මහා සංඝරත්නයට හාමුදුරුවන්ට පූජා කරන්න කියන මොකෝ වෙන්නේ පූජා කරන්න යනකොට හාමුදුරුවෝ මේ සිගරට් එක අරගෙන හිටියෝ මොකෝ වෙන්නේ නම ගෙන්න වෙන්න බැරිද දැන් මොකද කියන්නේ? හානේ මම මූට දෙන්න තියෙන්නේ මෙච්චරම. දැන් මොකද වෙන්නේ? හාමුදුරන්ට බැලගෙන දැන් මොකද කරන්නේ? පාවක් කරා. හාමුදුරුව කරගන්න බල ඒක හාමුදුරුව විඳගන්නේ. අපි හාමුදුරන්ට බැලලා අපි අලුත් එකක් හදනවද නැද්ද? අපි හදාගන්න මොස්තකම. ඒක තමයි කියන්නේ පුද්ගලයා ඊළඟ කරන්න එපයි කියන්නේ. අපිට වැඩන්නේ හාමුදුරුව කරන වරදක් වෙන ඒක කවුද ගෙවන්නේ? හාමුදුරුව ගෙවන්නේ. අපි කාටද මේ සංකේතය දෙන්නේ කවුද? අට්ටාරි පුද්ගල මහා සංඝ පරම්පරාවට අපි මේ පූජා කරන්නේ. මේ හාමුදුරුව ඉලක්ක කරන්නේ නැහැ. හැබැයි එහෙම ගන්නත් එපා මූණ නැවෙයි කියලා ගන්නත් එපා. ඒකෝට එතරම් දේ වෙන්නේ. මේ සාමිත් මහන්සේගේ ගුණයක් කියලා මේ ගුණයට අපි වදිනවා. අපිට නෑ. ගුණයක් නැත්නම් ඒක උන්වහන්සේට බලවන්න. අපි ඒවා ඒක තමයි කියන්නේ අනුන්ගේ සීලය හොයන්න යන්න එපා. සීලය හොයලා ගොඩක් අමාරු වෙනවා. හොයන්න බෑනේ කොහොමද හොයන්නේ? අනුන්ගේ සීලය හොයනවා එක මේක උත්තරය ලෝකයේ උත්තර උත්තර බුදුරජාණන් වහන්සේ විතරයි. ඒක කාටවත් හොයන්න බෑ. ඒක හොයන්න යන්නත් එපා. අනේ අපිට ඒවා හදන්න අයිතියුත් නෑ. දැන් එහෙනම් ඔබට පේනවාද මේ රූපේ කර්ම ශක්තිය ඉතින් පවත්වාගෙන යනවා කියන්නේ. අද කර්ම ශක්තිය විතරක් පරි කරපදි මේකට මොකක්ද ඕන? ඔක්සිජන් ඕන ඒ පැත්තකින්. අර පැත්තෙන් ආහාර ඕන. ගා පැත්තකින් ජලය ඕන. අසනීපකුණා බේරිතේත් ඕන. නිින්ද ඕන. එහෙනම් බහු හේතුකයි. බහු හේතුවක් විසින් මේක මොකක් කරනවද එහෙනම්? අල්ලගෙන යනවා. හැමදාම පුළුවන්ද? එහෙනම් මේකට උදාහරණ උපමා කරන්න මොකක්ද හරියන්නේ? කාටත් තේරෙන උදාහරණයක් ගන්න උදාහරණය කාලේ දීගෝ විතර හතර තියෙන ගන්නවා. වක්කලේ උඩලියක් දිනන පල්ලෑලිය අතර වතුර ඇටවට මොකද හැදෙන්නේ? වෙන බුබුල. දැකලා තියෙනවද වෙන බුබුල? නැත්තම් ඉතින් යන්නකොට වේවිලා කරලා ඉන්නවා බලන්න බැරි. වෙන බුබුල මේ වෙන බුබුලේ තියෙන ස්වභාවය තමයි මේ පැත්තේ කොනෙන් වතුර වැඩෙන පැත්තෙන් අලුතෙන් බුබුල් පොද වෙන්නේ. හැදි හැදි අරකට එකතු වෙනවා. මේ පැත්තේ මොකක් වෙනවද? බිඳනවා, බිඳනවා. අඩුවේ මොකද බින්දෙනවා. ඒතර මෙහෙන් හැදෙනවා මෙහෙන් මොකක් වෙනවද? හැබැයි ඈත ඉඳන් බලනකොට මොකද්ද අපිට පේන්නේ? දිගට පවතින පෙළ බුබුලක් වගේ පේනවා. හැබැයි විනාඩි 5ක් යනකොට ඒ කලින් තිබුණ එක දැන් තියෙන්නේ. නෑ නේද? එහෙනම් මේ රූපයක් උපමා කරන. එහෙනම් මේ රූපෙත් මොකද වෙන්නේ? ආහාර සහ කර්ම ශක්තියෙන් මොහොතින් මොහොත මේකෙන් ජීවිත බිඳු මොකක් වෙනවද? බිඳෙනවා. හැබැයි බිඳනකොට අඩුවක් පේන්නේ නැහැ මොකක් වෙනවද? හැදෙනවා. හැබැයි එහෙනම් මේ මෙතෙන්ට එන ආපු කය දිදර්දියේ. ඒකනේ ගැන ගැඹුරට ගන්න කියන්නේ ඒකනේ. හැබැයි දිගට එකක් තියෙන වගේ පේනවද නැද්ද? ඒ කියන්නේ මේක බුදුහාමර මේ රූපේ උපමා කරන මොකේද හරියටම. වෙන බුබුලට. එන එක සාරගත්ද අසාරගත්ද මායාවක්. එහෙනම් අපිට මේ රූපේ තමයි වේදනාව දැනෙන්නේ. වේදනාව කියන්නේ ඇහැට කනට නාසයට දිවට කයට මනට දැනෙන දේවල්. ඒ දැනෙන ඒවා මොකද්ද? මෙහෙම වලට තකාල දැනෙනවා. ඒ දැනුන එක අපි මොකද කරන්නේ? අපි ඒක මොකක් කරගන්නවද මනේ? පොදියක් හදා එහෙනම් වේදනාව දැනුනේ මාත්‍රයයි අපි මොකද කරේ ආස්වාදයේ තනාය එක. පොඩියක් හදාගෙන ගෙදර ගිහලා රැටත් අතන පොඩියක්. කෝච්චි යනකොට සුද්ධියක් ඉන්න මූදුවයි. දැන් ඕකට ගන්න ගත්තා ෆොටෝ එක. දැන් කොහෙන්ද ඔක අපෝ ආවරණය කරලා ගන්නෙ? බලන්න කොහොමද කරන මොට්ටකම එතකොට අපි. එහෙනම් වේදනාව කියන්නේ මාත්‍රයයි අපි මාත්‍ර පොදියක් හදාගන්න ආස්වාදයේ තනා. හරියට බුදුහාමුදුරුවෝ වේදනාව උපමා කරන මොකේද දෙනවා? මිදුල වතුර ඉරලා දිනනවා වහිනකොට වැස්ස බිඳුවක් වැදුනම හදනම කටා කරලා දිය බොබුල කැඩලා කරලා කරනවා. මිදිල යන වගේ එකක් වේදනාව. අපි හදා ගන්න මොකක්වත් තියෙන්නේ. ආස්පාදේ. එහෙනම් වේදනාව මොකෙන්ද උපමා කරන්නේ? එහෙනම් රූපය පෙන පිටුවට වේදනාව දිය බොබුලට. වේදනාව හන්නා යනවා. හන්නා ගැන අපිට හැමදෙම මොකද පෙන්වන්නේ? ඈ අපිට හදලා පෙන්නනවා මොකද්ද? සං කරලා හඳුනගෙන මේක මාර එකක් කියලා. මොකක්ද එනහ කියන්නේ? මිරිඟුව නේද? සංඥාව මොකද දුබ්බාගල තියෙන්නේ? මිරිඟුවට. අපිට පේන වතුර වගේ දිනන ගිහිල්ලා බලන්න කියම් වාසය. නෑ එහෙනම් අපිට මොකද කරන්න තියෙන්නේ? හැම විටම සංකරක පෙන්නනවා මායාව. භූතයක් වෙනවනේ මායාවට ලෝකය කියන්නේ මොකද්ද? භූත. අපි එහෙනම් මෙතර කාලේ සතර රැවටිලා ඉඳලා දිනමු කියලා. භූත. බුදුහාමුදුර තමයි මොකද කරේ? භූතේ යථා ස්වභාවය පෙන්වන්නේ. ඒක පෙන්වන්න උන්වහන්සේ දුන්න ඥානය මොකක්ද? යථා භූත ඥාන දර්ශන. භූතේ යථා ස්වභාවය පෙන්වනවා. ඈ? මනුස්සනේ මේ ලෝකේ හටගන්න දේනම් භූතවලයි. භූත අතරේ අපි හොඳේ හොයනවා. හොඳ භූත හොයනවා. හරි? එතකොට රූපය පෙර පිටුවට වේදනාව දිය බුබුලට සංඥාව මිරිඟුවට අනේ එහෙම ලෝකයක අර මිනිහෙක් කැලේ ගිහිල්ලා හොඳ අරටුවක් තියෙන ගහක් කෙවවලු හඳා මිනිහට හම්බුනම කෙහෙල් කඳා මිනිහා අනේ කෙලින් කියන්නේ කපල අරගෙන මේවා ගහලා ගහලා ගහලා බැලුවලු අන්තර මොකක් මොකක් නැන්නේ නම් හංකාර කොල්ල බලනකොට අන්තර මේ මායාවකට හංකාර කොල්ලදී බැඳිලා ඇති කියලා බලන්නේ හරි මේකෙන්ද අර කවිපන්තිය වෙනවා මස්ලේ නැතියට ඇති කියලා බලකරන්නේ නෙවෙයි නැති දෙයකට යා වෙලා මායා එහෙනම් සංකාරම කෙරෙහි උපමා කරන්නේ කෙහෙල් කඳට. ඇයි මේ බුදුහාමුදුරු මේ මේ උපමා ගන්නෙ? ගොඩක් එදා ඉඳලා ඉන්න නැති ගොඩක් කවුද? ගෝවියෝ ඒ වගේ අය ඉතින් කාටත් තේරෙන උදාහරණ වලින්. අර අද එහෙම කියන්නේ අද කටට තේරෙන්නේ නැද්ද? අද කෙහෙල් කඳව දැනන නැද්ද? ආ නෑ ගොඩ කටේ නෑ වගේ නේද? කෙහෙල් කඳව දැකන්නද? ඔව් කෙහෙල් දෙවි තමයි ළඟින් ඉන්නේ. එතකොට රූපය වේදනාව සංඥාව සංකාරය මේ ටිකෙන් හදාගන්නේ මොකද්ද? මායාකාරයක් හදාගන්න භූතයක් චාමාරයනේ කියලා ගන්නවා. එහෙනම් විඥානය උපා කරන්නේ මොකේද? මායා කරුට. මායා කරු කියන්නේ නැති දෙයක් මොනවල වෙන්නේ දෙද්ද? මාරයෙන් අපේ විඥානය කියනවා අල්ලපන් අල්ලපන් මොකද නියමයක්න්නේ. කලකින් ඕගයක් හම්බ වෙන මාරය. අන අන කාගේ කාගේ සර්නේප් එක දාලාද කියන්නේ? අහන් ඉන්නවත් දන්නේ නැහැ. ඇයි ඉන්නේ මොනවද කොහෙද ඉන්නේ? මේ වැඩි සුත්තිය දුරේ ඉන්නේ කොහෙද? මේක දැන් මෙතනේ උඩ තියෙන චාතුරු මහරජිකේ සාවද්දිසේ යාමය සුසිතය නිර්මාණ රති අන්න ඊළඟ යාවදේක මත පරණෙ පිට අන්නතර ඉන්නේ එයා. එයා කියලා කියමුකම් එම් කියලා කියමු. එතකොට අන්න එයා තමයි මොකද්ද කරන්නේ ඔය. මෙන්න මේක ඔන්න මාරකේ අල්ලෝ දෙන්න අපට. මාරකල්ල විතර ඒක හිඳ තමයි මකර තොරණ ගන්න සංකල්පය. මම එදත් කිව්වා. ඒකේ අර්ථවත් විදිහට පෙර බොදුනෝ ගල්ලා තියෙනවා. අනිත් එක අපි ගන්න ගන්න ගන්න හැම එකම ගන්නෙත් මොනේවද ගන්න. ඔබත් හොයන්නේ මෙච්චර කල් මොනවද? මාර රූප, මාර ශබ්ද, මාර ගන්ධ ඒ ඔය වචන මේකන මාර රූපේ ඊට පස්සේ නැත්තම් මොකද කියන්නේ? මාර වොයිස් එක මාගේ රමයා ගායිකා. අහක ශබ්ද ඊළඟ මොකද්ද? මාර සෙන්ට් එක. ඔයද කියන්නේ. කමන්න මම ගිහලා ගියා කියන්නේ. නැත්නම් මාරයෝ හොයන්න මාර ගන්න මාරය කියන මොකද්ද? ආ වැඩි කරම හොයන්න මේ කාලේ වැඩිම මොකද්ද? රස. රස පස්සේ දුවන්නේ කොට කටේ දැන් මේ ලංකාවේ. ඒක නිසා තමයි චීනට අතලා චීන කඩ වැඩි මේ. රස හොයන්නේ. මාර රස මාර කොත්තුව මාර රයිස් එක මාර චොක්ලට් එහෙනම් අන්න කාගේ සර්නම් එක දාලා තොයලා තියෙන්නේ. දැන් යන්නේ බුදුහාමුදුරගේ පැත්තට දෙන්නේ මාරගේ පැත්තට. ගන්නව නම් මායя කැමැත්තෙන්මයි අල්ලගෙන තියෙන්නේ. මායයට සංඥාව දීලා අල්ලන්නේ. මාර වේස, මාර සාරිය. මාර සාරමන්න ඔක්කොම දැන් මෙච්චර කල් අල්ලගෙන ඉන්නවා. දැන් ඊට පස්සේ අල්ලන්නේ මාර සාරියක්ද? ඇඳයි යන්න පුළුවන් සාරියක්ද පාරේ. ඊට පස්සේ කන්නේ මාර කෑමක්ද මොකක් හරි මේ බඩගින්නට කනවා. දැන් අන්න දැන් බනිනවා මේ දහම අහනකොට හොතෙන්ද? සිව් පසයට බහින මොනවද සිව් පසය? චීවර පිණ්ඩපාත සේනාසන පියවර ගැන ආමුදුරන්ට පියවර අපට ඇන්නේ. පිණ්ඩපාත කියන්නේ ආමුදුරන්ට පිටපත අපට මොනවද? කාමකාරී ආහාර. පියවර සේනාසන අපිට ගියක් වල දොර මොකක් හරි ආරක්ෂාවට සතුන්ගෙන් වර්තාවෙන් ආරක්ෂා වෙන්න තර ඊළඟ කාටද? ඊළඟට මොකක් හරි දෙහෙතක් අතනෙදී. දැන් එතන පල්ලම් බහිනවද නැද්ද? එහෙනම් මෙච්චර කල් අපි ඔය හතරම තමයි පාවිච්චි කරේ. පල්ලෙහා මට්ටමෙන්ද පාවිච්චි කරේ ඉහළම මට්ටමෙන්. එහෙනම් මේ ගෙදර දුන්නා නම් මේ ගෙදර ගෙනාවා නම් එහෙම අඟල් 25 එකක් අල්ලපු ගෙදර ගෙනුම් කීයද? 36. එහෙනම් අල්ලලා තියෙන අවශ්‍යතාවයද කරලා තියෙන ඊට වඩා වැඩිපුර යමක්ද කරලා තියෙන්නේ. එහෙනම් අපේ අමාරු වලට මොන කැලේ නිසාද? අවශ්‍යතාවය සපුරා ගන්න කියලා අමාරු වලටුනේ. ඒකට ආස්වාදයේ කැලලත් එකතු කරගෙන. එහෙනම් අපි වැඩිපුරම ලෙඩවල් හැදෙනවා අපිට මොන කැලේ නිසාද? කාපු හින්දා නෙවෙයි ලෙඩ හැදෙන්නේ. බඩගින්නට ගෑවනම් මේක වෙන්නේ නැහැ. අපි කෑවේ බඩගින්නට අමතරව තාම කෑවේ. රසය ඊළඟට ගල කෑවා. එහෙනම් කඩේට ගිහලා දැන් කන්නේ මොනවද ඔබ? කඩවල ගියම ඒකට අල්ලගන්න විවිධ ක්‍රම වලට මොකද? එක එක වර්ණ, එක එක හැඩතල, ලයිට් ගාලා, නිදුරු වල දාලා නිකන් දෙනවා. එක එක විදිහට හදනවා. කඩේට ගියම කඩේ නෑ මොකද වෙන්නේ? ඌ කඩේ කරකැවෙනවා. හොයා ගන්න බෑ. හැම ඔළුව උඩ යහපැත්තම ගෑනවා. හොයා ගන්න බෑ. හා දැන් AC කරලා දැන් දොර අරගෙන ගියාම දොර පස්සේ යනවා. ඒ කියන්නේ යන්න දෙන්නේ නැහැ. කොහොම හරි ගන්නම විදියට වැඩේ කරනවා. ඒකන බලන්න දැන් මොකද්ද ඒකට දැන් කොයි ආහාරද ගන්න? කොයි ආහාරද ගන්න? දැන් ඔය ගන්න එක අපිට උන් නැති ගන්න රෝස් මොනවා හරි ගන්නවා. අද පැයක් පැයක් විතර මොනවද කරන්නේ රෝස්? හොඳ කාලා එනවා නම් හොඳ ගන්න කීයද? 700 වුණා කමක් නැහැ අතන හොඳයි. පිළිසුදු කෑම කරා. හන්නේ ඕන ගන්න දෙන්නේ කාලා පැය දෙකක් යනකොට මොකද වෙන්නේ? මම පොඩක් කතා කරගෙන ඉන්න බෑ මම පොඩක් ගිල්ලෙන්න ටොයිලට් යනවා. දැන් අර හත්ති එක දානවා දැන් ඩක්කෝ කාට. දැන් අර කනකොට රෝස් චිකන් එක යනකොට තේරෙනවා මම පොඩ ඔළුව පොඩ නවල බලන්න දැන් රෝස් චිකන් කෑල්ල යනවා දිගේ. අර කාපු ටික දැන් ඔක්කොම මොනවද ඔක්කොම. අසුචි බවට එහෙනම් මේ කුණු කය කියන්නේ ආහාර අසුචි බවට පත් කරන මැෂින් එකක්. මගේ අම්මේ ලක්ෂ දෙක තුනක් වියදම් කරලා මගුලක් කාලා ගෙදර ගෙනාවේ මොකද්ද එහෙනම් පැදින් එක මොන පැදින් එකද ආහාර අසූචි කරන පැදින් එකක් කියනවා හැබැයි එදා ගේන වෙලාවෙත් බලුවා නම් අතුල මොකද්ද කියන්නේ දැන් මනමාලීට හරි මනමාලයට හරි අතුල සූත කරලා බඩයට බීලා කවුරු බෙඩින් එක ගන්න කවුරුක් ඉන්නවද නෑ එහෙනම් පිටින් තමයි උපවත් කරන්නේ අතුල මොනවද තියෙන්නේ එහෙනම් පෝරුල් නගනකොටත් මොනවද අතුල බලන්න පුළුවන් ඉස්කෑන් කරලා කුඩාන්තරේ මහාන්තර කොහොමද දිනවනවද සූචි ටික ආවුලට අප්පුඩි ගහලා මේවා කියලා ගන්න කරනකොට කොහමද අසූචි මෙහෙරුම් දකින්න අරකට නැති එකත් අසූචි ගන්න ඉතින් අනේ අපි මොන දැන් පේනකොට මායාවක් නේද කියන්නේ කරන්නේ කියලා හැබැයි හොඳ වෙලාවට මේ බඳිනකොට බලන්නේ ඇතුළත පිටද ඒක තමයි රූපාලාවන විද්‍යාව වෙන්නේ පිට ඔබමත් ගන්න ඇතුළ බලන්නේ කවුරුවත් එකට එකතු වෙන්නේ නැහැ ඔක්කොම අසූචි කොට වල ටිකක් කල්පනා කරලා බලන්න පොඩ්ඩක් මේ ඕක දැන් ඉතින් ඔහොම කිව්වා කියලා දැන් ගෙදරවල කියලා ඉතින් මේ අප්සෙට් කරගන්න එපා මනහම ගති කට්ටියට ඒක. දැන් ලෝකේ ස්වභාවය දැනගෙන හැබැයි දැන් නංගනම් මොකක් කරගන්න ඕනේ. මම ඉතින් මොනවද දැන් නැහැ. බඩගත්තා නම් තමුසේ බෙරේ ගහනවා. දැන් ඉතින් මම බඩ ගහගන්න එකයි තියෙන්නේ. ඇයි? දැන් අපි දැනගත්තේ නැහැ මේක මුලදී දැනගත්තේ නැහැ වහ කනමයි. ඒකෙන් අපි තරුණකම එනකොට වැඩි හිටියෝ මොකද දෙන්නේ නැහැ වයසට පෙර වහක් කරගන්න කියේ. නම් ඉතින් පෙරට මොනවද කරන්නේ? වහම නෝ මොකද කරන්නේ පෙර වහන දැන් දැන් අහන්න ඕන කොහොමද දැන් දැන් මේ සාමාන්‍ය මොනසෙකින් නෙවෙයි හොඳ තරුවකින් එහෙම අහුවොත් එහෙම ආ මේ ඔබ ගිය අවුරුද්ද ගන්න නේද කොහොමද විවාහ ජීවිතේ සුන්දර කවුරුත් කියන තර තර හර හරිනේ කියන ලෝ වැරදි තියෙනවා ඒක ඔක්කොම කියනවා කියලා සුන්දරයි ඒ කියන්නේ අනිත් උඩ සමාජ ගාන ඉන්න ඉන්නේ මොන තරම් ලෝකේ මායාවකට අවුලක් ඉන්නේ කියලා බලන්න ඕනේ එහෙනම් ලෞතර බුදු පිරණ වහන්සේ දේශනා කරන රූපය වෙන පිටුට උපමා කරන වේදනාව දිය බුබුලන. හොඳට මේක කටපාඩම් කරන්න එපා අදහස ගන්න. සංකාර සංඥා පිරිගුවට සංකාර කෙසෙල් සඳට විඥාන මායාව. ඔන්න රාගය නැగి නැగి එන යම් වෙලාවක් වෙනවා කියන්නේ ඔබ භාවනා කරනකොට තරකල ගන්න කර්මස්ථාන. තත් සැනෙන් රාගේ බලනවා. ධර්ම කරුණක් මෙනෙහි කරනකොට මනක් අහනකොට රාග සිතුවිලි එනවා කියනකොට පෙර විඥාන හදාගත්තා මේ මොහොතේ නෙමෙයි පෙර ආදු විඥාන වල වද දෙනවා ඇයි විපාක විපාකයක් වණහන දෙන්න පරමය බණ අහනකොට නෙවෙයි දෙන්නේ ඕක එන්නම නිවන් දකින්න යනකොට තමයි බාධා දෙන්නේ දැන් මොකද කරන්නේ 탁කල කර්මස්ථාන වන්න මොකද කර්මස්ථාන පෙන පිටුව අසාරයි රූපය අසාරයි දියබු පුල අසාරයි වේදනා අසාරයි මිරිඟුව අසාරයි සංඥා අසාරයි කෙසෙල් කඳ අසාරයි සංකාර අසාරයි මායාව අසාරයි විඥාන අසාරයි ලෝකය අසාරයි නිවනම සාරයි ලෝකය අසාරයි නිවනම සාරයි ලෝකය අසාරයි නිවනම ඔබ ඔය කර්මස්ථාන දැන් වඩන්නේ කටපාඩම් කරලා පොතකින් බලන්නේ නෙවෙයි මොකෙන්ද අදහස අටතිව අදහසක් ගන්නවා දැන් ඕක දැන් වඩනට අර අදහස ඔළුවේ යනවා එහෙනම් වඩන්නේ වචන කිව්වට වඩන්නේ මොකක්ද අදහස අන්න දැන් ඕක වන්නෝ ලෝකේ යථාර්ථය ඔබට වැටහෙන්න පටන් ගන්නවා. එතකොට ඔබ මේ මොහොතේ ඉන්න රාග දේශ මොහ ටික ටික මොකක් වෙනවද? අඩු වෙනවා. අඩු වෙනකොට අපිට බර වැඩිපුර දුන්නේ මොනවාද ලෝකේ? රාග දේශ මොහ බරක් මොකක් වෙනවද? අන්න ওই කර්මස්ථාන වල නැගට මොකක්ද දැනෙන්නේ? සහැල්ලුවේ. සුබර වෙනවා. සමහර අය ඥාන වලට යනවා කොහොමද? ඒ සසර කරගෙන ආපු පුරුද්දාට. ඕක වඩ වඩ ඉන්නකොට මොකද වෙන්නේ? ඕකට උදව් වෙනවා දැන් ගන්න හදන ආහාර කන්න හදනකොට දැන් මොකද මතක් වෙන්නේ? වෙනද ගෙදර යන කෑ ගහගෙන මොනවද තියෙන්නේ කන්න කියලා. දැන් මොකද කියන්නේ? ඔන්න තියෙන එකක් මොකක් හරි ගන්න කන්න බඩගිනි. අන්න වර්ග හොයන්නේ නැහැ. අන්න දැන් එදා ඉහළට ගිහියේ කියලා දැන් මොන අංගෙට බහිනවද? පහළ අංගෙට බහිනවා. මානෙ බහිනවා. පහළ අංගෙට බහින බුදුහාමුදුර කියන මොකද්ද? පල්ලංකා. අද කියන්නේ මොකද්ද පල්ලංකා කියන්නේ? දැන් පළක් බඳන් ඉන්නවා. නෝනම පොඩ්ඩක් පළක් බඳන් ඉන්නම් මට දිගන් මොනාරි හදාගෙන ඉන්න ඕන. ඒකද ඔය කියලා තියෙන්නේ පළක් බඳන් ඉන්න. පළක් බඳන් ඉන්නේ වන්ද. දැන් බොරකට බොරකට තමයි පළක් බඳන් ඉන්නවා. මොන මොට්ට කන්න මේ කියන්නේ පල පල්ලංකම් ගැන පලම්පන් දෙන නෙවෙයි අන් පහල අංකයක් දෙනවා. ඒ කියන්නේ මොකද්ද? මානෙ මොකක් වෙනවද? බයිනෝ මොකක් ඉන්නද? මේ ධර්ම අවබෝධ වෙනකොට. මොකක් හරි අඳින්න පිළිසුදු වස්ත්‍රයක්. කුසගින්නට ආහාරයක්. පිපාසයට දියමිදා. දැන් හොයන්නේ. ඔන්න පහල බහිනවා. දැන් ඔය තත්තර ගෙදර කට්ටිය පත්තර වල ගෙදර දින වියදම් මොනවද වෙන්නේ? බජට් එක හොඳයි දැන්. ඇයි ගෙදර වියදම? හරි. දැන් එන අපේ තොර දැන් දෙනවා දෙයියනේ මෙච්චර ලබ වැඩි කරලා වැඩි කරමු විනා කරලා තියෙන ජීවත් වෙනකොට විනා කරලා තියෙන්නේ තණ්හාවට වැඩි කොට විනා කරලා. රස තණ්හාවට. එහෙනම් අපේ කොලෙස්ටරෝල් ඩයබටික් අරනෝටි හැදුනේ කාපු නිසාද රහතන් වහන්සේ කැලේ ඉඳලා. එහෙනම් කන්නකොට අපි කන්නේ ආහාර කන්නේ මොනවා ටික ඉවත් කළාද? ඒකට තියෙන චන්දරාගය ඉවත් කළා ගන්න දැන්. අනේ මට මොකක් හරි කමන්නේ කන්න බෙදලින් පල්ලෙහාට දාන්න පුළුවන් දෙයක් දෙන්න. අර සමගත ඉන්න කන්න බැන්නම් මිරිස් කරලා කර දෙන්නකො මේ කන්න. කන්න ඒ තත්ත්වෙට බහිනවා. ඒතර සල්ලිත් වෙනවා මිනිස්සුන්ට කොලෙස්ටරෝල් උත්තරේ, කෙසරු උත්තරේ ඒවත් අඩු වෙනවා. ඒතර සල්ලි තුරනකොට දානමාන ආදී කරන්නත් දැන් ඒතර සල්ලි තුර ප්‍රශ්නක් නැහැ බොහොම සාමයෙන් සතුටෙන් තියෙන ටික විදම් කරලා බොහොම සතුටෙන් ජීවත් වෙනවා. ඒතර මොන කැලේද ආහාරද අඩු කරේ? කවුරුත් ආහාර කඩේ අඩු කරන්නේ? ආහාර නෙමෙයි අඩු කරේ. ඒකට තියෙන මොකද්ද? තෘෂ්ණා ගැල්ල අඩු කරලා. තන් මේකට තෘෂ්ණාවක් කියන එක ආවල් එක ඕනේ කියලා තෘෂ්ණා ගැල්ල. ඔන්න දැන් ආහාර ගන්න මොනව කරලාද? පත්‍ය මේක්සා කරලා ආහාර ගන්න. කියන්නේ ඔන්න ඕක. හැඩ වැඩ වෙනවා දැන් දැන් නියම ලස්සන දැන් එනවා. ඉතල අනවශ්‍යව කාලා කාලා කාලා නිකන් මිටරින් ටයර් වගේ හිටියේ දැන් මොකද වෙන්නේ? ලස්සන ගාන එකක් බෑලා භාවනා කරන්නත් පුළුවන්, පයින් යන්නත් පුළුවන්, පැය ගානක් වුණත් භාවනා කරන්න පුළුවන්, බණ අහන්න පුළුවන්, පොත් දෙකක් කොහොම අඩු වෙනවා. ඉතින් ආහාර ප්‍රත්‍යක්ෂ කරගන්න ගෙදරදී. ඉතින් ආහාර විතරක් නෙවෙයි අඳුම් බැලඳුම් ඉන්න තැන ඔක්කොම ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. අනවශ්‍ය විදන් තමයි ණය වෙලා රෝගෙට බරක් වෙලා මහා දුකක් විතර මොකටද? ඉතින් දැන් ජීවත් වෙන්නේ කන්න නෙවෙයි ජීවත් වෙනකම් අන්න පල්ලම් බහැලා තියෙන දැන්. ඔන්න බලන්න ওই මනුස්සයා නිවිලා ඉන්න දැන්. ඒ ඔව් ඒ පල්ලම් බැලගෙන ඒ අර සල්ලි නැතුණා කියන අර්ථයෙන් ඒ කියන්නේ. ඒ ගමේ කොට ගන්න ලෞකික අර්ථය. එහෙම තියෙනවනේ දැන් දැන් දැන් ඒක ඔබට තේරෙනවා දැන් ඊළඟ මොකද කරන්න ඊළඟ කරන්න ඕන නිවනද සුගතිය. සුගතිය කියන මොනවා කරන්න දේතන කනාතයි. එහෙනම් දැන් ඉහළට යන්න කොහොමද පහළ යන කවුරු කියමුද නේද? එහෙනම් ඔබ හිතන් හිතේ මීටර කොහෙ යන්න ඕනේ කියලා. සුගති කියන්නේ කොහෙද? ඉහළ. හැබැයි ඉහළ යන හිතන් හිතේ යන්න කොහෙද වැඩිපුර? දැන් මේ පණ ටික අහගත්තොත් දැන් ඉහළ යනවද පහළ යනවද? දෙකම දාලා නිවන් දකින්න. ඒක නිසා තමයි කරන්නෝ කිව්වේ කියන දේ නාහන එක ඉහළ ගියත් පහළ පහළ ගියත් පහළ ගියෝකයි. හැබැයි කවුද එහෙම වෙන්නේ කියන දේ නාහන එක ආහන එක වගේ පිළිදෙනවා. එහෙනම් පැරන්නෝ මේක හරියටම අල්ලන් හිටියද නැද්ද? කාට අල්ලගෙන හිටියා? දරුවොත් ඇදුව කෑව බිව්වා. තෘෂ්ණා කොටස නැහැ. හොඳට සතරෙන් ගෝල් වෙලදලා මියදියා සෝතාපන්න ඵලයට බල ගොඩක් අය සතුටුදාගෙන මැරෙනවා. සතර පහේ දාපම නිවන් දකින්න ඉක්මනින්. ඔන්න පෙරබොදුම ඔන්න ඔය විදිහට තමයි ලංකාවේ කාලේ නිවන් මඟ දැක්කේ. ඉතින් අපි 1505 පස්සේ ගොඩක් වෙලාවට අපි මොකක් වුණාද ආරේ පිටට ගියා. පිට ආරයට ගියා. ඒ පිටාරය කියන්නේ රාගක්කය දේසක්කය මොහක්කය නෙමෙයි මොකද රාග දේශ මොහ වැඩි වුණා වැඩි වෙන වැඩියටම අපිට මතක විදියට වැඩියෙන්ම ලෝකෙට අපි බැඳු බැඳුන මොන වැඩියෙන්ම ලංකාවේ මිනිස්සු බැඳුනේ 70 80 90 වගේ දශක වල එන්න එන්න වැඩිවුණා දැන් 2016 වෙනකොට 2008 වෙනකොට ලංකාවේ දහම් මත වුණා දැන් යන්න කොයි පැත්තටද දැන් යන්න පැත්තක් නෑ දැන් මොකද වෙන්නේ හැම එකම වැඩි වෙලා වැඩි වෙලා වැඩිලා කියලා දැන් මොකක් වෙනවද අනිත් පැත්තට? පල්ලම් පායනවා. දැන් මම ගිහිල්ලා වුණත් කියන වේගයෙන් එන්න මොකක් වුණාද? වැඩි වුණා. දැන් උඩරම වැඩි වෙලා තියෙන මේ දවස්වල වල. දැන් අර ඉස්සර කට්ටිය පැලේ පැදුර කියලා කිව්වොත් ඇදලා කිව්වෙද? අපර දේව චුට්ටක් වැඩි කරලා කිව්වා පැලේ පැදුර එහෙම කිව්වා. දැන් අද මොකද? දැන් අද වේගය වැඩි කරලා පැලේ පැලේ පැලේ රටන ගාව දැන් කියන දෙයක් නෑ උඩරි උඩ දැන් මොකද දෙන්නේ අපෝ පල්ලයට දැන් පල්ලයට බලන ඉතිපි සෝ භගවා දැන් අනේ යන්න දැන් ඒව කියනවා දැන් කොහොමද ලෝකේ අරහගෙන යන්නේ පැත චක්‍රයක් ගන්න අවදිතව හැබැයි වාසනාවට අපි ලෝකේ මොන වෙලාවෙද ආවෝනේ ශේ සම්ධර්මය මතුවෙනලා හැබැයි එක දෙයක් තියෙන කනගාටුවෙන් කියන්න දෙනවා. ලෞතරා බුදු පියාණන් වහන්සේලා අනන්ත විහුණ ලෝකේ. මේ ගෞතම බුදු පියාණන් වහන්සේ බුදු වෙන්න තීරණය කරන දවසේ ඉඳලා ලෝකේ බුදුරු 512000ක් පහළ කරලා තියෙනවා. එක බුදුරෙක් ආවත් අපි බණහන්න පින් කළා. ගෞතම බුදුහාමුදුරුවෝගේ ශාසනය අවුරුදු 2600ක් කියලා බණහන්න තමයි අපි මොනවද මේ අපි කරගත්ත පාරමිතාව හැටියට තමයි අපි අහන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඉන්නවා අද අනේ බුදුහාමරයන් අපි බණ ඇහුවනේ මම සෝවාන් කියලා අහලා යන්න තිබුණා. අද ගන්න මේ මහාන තරම් අපි තින් කළා. ඒක මොකද වන්නේ කියන හැටිද එහෙනම් දැන් ආයෙත් යනවාද මෛත්‍රී බුදුරජාණන්ගේ? යනවනම් යන්නේ විතරෝත්තරල යන්නේ නෝ. අවුරුදු 57 කෝටි 60 ලක්ෂයකින් තමයි මෛත්‍රී බුදුහාමර ලෝකේ පහළ වෙන්නේ. මේ අවුරුදු 10කට බහලා ඊළඟට තියෙන රකම වැඩි වෙනවා. සූදානම්. හැබැයි එතකන් ඉන්න පුළුවන් ද වාද්‍යෝ පානක කඩුවර මේකට ඉන්න පුළුවන් නම් කමන්නේ නැහැ. කොහෙද යන්නේ? ඔය ඔය අතර සංජීව කියන නිරයට ගියොත් එහෙම මොකද වෙන්නේ? මම මේ කියන්නේ අටමහා නිරය උඩම එක. සංජීවය. එහේ කොච්චර කාලය? එහේ එක දවසක් කියන්නේ මිනිස් ලෝකේ අවුරුදු ලක්ෂ 9යි. එහේ ගිහිලා තාම සමහරව එක දවසක් වෙන්න නැති ගත වෙලා නැහැ. හැබැයි මිනිස් ලෝකෙ කොච්චර කාලයක් ගත කළාද ඒක? අවුරුදු අවුරුදු ලක්ෂ 9යි. මාස තුනකට ගියොත් එහෙනම් සංජීවයට කොච්චරද? ලක්ෂණ 9 90 වැඩි කියලා බලන්න මෛත්‍රී බුදුහාමර ඉස්සර. දැන් මොකෝ වෙන්නේ ඊළඟ. ඊළඟ කල්පෙන් යන වෙනෝ ඊළඟ බුදුරේ හම්බුනේ. ඒ වෙලාවෙත් ගියොත් ආයි කවුරුන්ට කතා කරන්නේ. ආයෙත් නෑ. ඈ ඊළඟ කල්පෙන් බුදුරේ ඉන්නවා. ඉන්නවා. මේ මහා භද්‍රකාලයෙන් පස්සේ කල්පේ බුදුරේ එක්කෙනා වගේ. ඊට ඊළඟට ආයි කල්පයක් වෙනවා එක්කෙනෙක්. එක්කෙනා මේක පහ පහ කියලා තුරුඹ පහක් තියෙනවා මේ බල ගන්නවා. තාම තුරුම් පහත් කියලා වැඩේ කරගන්නේ කවුද බුදුහාමුදුරු කවුරුන්ද කොණාගම කාශ්‍යප ගෞතම හතර දෙනෙක් බුදුරජාණන් පහළ වෙලා තව එක්කෙනෙක් අදයි බටක තියාගන්න අපි තාමත් ගෞතම බුදුරජාණන් ඉවර නැහැ අවසාන සෝතාපන්න පරලාභියා මේ ලෝකෙන් අනතුරු සාධන ඉවර වෙන්නේ කිසි කෙනෙකුට බුදුහාමුදුරු විනාශ කරන්න බෑ කවදාවත් විනාශ කරන්නත් බෑ ශ්‍රී ලංකාව උතුර බුදුහාමුදුරු විනාශ වෙන්නේ නැත ඒක නම් ඉතින් බොහොම මිරිඟුවක්. ඒක කරන්න බෑ. දැන් විශේෂයෙන්ම මේ මොහොතේ කොහොමවත් බෑ මේ මොහොතේ නැවත සීසත්තරකමක් වෙනවද ලංකාවේ. මතු දැන් නම් ඉතින් ඒක නිසා තමයි දැන් ක්‍රිස්තියානි මිනිස්සු බව එන බුදුලාගේ කාර්යයයි සිංහල බෞද්ධයන්ට. දැන් බණාන වැඩි හරියක් එන්නේ කවුද? ක්‍රිස්තියානි. ප්‍රඥාවන්ත වෙන්නේ මුස්ලිම්. දැන් මහානෙත් හාමුදුරුවෝ චිරෝ මුස්ලිම්. ඒක තමයි එහෙනම් අපි මා අපි බෞද්ධයෝ කියන සිංහල මොට්ටෝ ටික හතර පහ යනවා. අන්‍යගම් කට්ටිය ඇවිල්ලා ප්‍රඥාවන්ත වෙලා මනහල කොට කරනවා. හතර පහේ දාසය. එහෙම කාලයක් ඉස්සරහට යනවා. ඇයි අර බෞද්ධ උපතින් බෞද්ධ කට්ටිය මේක අහන්නේ නැත්තේ මොකෝ? මොකෙන් දින්නේ කොට්ටි? මාන්නේ හදගෙන අපි අපි මොකද වණහන්නේ? ඈ අපේ තාත්තනේ ඔය මේ පංගල් ඩිඩම දුන්නේ. තාත්තා දුන්නා තාත්තා වරම නිවැරණ හම්බෙන්නේ නැහැ බෝනස් එක. අනිත් එක ඕක දුන්නා කියලා පිනක් නෙන්නේ පින ගෙවිලා යනවා. කවදාරි පින ගෙවෙනවා. පින් කියන්නේ ශක්තිය. ගෙවිල යනවා. අන්න බෞද්ධයන් මානෙ වැඩි. ඒකින්ද අන්‍යාගමිකයෝ ඇවිල්ලා දැන් එක දවස් තාම මේක රටෙන් එක්තර ප්‍රබලව පිටට ගියේ නෑ. මේක පිටට ගිය ගමන් වැඩි කරම ඉන්දියාව මේ සමාජය ඇමරිකාව වගේ රටවල් ගන්න කල්කල ගන්න. එයා හොය හොය ඉන්නේ හරි බුදුදාම. එයාට තාම හම්බුන්නේ නෑ හරියට. ඒ ඉස්සරහට මතු වැඩි දහයක් කරන්නව හම්බෙන්නේ. ඉතින් බොහොම කනගාටුයි පාරම්පරික බෞද්ධ විශාල නතර පාය යනවා. අන්න ආමුගේ ගොඩ යනවා. එහෙම කාලයක් තමයි උදා වෙන්නේ. ඉතින් එහෙනම් අපි අර කර්මස්ථානයේ තුන් පාරක් වඩමු අවබෝධය. සාදු සාදු සාදු පෙන පිටුව අසාරයි රූපය අසාරයි දිය බුබුල අසාරයි වේදනා අසාරයි මිරිඟුව අසාරයි සංඥා අසාරයි කෙසෙල් කඳ අසාරයි සංකාර අසාරයි මායාව අසාරයි විඥාන අසාරයි ලෝකය අසාරයි නිවනම සාරයි ලෝකය අසාරයි නිවනම සාරයි ලෝකය අසාරයි නිවනම සාරයි පෙන පිටුව අසාරයි රූපය අසාරයි දිය බුබුල අසාරයි වේදනා අසාරයි මිරිඟුව අසාරයි සංඥා අසාරයි කෙසෙල් කඳ අසාරයි සංකාර අසාරයි මායාව අසාරයි විඥාන අසාරයි ලෝකය අසාරයි නිවනම සාරයි ලෝකය අසාරයි නිවනම සාරයි ලෝකය අසාරයි නිවනම පෙන පිඩුව අසාරයි රූපය අසාරයි දිය බුබුල අසාරයි වේදනා අසාරයි මිරිඟුව අසාරයි සංඥා අසාරයි කෙසෙල් කඳ අසාරයි සංකාර අසාරයි මායාව අසාරයි විඥාන අසාරයි ලෝකය අසාරයි නිවනම සාරයි ලෝකය අසාරයි නිවනම සාරයි ලෝකය අසාරයි නිවනම සාරයි සාදු සාදු සාදු ඔන්න ඊටාම වැදගත් වූ කර්මස්ථානය. ඕක ගොඩාක් යන ගිරිමාන සූත්‍රය පවතින එක තියෙන ගිරිමාන සූත්‍රවල තියෙන කොහොමද? රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චා දේකෝ අනිච්චය ඔය තියෙන අනිත් එක ගෑ ගන්න යන්න. ඊට පස්සේ කියනවා චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා දානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තාති ඔය කිව්වේ අනාත්මද අනත්තද හෝ අනාත්ම බැරියන් දෙනවා ලෝකය පින්නුතුමේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි විස්තර කරන්නේ උත්තර උපාදකම්මන උපාදකම් මාතෘකාව කියන්නේ සෝ සෝ සෝ කියලා අනුමත කරනවා තුන් පාරක් කිව්වොත් මොකද වෙන්නේ අනුමතයි ඇයි අපේ යමක් අනුමත කරන්න ඉලිපාරක් කියනෝනේ තුන් පාරයි අපේ තුන් පාරක් කියා අහගන්න වචනයක් උනත් තුන් පාරක් ගන්න එහෙනම් ඔය අසුවරේ නම් මගේ දුව බඳිනු නේද ඉතින් එහෙම දැනගෙන ටේ එකක් බොන්න කියලා ආයෙ යනවා නෑ ඔන්න ළඟ වරද්දක් නෑ නේද? දෙකයි. යාවර තමයි නම් පුතේ වරද්දක් නෑ නේද? තුනයි. ආයෙ කිව්ව කිව්වම තමයි උඩ සාතර වර්ගය හරි ගෙවන්න ඕනේ. තුන් පාරක් කියන්නේ යමක් මොකක් චිත්ත වීතියනෝ කියන්නේ ඕක මොකද්ද? මොකක් වෙනවද ඒක? ස්ථිරවට. ඒක කතා කරන්නේ යමක් ස්ථිර කරන්න මොකද කිව්වේ? ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි. චිත්ත වීතියක ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ඔබත් වචනයක් දෙන ගන්නකොට කී දෙනා ගන්නද? නිතරම තුන්සරයක් කරනවා. දැන් තුන්සරයක් වැඩන කඩපුව කීයක් කීයද නැහැ. එහෙම වුන් තසර දැන් පස්සෙන් එනවා. අපි දීපුව දිනවනේ. නිවන් දක්නා මොහොත දක්වා අපි එකට යමු කියලා කියලා නෙළුම් මල් දෙයක් හරි බුද්ධ ධාතර පූජා කරා නම් එනවා ෂුවර් එනවා මාව බදිනවනේ ලෝ. ආයෙ මගදී තහරව. යනකොට එනවා රටා බදිනවනේ ආයෙ. දැන් මොකද වෙන්නේ? තුන් පාරයි ඉස්තිරයි. දැන් මේ පාර මෙයා කොල්ල මිනිස් කෙල්ල තෝන් කාලි අක්ෂරිය. දැන් මොකද වෙන්නේ? දෙන්න අත්බව දෙක බව දෙක දෙන්නේ. කොල්ලන්ට දැන් මොකද වෙන්නේ? කොල්ලගේ ළඟම මොකද වෙන්නේ? සෝන් කාලි කරගෑනෝ. තේරෙන්නේ නැහැ. අර ඇයිනේ ගණ කයන් නෑ ඉන්නේ. සෝන් කාලි. ඉතින් ඉන්නවා. දන්නේ නැහැ. දැන් මරවන් දන්නේ ඇන්ටිගෙන කිනෝ. බැන් මෙයා බැන්දලා බඳින්න හදන්න බැරුණා. මේ ඉබ්‍රේ ඥාති බඳිනවා තමයි හීලා කියන්නේ. අවුරුදු 30ක් කියලා දෙනවා ළඟ. මැරිලා. දන්නේ නැහැ ඇන්ටි. ඇන්ටි කියේ කියන්නේ මොකද්ද? මම නම් මම ඒ කාලේ අර මම බඳින්න කල්පනා කරන්නේ නැති අනේ නෑ මට ඒව ඉතුරුන්න හිතෙන අරු ඉඳ දෙන්නේ නෑ අරයාගේ චේතනාව වෙනස් කරන අමුස්සට පුළුවන් සෙල්ලම් වැඩක් නෙවෙයි අන්තිමට ළඟම ඉඳලා ඉඳලා මේ ඊයේ පිට ඥාතිවරු දීලා අනුමෝදන් කරනකොට ගියා සාත්‍රය අනුගමනන ගියා ඥාතිවරු කියනෝනේ හැටි සාත්‍රය අපිට පේන්නේ නැහැ අපි කන දන කනෝ ඉන්න දන ඉන්න යන දන යනවා පේන්නේ නැහැ කාටවත් හැබැයි මේ අපේ යාළුවෙක්ගේ තෝමේ ගියත් එයා වෙඩින් එක ගන්න දවස මොකද උනේ? අර පාරකට එල්ලුවා. ඇයි යාට තේරෙද්දි ගියේ මොකද? ඔබ සසරේ මට කිව්වා නිවන් දක්නා ජාති දක්වා මා අපි එකට යමු කියලා මුදම් වෙන ගෑනිය කියනවා. අන්න දැන් මොකද යන්න බෑනේ මල බෑනේ. දේශ මල බෑනේ. හරියට වඳුවා අල්ලන රේතුරාගේ ඇකට ගියා. අමුණුසට ඇකට යන්න පුළුවන් ඇතුළට පුළුවන් දන්නවනේ ඒක. ඇකට ඩ්‍රයිවර්ගේ ඇකට ගිහිල්ලා මොකද කරේ පොඩ්ඩක්. තප්පර දෙකක් නිදි කර වඳුවේ ඩ්‍රයිවර්ව. අර බැලුවා. මනමාලියෙන් මනමාලය දෙන්න බැලුවා ඩයිවර් නෑ. ඌ කොහෙද යනවා වන්දි කිව්වේ. එහෙනම් කර්මඵල වල හැටි. අමනුෂ්‍යයන් ඇගනගෙන නිදි ගන්න පුළුවන් බැරිද? එහෙනම් දැන් මොකෝ කියන්නේ නේද වැඩිපුරම ලංකාවේ ඇක්සිඩන්ට් වෙනවා නෝකද හේතු වෙලා. ඉන්න ඉන්නම ඉන්න යන්නේ කොහොමද අමනුෂ්‍යයන් දිනන කර්මයක් තියෙනම් සසරේ පලි ගත්තා නම් ඌ අමුත්ත කියලා ඉන්න කරකගේ යාල් පෙර බල බල ඉන්න මොකද දන්නවද මෝ අහු පොලිසියට අහු වෙන්නේ නැහැ. උට මාන කාන්තක දෙන්න වැඩේ නැහැ. ඕක අවිද්‍යාවලාභයේ කියලා තහුවේ. එයා කියන මෙන්න මෝදා වැඩ දුන්නා නහව තනින්. පොලිසියට අල්ලන්නේ නැහැ නෝ. බෑ. පවුලම යනවා හතරගම. රැයට එනකොට තාත්තා එනවනම් වහන තාත්තා කයකට යන පප්පර ගන්නවා. දැන් මොකෝ වෙන්නේ? නිදි කරනවා. උට මොනවා නිදි කරනවා. පවුලම ඉවරයි. කර්ම ඵල විභාගේ නැති දැන් ඕක වෛද්‍ය විද්‍යාවට මේ අධිකරණ වෛද්‍ය නිලයට අහුවෙන්නේ නැහැ. එයා මොකද දෙන අන්තිම රිපෝට් එක? නිින්ද ගිය නිසා ඔය හරියට ඒකට හේතුව මොකද බලන්න බෑ. ඒක තමයි කියන්නේ මොන ලෝකේ පුදුමාකාර ලෝකයක් කියන්නේ. ඒක නිසා මේක එහෙනම් මේකෙන් බේරෙන්න අපි සතර සතිපට්ඨානේ ඉන්න වෙන අන්න ඒකට කියව උදාහරණ බුද්ධ භූමිය. එහෙනම් අපි ඊළඟ දවසේ මොකද කරන්නේ සාකච්ඡා කරන්න මොකක් ගැනද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මූලිකව සතර සතිපට්ඨාන කවදාද මාර්තු 20. තව ගැඹුරක් වෙන නහන්න තා ඊළඟ 20ක් තියෙනවා පින්නමුදේ. තියෙනවා ඒක මාර්තු 20 27යි. මොනවා ගැටුවක් වෙනවද සාකච්ඡා කරගෙන යන්න තක් කුඩා වෙනවා කියනවා. ඈ ඔව් ඒක නිකේරුණා ධර්මය අවබෝධ කරගන්න කලින් ඔව් එහෙම දෙයක කොහොමද ඒකේ දැන් සමා කරන්නේ නෑ එහෙම ඕනේ ධාතුන් මහා වඩා හොඳයි ධාතුන් මහන්සලා වැඩම කරන තැනට වගේ ගිහිල්ලා එතන මේ භාවනා කරපත්තු කරලා ඔබේ මහා බුද්ධ ශාසනය සිහිපත් කරලා සමාන කරලා තුම්පා හැබැයි කමා කරන්න කීපාර කමා කරනවා ඉස්සර වෙන්න දැන් අද ධාතා වැරද්දුවා කායේන මම කියන්නේ හොඳ වැඩ ගැහුවකින් කායන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්ඡන් සම්මේපන්ති බුදුබන් සදාගත කියන එකක් කිව්වා දෙවෙනි එක වාදිනේ මං අහන්නේ කායන වාචා සිත් වෙන පමාන නේන මනකට නැත්නම් මොකද? අන ධම්ම ගක්ක ධම්ම. දැන් අර එක දෙක වුණද. එක ගාතාව නෙවෙයි. ඒතර කිව්ව ගාතා කීයද? කෙනෙක් කියන්නේ මොලේ කල්පනා කරලා වැඩ කරන්නේ කියන්නේ එක තුන් පාරක් කියන්නේ. එහෙනම් ඕක කී පාරක් කියන්න? මම පාරක් කියන්න. මම අහගෙන මං කියනකොට මම එක එක මොකක් ඕකෙ වෙන්නේ මොකද දන්නවද? වරද මොකක්ද වෙන්නේ? කමාවෙන්නේ. ඒකෙන් මොට්ට මහා විනාශ කරලා කරන වැඩ කරලා දෙන්නේ සාමාන්‍ය. ඒකනේ කමා වෙන්නත් ගන්න වැරදි. එකක් තුන් පාරක් කරන්න ඕන එකට තුනට තුනක් දානවා. කවුරු දානවා බලන්න නැහැ. හොඳට කියනවා මම දෙය අරගෙන කියන මේක මේක එක දැන් අනුරාධපුරේ තව එකක් දානවා කියලා. මාතර ගියාම තව එකක් දානවා. තම තමන්ට හිතුමනාපේ ඇයිද මේ දැන් ධම්මක අහලා අනික දුක් අනත් අහලා ධම්මකට ආපු නැත්තම් පුතඥයි පුතඥය උන් ඉන්නේ උන්ගේ මතවල උන් මත්තක ඉතින් එක එක වාදයේ සෙනවා. ගැලපෙන්නේ නැහැ. එක්තාවතාවත ගාථාව මේ දවස්වල ගොඩක් කියන්නේ අන්තර්ගතයි. ඒක හේතු ගොඩක් ඇත්තේ එහෙම එහෙම සම්ප්‍රදායක් කියන්න බෑ. తాවකාලික විතරයි. ඒ හේතු දේවල් ටික ගැන අපි ගැඹුරු කතාවක්. දැනට මේ කියන විදිහට අනුමෝදනය කරගෙන යන්න. ප්‍රධානයි. 180 වතාවක් ගා 108 වතාවක් ගාලා තණ්හා 108ක් කැඩෙනවා. ඒ තණ්හා 108 කැඩෙනවා. ඒක හේතු තියෙනම නිකන් නෙවෙයි මේ ඔක්කොම. එහෙම අහන්න මොනවද චුට්ටක් වෙලා තියෙන මට අනුමෝදන විතර ගන්න තියෙන්නේ. ඉතින් අපි ආපහු ඊළඟ දවසේ හම්බ වෙලා 20 අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ විශේෂයෙන්ම කතා කරන පුළුල්ල සහ හතර සතිපට්ඨාන ඊළඟට අපි ගෙදර ගිහින් එනවා මොනවද කරන්න කියන එක එදාට තමයි කතා කරන්නේ. ඉතින් මම එදාට කියන්නේ දැනටම තේරෙනවා කරන්න ඕන බැඳෙන එක ටික ටික මොකද වෙන්නේ? අඩු කරගන්න. මොකද දන්නවද මම එදාට කියනවා කියලා එයාට ටික මං හරි මම මා කරනොත් හරි. ඊට පස්සේ තව බහරි බලනොත් මහා පාවුලක් කරලා ඉන්නේ. කල් දාන්නත් බැදාම. ඉතින් මම කරන් දෙකුත් නැහැ ලෝකේ. අදම කියන්න ඕන ආරේ. අපේ කිසිම ජීවිත විශ්වාසද? ඔබගේ ජීවිතේ කොච්චර කාලෙක විශ්වාසද? බුදු බුදු පියාණන් වහන්සේලා කියලා දෙනකොට උස්මා කුඩාගෙන පහට දානවා විශ්වාස නැහැ. ඒක නෑ වචන ටික උඩ අපිට එහෙම නෑ නේද? මම වාන කොහොමද එනවා? මොකද විශ්වාසයෙන් මේකට බැඳිලා මේ කායයට කොච්චර බැඳිලා ඉන්නවද? අපෝ දැම්ම නම් මැරෙන්න බෑ කියලා හිතන් එහෙම හරියන්නේ ආ සමහර තරුණ කට්ටිය කරන අපි ඉතින් මැරෙන්න ගා මෙන්ටල් ඉන්නවනේ කියලා. ඒක හරියන්නේ ඕන තරම් මරනවා මේ අඩුවන්නේ. කල්පනා බලන්න මේ බුදුහාමුදුරුවෝ උත්තර දීලා තියෙන්නේ හුස්ම කුඩට අරගෙන පහළ ගන්න විශ්වාස නැන්නේ ජීවිතේ. එහෙනම් ඒක තමයි අප්‍රමාදය සම්පාදේ කියන්නේ. අප්‍රමාදීව අදාතව මේක කරගන්න. ආයි කල් දාන්න බාද නිදාගෙන අතරම මේ ටික මෙනේ කරන්න. ඕනතෝ යොනස මනසිකාරයෙන් නවල බලන්න අදා. මේ කිව්වේ හරිද කියලා කියන්නේ නේද පිළිගන්නත් එපා. බුදුහාමුදුරුවෝ කියද්දී මේ ටික නැවත මොකද ප්‍රඥාවෙන් දාලා බලන්න මේ. මේ පිළිගන්න තමයි බුද්ධාදරේ නැහැ. හරි තාම ගැටලුවක් තියෙනවා නැත්නම් පින්න අනුමෝදනය කරමු.